හොඳයි. ත්වන් සරණයි සියලු දෙනාටම අපි යන අදත් අපේ සදාම් සාකච්ඡාව ආරම්භ කරමු. පසුගිය දවස්වල දැන් අද අපි මේ සාකච්ඡා ගොඩක් කරලා තියෙනවා නේද? මම හිතන්නේ සාකච්ඡා 50කට වැඩි අපි කරලා තියෙනවා. ඉතින් මේවා දාලා තියෙනවා. ඉතින් පෞද්ගලික කරපු සාකච්ඡාත් මම හිතන්නේ ගොඩාක් තියෙනවා. අපි දාලත් නෑ ඒවා. ඉතින් මේකෙන් අපි අදහස් කරේ මේ හැමෝටම යම් පණිවිඩයක් දෙන්න. කියන්නේ මූලිකව Tamanට විසඳා ගන්න තිබිච්ච දේවල් ටිකක් විසඳගෙන කොහොමද මේ මාර්ගය විවෘත කරගෙන මේ මාර්ගය යන්නේ කියන එක. ඉතින් ඔබ ගොඩක් දෙනෙක් හොඳට ධර්මය ශ්‍රවණය කළා. විවිධ විවිධ කල්‍යාණ මිත්‍රයන් ඇසුරේ. ඉතින් හොඳ ධර්ම ඥානයක් තියන අය ඉතින් උදේ තිබුණා පුංචි පුංචි පුංචි තැන් ටිකක් හිඩස් ටිකක් පුරව ගන්න. ඉතින් අපි ඒකට උදව් කරේ. ඉතින් මෙහෙම කරමු අපි. මට ඒ තේරුණා අර අපි දැන් මේ අර ප්‍රතිපදාවක් හැටියට අර දේශනාම දැන් අහාගෙනම යනවා විතරයි ගොඩක් දෙනෙක්. අර ඉස්සර වෙච්ච වැරද්දමයි වෙන්නේ. මොකද්ද වෙන්නේ? දේශනා මහගෙන යනවා විතරයි යෝනිසෝ මනසිකාර්ය වෙන්නේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවේ යන්නේ නැහැ. අන්න ඒක තමයි ඉතින් මේක ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක තමන්ගෙම තියෙන අඩුපාඩුවක්. ඒක එහෙම තමයි මාර්යා ඇත්තටම එන්නේ හැමෝම තුලට. ඒ මාර්යා හැමෝම තුලට එන ස්වභාවය තමයි ඒක. ඒ කියන්නේ ඔබට දේශනාවක් අහලා සාකච්ඡාවක් අහලා ඒක යෝනිසෝ මානසිකාරය කළා නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක අහලා ඒකෙන් ගන්න තියෙන හරය ගන්න දෙන්නේ නැහැ. ඒක මම මේ ගොඩක් දැක්කා පහුගිය දවස්වල කතා කරපු අයගේ. ආයිත් අර මූලිකම තැන්වලටම යන්න වෙනවා ඉතින්. එතකොට ඉතින් මට හිතුණා අපි දැන් ගොඩාක් මං හිතන්නේ අවසානයේටම අවසාන පණිවිඩය හිටන් ඔක්කොම කියවිලා තියෙනවා. ඉතින් ඒවා ගැඹුරු වැඩි ගොඩක් දිනෙට. ගොඩක් ගැඹුරු වැඩි. ඉතින් එතකොට අර ගොඩක් දිනෙට ඒවා ඒවා ඇත්තටම ඒව දේශනා ඒව සාකච්ඡා කරන්න තුනේ ඒව තේරුම් ගන්න පුළුවන් ඒ කියන්නේ ඒවා අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දැනෙච්ච නිසා තමයි ඒ අයට තමයි ඒක දේශ ඒ ඒව ඒ සාකච්ඡාවල් කරේ. නමුත් අර මුලම හරියට ලියා ගත්තේ නැති අයත් ඒ සාකච්ඡා අහනකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ මේක වෙන තැනකින් තමයි අල්ලගන්නේ. අර පෙර ඉස්සල්ලා වෙච්ච වැරදිම ටික ආයි වෙනවා. ඒකයි වෙන්නේ. ඒක මට හොඳට තේරුණා මේ දැන් අර මුලම වැඩසටහන් වලදී ඒ ඒ ඒව ටික විතරක්ම අපි කතා කරගෙන ආවන දැන් මෙලහට හුඟක් දෙනෙක්ට මේක හොඳටම කියන්නේ තේරෙනවා. දැන් ගොඩක් දෙනෙක් තේරුම් අරගෙන ඉන්නවා. හොඳට හොඳට අවබෝධ වෙලා තියෙන අය ඉන්නවා ගොඩක් අය. ඒ අතරේ සමහරක් අයට දැන් අර මේ අවසාන මේ දවස්වල අපිත් එක්ක එකතු වෙන අය. ඒගොල්ලෝ අර අවසානයේට ඇහෙන සාකච්ඡාවක් දෙයක් අහලා එනවා. ඒ ඇත්තටම මේ සාකච්ඡා ඒගොල්ලන්ට ගැඹුරු වැඩි. ඒ මොකද ඒක අර මුල ඒක හරියට නිකන් අර මාතරේ ඉඳලා කතරගමට යන චුට්ට වගේ. නේද? එතකොට මේ එතකොට අර කොළඹ ඉඳලා කතරගමට යනකොට ඉතින් අර ඒගොල්ලන්ට මේ ගල් මේ මේ කොල්ලු පිටිය දෙහිවල රත්මලාන <laughs> මේ මේ මේ මොරටුව පානදුර මේවා අහු වෙලා නැහැ. අහුවෙන්නේ නැතුව යනවා. ඒගොල්ලෝ කෙලින්ම මාතරින් නැගලා කතරගම යන්න හදනවා අමාරුයි. එතකොට ඒගොල්ලොන්ට ටිකක් ඒක දරා ගන්න ටිකක් අමාරුයි. එතකොට ඒගොල්ලෝ ටිකක් වරද්ද ගන්නවා මේ මග. ඉතින් ඒක නිසා අපි මේ මට හිතුණා අද ඔක්කොටම අර ගැඹුරු ධර්මය දැන් ඇති වෙන්නම තියෙනවා තියලා. තව ඇත්තට මේකේ තියෙනවා ගැඹුරු ගැඹුරටම කියලා දෙන්න ඕන පරයයන් ටිකක් තියෙනවා. ඒවා පෞද්ගලික සාකච්ඡාවලදී ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න තියලා මේ වගේ විවෘත සාකච්ඡාවකදී මට ගිය සතියේත් ඒක තේරුණා. අපි අවසානයේට කරපු සාකච්ඡාවේදී ගොඩක් අය සරලව මේක කියලා දෙන්න කියන තැන හිටියේ. ඉතින් මට හිතෙනවා අපි දැන් මෙන්න මෙහෙම කරමු. අපි අදත් මේ අපි අද සාකච්ඡාවේ ඒ කියන්නේ මුල හරමු. මුල හරිය. මුද්දට මේක හාරලා දෙමු. මේ හැමෝටම මේක තේරෙන්න. අන්න එතනම ওই අවසාන පණිවිඩයේ උත්තරෙත් තියෙනවා. මොකද ඒ හරියදී එච්චර ගැඹුරට නොකියුවට නමුත් නමුත් එතනදිත් අර අර අර කියන පණිවිඩේම හැමෝටම තියෙනවා. හරි? ඉතින් ඒ පණිවිඩේ Tamanට ඇතුළට ගන්න දක්ෂතාවය නැතිකම තමයි තියෙන ප්‍රශ්නේ. නැතු වෙන ප්‍රශ්නයක් නෙමෙයි. වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අපි මෙහෙම කරමු දැන්. අද සාකච්ඡාවත් අපි මේ කියන්නේ ප්‍රායෝගික පැත්තම. අද මම ඊටාගෙන මාවේ ඔයගොල්ලන්ට ගැඹුරු ධර්මයේ සාකච්ඡා කරන්න ගන්නෑ කියලා. කියන්නේ අද අපි මේ සරලවම උපමා කීපයක් අරගෙන කෙටි කාලයකදී අපි මේ මේ සාකච්ඡාව අද කරමු. කෙටි සාකච්ඡා කෙටි කෙටි කාලයකදී අපි හරවත්ම දෙයක් ඒ කියන්නේ ප්‍රායෝගිකව කොහොමද මේක කොහොමද මේක අත්විඳින්නේ මේ කතන්දරේ කියන කතන්දරේ අපි අද බලමු. මොකද හුඟක් දෙනෙක් මේ ගැඹුරු ධර්මය අහලා තියෙනවා, සෑහෙන්න ධර්ම ඥානෙ තියෙනවා. නමුත් ගලප ගන්න දන්නේ ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මට මට හිතුනේ අපි ඒ ප්‍රායෝගික පැත්තම පෙන්නමු සරලම සරල විදිහට මේ අපි ඒ පැත්තම පෙන්නගෙන යමු. හොඳයි. දැන් අපි මෙහෙම ගමුකෝ. දැන් ඔන්න ආයසරයක් මම මේ ඔබට ඔන්න දැන් මේ මේ මේකෙදි මම ඔබට පුරුදු කරන්න යන්නේ මොකක්ද දන්නවද? කොහොමද විදර්ශනාවක් කරන්නේ කියලා. කොහොමද ඥානයක් වඩන්නේ කියලා. ඒ කියන්නේ ඥාන දර්ශනයක් Taman තුලින් උපදවාගන්නේ කොහොමද කියන එක. මේක තමයි වැදගත්ම තැන. එතකොට මුලින්ම කරපු සාකච්ඡා ඔක්කොගෙම ওই ටික කියලා තියෙනවා. ඉතින් නමුත් අර ඒ සාකච්ඡා ගොඩක් දෙනෙක් ඒව අහන්න නැතුව අවසාන සාකච්ඡා අහලා එනකොට ඒගොල්ලන්ට මේ ගැටලු ටික තියෙනවා දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම. ඇත්තටම. ඉතින් මම ඇත්තටම හිතන් හිටියේ මේ මම <laughs> මේ අපේ සාකච්ඡා YouTube එකට දාන ඒ මහත්මියත් එක්ක කතා කරලා තිබුණා. නොවැම්බර් 5 වෙනිදා වෙනකොට සියලුම සාකච්ඡා නතර කරනවා. මෙතනින් යාර කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ කියලා. ඒ වෙනකොට කියන්න ඕන ටික කියලා ඉවර වෙලා ඕ අපි මේ මේ වගේ සාකච්ඡා 50ක් විතර හදලා YouTube එකට දාමු. ඒක ඇතුලේ මුල ඉඳලා අගටම පණිවිඩේ ඔක්කොම අපි කියලා තියමු කියලා මේ අපි එහෙම plan එකක තමයි යාවේ. එතකොට ඒ ආපු ගමනේ දැන් ගොඩක් ඇත්තටම සාර්ථකයි. දැන් මම හිතන්නේ YouTube එකට සාකච්ඡා 45ක් විතර කියලා දෙනවා. මං ගාව 150ක් විතර තව තියෙනවා අතේ. <laughs> දාලා නැතුව. හරි? ඒ ඒව දැම්මෙත් නැහැ. එතකොට එච්චර දාන්නෙත් නැතුව අපි 50ක් විතර සීමා කළා මේ 50 හැමෝටම අහන්න දෙමු කරි කරි කරි අහනකොට කට්ටියට මේක තේරෙයි කියන අදහස තමයි තිබුණේ මොකද මේ හැම එකකම අවසාන පණිවිඩය තියෙනවා මුල මැද අග තුනම තියෙනවා හොඳට ගලපලා කියලා තියෙන්නේ හැම තැනින්ම ඔයගලන්ට බලන්න පුළුවන් ඒකට මං හිතන් හිටියේ මේකෙන් පස්සේ දැනට මේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ, කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා ඉන්නවා. ඒතර සමහරක් ස්වාමීන් වහන්සේලා දැන් අපවත් වෙලා. උන්වහන්සේලා පිරිණිවිලා ගිහිල්ලා. ඉතින් උන්වහන්සේලාගේ දේශනා තියෙනවා. ඒ ගැඹුරු දේශනා තෝරලා ඔබට ඒක තෝරගන්න බෑ. ওই දේශනාව දහන්න ඕනේ කියන එක. ඔබට උදව් කරන්න. මෙන්න මේ දේශනාව අහන්න. මේ දේශනාව අහන්න. මේ දේශනාව අහලා ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. පෞද්ගලිකවම කතා කරලා ඔබට කියලා දෙන්න. මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් එහෙම දේශන අහලා ගොඩාක් දෙනෙක් පෞද්ගලිකව ඇත්තටම කතා කරනවා. මේ සදහම් සාකච්ඡා ඒ අපේ මේ මණ්ඩපයේ දැම්මහම ඒ සාකච්ඡාව අහලා ඒගොල්ලෝ තේරුම් අරගත්ත විදිහ තේරෙන්නේ නැති තැන් ගැන ඒගොල්ලෝ පෞද්ගලිකව ආයි කතා කරනවා. කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්නවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මමත් හිතුවේ වැඩි දාන්නේ නැතුව මේ වගේ ටිකක් කරලා දාලා දැනට දැනට මේ සාකච්ඡා දැනට මේ දේශනා කරන ස්වාමීන් තේ සාකච්ඡා තෝරලා අරගෙන ඔබට හොඳම සාකච්ඡා ටිකක් දෙන්න අහන්න. අහලා එතකොට ඔබ මේ මේ මේ සාකච්ඡා ඔබ එතකොට මේක හොඳට දැනට මේ මේ අපේ සාකච්ඡා ටිකත් අහලා සරලවම ඔබ මේක ලියාගෙන තියෙන. ඒකට ඔබට හරිය ලේසි අර සාකච්ඡා අහනකොටම තේරෙන්න ගන්නවා හොඳටම තේරෙන්න ගන්නවා. එතකොට ඔබට හරි පහසුයි මේක වටහා ගන්න මොකද්ද කියලා. ඒ අතරේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔන්න ඔබ පෞද්ගලිකව කතා කරන ඔබට මම කතා කරන්න දැන් ඔබ දන්නවා දුරගතන අංකය කොහොමද මොකද්ද කියන එක. ඉතින් ඒ දුරගතන අංකයට වෙලාවක් දාගෙන කතා කරන්න. ඉතින් ඒකේ තියෙන මොන හරි ගැටලු තියෙන ඔබට පෞද්ගලිකවම උදව් කරන්න කෙනා කෙනාට තනි තනියෙන් උදව් කරන්න. එහෙම නැත්නම් ඔබ කණ්ඩායමක් හැටියට එන්න ඔබට උදව් කරන්න ඔබේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් මගේ ශක්ති මට්ටමේ මට ඒ ටික කරලා දෙන්න පුළුවන්. මම ඔබගෙන් ආයි කියන්නේ මෙන්න මේකයි. දැන් අපි මේ ධර්මීය අහන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ මේක Taman තුලින් ਵਿਚාරය කරගන්න ක්‍රමයක් තියෙනවා. හරිනේ ඒව මම මුල් මුල් මුල් මුල් කාලේ සාකච්ඡාවල ඔක්කොගෙම පෙන්වලා තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා ඔබට ඔබට උගන්වලා තියෙනවා කොහොමද ඒක කරන්නේ කියලා ඉතින් ඒක නිසා ඔබට මේ අදත් මම ඒක කියලා දෙන්නම් කොහොමද ඔබ මේ Taman තුලින් මේ මේක ගලපගන්නේ කියන කතන්දරේ හරි උඟට උඟක් දෙනෙට තියෙන අඩුපාඩුව තමයි මේක මේ වචන වල එල්ලෙන්න එපා මේ වචන ඔක්කම මේ ඇහැ කන නාසය දිව කය මන මේ හයමයිති මායයට. ඔය හයෙන් එකක්ක බුදු පියාණන් වහන්සේට අයිති නෑ. එතකොට ඔය හයෙන් ගොඩනගාගත්ත වචන ඔක්කොමත් මේ රූප ඔක්කොමත් අයිති කාටද? ඒ ඔක්කොම අයිති මායයට. මායාවේ ලෝකෙට. ඒක තමයි ඔය හය උපයෝගී කරලා හදපු ඔරුව තමයි ගඟින් ඉගුඩු වෙන්න හදලා දුන්නේ. මොකද්ද පෙන්නේ ගඟෙන් එගොඩ වුණාට පස්සේ ඔරුව අතෑරලා දාන්න කිව්වා නේද ඒක කරේ තියන් යන්න එපා කියලා කිව්වා ඇයි ඒක වැඩක් නැහැ ඒක තනි කරම ඒක ඒ ඔරුව දුන්නේ එගොඩ හට යන්න විතරයි එගොඩ වෙන්න ඒ වගේ දැන් අසූචි වලකට අපි වැටිලා තියෙනවා ඉතින් මේ අසූචි වලින් ගොඩ එන්න ඔබට වෙන මුකුත් නැහැ දෙයක් අසූචි විතරමයි තියෙන්නේ එහෙනම් ඒකෙන් ඔබ කො කඹයක් හදා ගන්න ඕනේ කො ඉනිමගක් හදා ගන්න මොකක් හරි ඕකෙන්ම තමයි හදලා ගොඩ යන්න වෙන්නේ එතකොට මම දැන් ඔබ එකෙන් ගොඩ ගියාට පස්සේ මේක අතහැරලා දාන්න ඕනේ. නැත්තම් ඔබ මේක කරේ තියන් ගියොත් එහෙම මේ ඉනිමග තෑමට උදව් කරේ කියලා ඔබ තාමත් අසුචිත් එක්කමයි. නේ. ඉතින් ඔක අපි හැමදාම කියනවා. ඉතින් ඔක හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ම පෙන්නනවා. ඉතින් ඔය එකම කතාවමයි. හොඳයි. මම ඔබට උදව් කරන්න මේ ගැටේ ලියා ගන්න හැටි කොහොමද ඔබේ පැත්තෙන් මේක ලියන්නේ කියලා. ඒ කියන්නේ ඔබ හැමතිස්සෙම ඔබේ පැත්තටම යොමු වෙන්න ඕනේ. මේක තමයි පළවෙනිම කාරණාව. එතකොට ඔබේ පැත්තටම යොමු වෙන්නේ කොහොමද? ඇයි ඔබේ පැත්තටම යොමු වෙන්න කියන්නේ? දැන් බලන්න ඒ අවබෝධය පළවෙනියෙන් එන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට අභ්‍යන්තර බාහිර කියලා මේ දෙකක් අහු වෙලා තියෙනවා. මම සහ ලෝකය. එතකොට මට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මේ පහෙන් ලෝකයක් බාහිරව සම්බන්ධ වෙලා හම්බ වෙනවා බවට අපිට හම්බ වෙනවා. ඊට පස්සේ මන ලෝකයේ තුල මේක අපි හිතනවා දකිනවා කියන තැන අපි ඉන්නවා. හිතනවා කියන තැන ඉන්නවා. එතකොට මෙන්න මේ ටික හොදට ලියාගත්තාම ඔබට එක ගැටයක් ගැලවෙනවා. ඒ ගැටේ තමයි ඒ කියන්නේ දැන් කණ්ණාඩි 6ම එළියට හැරිලා තියෙන්නේ. මේ කණ්ණාඩි 6ම ඇතුළට හැරෙන න්‍යායක් ඔබට හම්බ වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර බාහිර කියන දෙකෙන් ඔබ මිදිලා ඔබට පේන දෙකක් නැතුව එකක් විතරයි තියෙන්නේ කියලා. එකක් තියනව නෙමෙයි. ඒක පස්සේ අපි ගමු. හරි? ඒ කියන්නේ මම සහ ලෝකය කියන එක සම්පූර්ණයෙන්ම මෙච්චර කාලයක් අහුවෙලා හිටපු තැන වැරදි කියලා ඔබට පේන්න ගන්න. මේ අන්න ඒක. එතකොට අපි බලමු මෙහිම දැන් ඔබට තියෙනවා මෙන්න මේ වගේ ස්වභාවයන් ටිකක්. මොකද්ද ස්වභාවයන් තියෙන්නේ? පෙනෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔබට දැනෙනවා මෙන්න මෙහෙම. ඔබට දැනෙනවා මේ හය ආකාරයක කෘත්‍යයන් තියෙනවා කියලා. පෙනෙනවා කියන ස්වභාවයක් තියෙනවා කියලා. අන දර්ශනීය වෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ රස දැනෙන ස්වභාවයක් තියෙනවා. ගඳ සුවඳ දැනෙන ස්වභාවයක් තියෙනවා. ස්පර්ශ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ හිතෙන ස්වභාවයක් තියෙනවා. ඔය හය තමයි තියෙන්නේ. ඔබට ඔය හයෙන් පිට තියනවද මොනවාක්වත් හම්බ වෙලා මෙච්චර කාලෙකට? කිසිම තැනක ඔබට හම්බ වෙලා තියනවද මේ හයෙන් පිට දෙයක්? මේ සාකච්ඡාවට අලුතෙන්ම එක් වෙන කියන්නේ ධර්මය ගොඩාක්ම අවබෝධ නොවිච්ච. තමන් මුලින් ඉඳන් යන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනෙක්ට මම ආරාධනා කරනවා එන්න කියලා ඉස්සරහට. මොකද මේකේ ධර්මයේ තේරිච්ච කෙනෙක් සමහරක් කියලා ටිකක් ගැඹුරින් උත්තර දෙන්න පුළුවන්. එතකොට අර මුලින් ඉඳන් යන කෙනෙක්ට ටිකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් අර ඒ එන කෙනා මමත් අද ඉඳන්ම මේ දැන් තමයි ධර්මයක් ශ්‍රවණය කරන්නේ. දැන් තමයි පටන් ගත්තේ ඇත්තටම ජීවිතේ. මේ දැන් තමයි මේක ඇහෙන්නේ. එහෙනම් දැන් ඔක්කොම පැත්තකින් තියලා මෙච්චර කල් දන්නවා කියන ඔක්කොම පැත්තකින් තියලා මුල්ල ඉඳන්ම යන්න. කෙනෙක් ඔන්න දැන් එනවා මේ වෙලාවේ. අන්න එයත් එක්ක අපි කතා කරගෙන යනවා මේ කතාන්තරේ. හරි අන්න ඒ වගේ ස්වභාවයක් මම මේ කතා කරන්නේ. එතකොට හැමෝටම තම තමන් ඇතුළාන්තයෙන් විදර්ශනා කරගන්න. තම තමන්ගේ ඒ කියන්නේ තමන් වචන වලින් අල්ලගෙන ඉන්නවා. ඒක තමන් තුලින් දැකලා නැහැ. තමන්ට දැනිලා නැහැ තුලාන්තයට. මේ ප්‍රශ්නේ තමයි තියෙන්නේ ගොඩක් දෙනෙක්ට. මේ ප්‍රශ්නේ තමයි 199.9කටම තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. හොඳයි. ඔබ දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න මම ඔබට උදව් කරනවා. ඔන්න දැන් ඔබ ඔබේ වැඩේ වැඩේ කරගන්න ඔය පැත්තේ. හරිද? එතකොට මම ඔබට දෙන පළවෙනිම දේ තමයි ඇත්තටම මේ සාකච්ඡාව මම කරන්නේ මාත් එක්ක. ඔන්න බලන්න මම ওই කිව්වේ මොකද්ද කියලා. මේ සාකච්ඡාව මම මාත් එක්කමයි කරන්නේ. එතකොට මම මට තේරෙන විදිහට මම මේක විග්‍රහ කරගන්නවා. ඔන්න ඔබට එක රහසක් කිව්වා. බලන්න ඔක තේරෙනවද කියලා කිව්වේද ඔයගලන්ට? මොකක්ද කිව්වේ කියලා? මේ සාකච්ඡාව මම කරන්නේ මාත් එක්ක. මම මේ සාකච්ඡාව දේශනා කරන්නේ මටමයි. මම මගෙන් මට මගෙන් මට ඇහෙන සාකච්ඡාවක් මේක. කාගෙන්වත් ඇහෙන්නේ මට. ඔන්න ඕක තේරිච්ච තේරෙනවද කියලා බලන්න. ඔය කිව්වදේ. හොඳට කල්පනා කරලා බලන්න. ඇහෙන්නෙත් මට මගෙන්මයි. පේන්නෙත් මගෙන් හදාගත්ත දෙයක්මයි. මේ කියන්නේ මර්ගෙන්මයි මට පේන්නේ. ඒ කියන්නේ කණ්ණාඩි හයෙන් මම ඇතුළට හරවලා තියෙන්නේ. එතකොට මට දැනෙන දේවලුත් මගෙන්මයි මම දැනගන්නේ. කවුරුවත් මට කියලා දෙන්නේ නැහැ. මමමයි දැනගන්නේ. මේලා ගඳ සුවඳක දෙයක් මමමයි දැනගන්නේ. يعني මගෙන් මම දැනගන්න ස්වභාවය. ඇහෙන්නෙත් මගෙන් මටමයි. එතකොට තේරුම් ගන්නෙත් මම මාවම තේරුම් ගන්නවා. ඔන්න කිව් එක පොඩ්ඩක් බලන්න තේරෙනවද කියලා ඔයගොල්ලන්ට. ඔය කිව්ව කතන්දරේ. මොකද්ද ඔය කියන්න කතන්දරේ? පොඩ්ඩක් කියන්න බලන්න. කාට හරි තේරෙන. ඔව්. තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. ඔව් තෙරුවන් සරණයි. ඒ කියන්නේ අර අපි සිතෙන්ම දේවල් දකිනවා කියන එකද හොඳයි. ඒක තමයි මම කිව්වේ විදර්ශනා කරලා බලන්න. හොඳයි. දැන් ඔන්න දැන් ඔබට ඔන්න හොඳට කට් හැමෝම මේ විදර්ශනාව දැන් කරන්න. පෙර පසු නැතු දැන් මේ මොහොතේ. මේ මොහොතේ ඔබ හරියට මේ මොහොතේ විදර්ශනා කරොත් කණෙන් නිදෙන්න පුළුවන්. අන්න බලන්න. දැන් මේ සද්දය ඇහෙන්නේ කොහොමද? ඔබේ උපකරණයෙන් සද්දයක් ඇවිල්ලා අන්න බලන්න සද්ද තරංග ටිකක් ඇවිල්ලා ඔබේ කනේ මේ වෙලාවේ වදිනවා. මේ සද්දේ. ඔන්න බලන්න. වැදිලා ඔන්න බලන්න කනයි සද්දෙයි ඔන්න වැදුන කන කම්පණය වෙනකොට අන්න බලන්න සෝත විඥානය හට ගන්නවා. ඇහෙන හිත හටගත්තා. ඇහෙන හිත හටගත්තා අන්න බලන්න ඇහැ කන සද්ද සෝත විඥානි ඔන්න ඔච්චරයි උනේ. ඔය තියන්නේ ඔය ඔය තියෙන කනේ කණෙන් ඔච්චරයි. දැන් බලන්න ඉතුරු ටික ඉතුරු ටික යන්නේ මනින්. හැමතිස්සෙම මේ කනේ විඥානය, සෝත විඥානය, චක්කු විඥානය, જીවහා විඥානය, කාය විඥානය, එතකොට මේ ගහන විඥානය මේ විඥාන හටගන්නකොට මන මන ආයතනේ හටගෙන තියෙන්නේ. මනෝදා මනෝ මන ආයතනේ හටගෙන තියෙන්නේ. මේක නැතුව මේක වෙන්නේ නැහැ. එතකොට බලන්න චක්කු විඥානේ හටගත්තත් මන හටගෙන. සෝත විඥානේ හටගත්තත් මන හටගෙන. ජීවහ විඥානේ හටගත්තත් මන හටගෙන. එතකොට ගහන විඥානේ හටගත්තත් මන හටගෙන. කාය විඥානේ හටගත්තත් මන හටගෙන. හරිනේ? මනසින් තොරව කිසි දෙයක් වෙන්නේ මනස ඉදිරියට ඉස්සෙල්ලම එනවාමයි. මනස ඉපදিলা මනසත් මනස ඇවිල්ලා තමයි ඔක්කොම වෙන්නේ. එතකොට බලන්න එහෙනම් ඔන්න දැන් බලන්න ඔබට දැන් මේ ඇහෙන සද්දේ ඔන්න බලන්න ෆෝන් එකෙන් ඔබේ දැන් බලන්න මම කතා කරන එක මේ මෙතනට විතරයි ඇහෙන්නේ මම මේ ඉන්න තැනට ඔබ රේඩිය කිලෝමීටර් දසදහස් ගාණක් ඈතක මම ඉන්නේ ඒතකොට බලන්න මෙතන මේ සද්දේ කාටවත් ඇහෙන්නේ එතකොට බලන්න ඔතනින් ඔබේ උපකරණයේ හේතු ටිකක් නිසා සද්දයක් එළියට එනවා. ওই සද්දය වල ඔබේම කනේ වදිනවා. වදිනකොට ඔන්න බලන්න කන සද්දේ හට ගන්නකොට සෝතවින් කනේ සිත හට ගන්නවා. මේ වෙලාවේ ඔබ සිහියෙන් ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔබට අසීහියක නෑ මේ වෙලාවේ. ඒ කියන්නේ ඔබ නිර්වින්දනය වෙලත් නෑ, නිින්ද ගිහිල්ලත් නෑ. ඔබ මැරිලත් නෑ. ආ එහෙනම් ඔබට මේ ඇහෙනවා කියන ස්වභාවයත් දැනෙන්න පුළුවන් කෙනෙක් නම් කනේ ආබාධයකුත් නැත්තම් මේ ලයි ඔබේ සෝත විඥානය හටගෙන. අන්න බලන්න. එහෙනම් කන සද්ද සෝත විඥානේ හට ගන්නකොට ඔන්න ඔතන කනයි සද්දේ කම් ඇවිල්ලා වදිනවා ධාතු ධාතු කම්පනයක් තියෙන්නේ. හරියට අර නිකන් මේ ඔබ රබා ඔබ ඔබ නිකන් බෙරේකට තට්ටු කරනකොට අර කම්පණී වෙනකොටනේ සද්ද එළියට එන්නේ. බෙරේ හැමේ තිබුණෙත් නැහැ අතේ තිබුණෙත් නැහැ ගන්න. ඒ දෙක වදිනකොට එන කම්පනියත් එක්ක ගොඩ නැගෙන වායු කම්පනියත් එක්ක තමයි සද්ද එන්නේ. ඒකට බලන්න මේ කණේ ඇවිල්ලා මේක වදිනකොට අන්න සෝත විඥානේ හටගත්තා. ඔච්චරයි උනේ කණේ. මොන බලන්න ඊගාවට මේක මනට යනවා. නේද? අන මන ආයතනේ මනෙන් තමයි දැන් මේ ඔන්න බලන්න මේ ෆෝන් එකකින් එන සද්දය ඇවිල්ලා කනේ වැදුනා ඉච්චරයි. ඕක ගියේ නෑ හිතට. හොඳට අහගන්න. ඕක කොහෙටවත් වෙන ගියේ නෑ. කනේ වැදිලා ඔතන ඔතනම නිරුද්ධ වෙලා ගියා. හරිනේ. වෙන කොහෙටවත් ඕක ගියේ නෑ. ඒතර බලන්න ඒ වදින වදින වාරයක් පාසා මොකද වුනේ? තිංගං සංගති පස්ස කියලා මෙන්න මේතනේ සද්ද රූප සද්ධාරම්මණයක් මන තුලට නිර්මාණය වෙනවා ටක් ටක් ටක් ටක් ගාලා හරිද ඒ කියන්නේ මේ කනයි සද්දේ ගැටෙනකොට සෝත විඥානයේ මෙතන හටගත්තේ හැටියෙම දැන් මොකද වෙන්නේ මෙතන සද්දයක් විතරයි මෙතන සද්දයක් විතර මේ කම්පැනි තුල හටගන්නවා ඊ හටගන්න සද්දයත් එක්කම මන තුල මොකද වෙන්නේ මන තුල සද්ධාරම්මණයක් ටක් ටක් ටක් ටක් ගාලා ගොඩ නැගෙනවා අසද්ද රූපයක් හරිනේ ඒ සද්ද රූපය හැදෙනකොටම ඒ ෂණියටම වේදනා සංඥා සංකාර කියන අක්කර මේක වෙනවා. ඒ කියන්නේ කනට කන තුලින් මනට කනෙන් මන ගන්නවා සද්දාරම්මණයක් අරගෙන අන්න බලන්න අන්න සද්ද රූපය රූප ඊට පස්සේ වේදනා සංඥා සංකාර ටික මන තුලින් ටක් ගාලා හැදිලා නාම රූප සකස් වෙනවා. මේ සද්දට අනුරූපව. අන්න බලන්න නාම රූප සකස් වෙලා දැනගන්නවා. නාම රූප සකස් වුණා කියන්නේම අන්න දැනගන්න දෙයක් දැන් ඇවිල්ලා තියෙනවා. දැනගන්නවා කියන්නේ විඥාණයට. විඥාණය කියන්නේ දැනගන්නවා කියන එකයි. ඒ කියන්නේ නාම රූප සකස් වුණා කියන්නේ විඥාන ස්වභාවය. අන්න බලන්න දැනගන්න දෙයක් තියෙනවා. ඒතර බලන්න දැන් මේ පණිවිඩයේ වෙන්නේ ඔන්න ඔහොම. තේරුම් නැත්තම් හොඳට අහගන්න. මීට වැඩි ඉතින් මට පහ මීට වැඩිය සරල කරන්න ටිකක් අමාරුයි. මේ වචනින් කියන්න පුළුවන් අන්තිමම අන්තිම අන්තිම අංශු මාත්‍රය කියන්නේ මේ කියන්න පුළුවන්. හරි? ඔබ මේක ගලප ගන්න. ඔන්න බලන්න දැන් බලන්න එහෙමද වෙන්නේ කියලා. කවුරුවත් කිව්වට ගන්න එපා. ඔබ දැන් බලන්න ඕක ඔහොමමද වෙන්නේ කියලා. ඔන්න බලන්න ඔබේ මං කතා කරන්නේ ඔබට ඇහෙන්නේ ඔබේ ෆෝන් එකකින්ම සද්ද තරංග හේතු ටිකක් නිසා මේ වෙලාවේ සද්ද තරංග ටිකක් එළියට ඇවිල්ලා ඔබේ කනේ වදිනවා. අන කනේ කනයි සද්දේ ගැටෙනවා. සද්ද මේ සද්ද තරඟටි ගැටෙනවා. ගැටිලා අන බලන්න සෝත විඥානේ හටගත. ඔබට දැන් දැනීමක් තියෙනවා ඇහෙනවා කියන දැනීමක්. බලන්න ඔබට තියනවාද කියලා එහෙම එකක්. දැන් මේ කතා කරන එක වෙලාවෙ දැනීමක් තියෙනවනේ ඇහෙනවා කියලා. අන්න බලන්න. එතකොට මේ පණිවිඩේ දැන් මේ කියන එක ඔන්න බලන්න කනට ඇවිල්ලා කනේ උනේ ඔච්චරයි. මනට ගියේ නෑ ওই ගාපු සද්දේ. ඔහික මොකක්වත් ගියේ නෑ. හොඳට අහගන්න. කනට ගියේ මනට ගියේ නෑ. මනට ගියේ ওই සද්දේ හරහා මේ චක්කු සෝත විඥානේ හටගත්තාම දැන් මන හටගෙන තියෙන්නේ. මන ඇතුලෙන් තමයි සද්ද රූපයක් සද්දාරම්මණයක් නිර්මාණය කරගන්නේ. ඔබේ මනස ඇතුලේ කෙන කෙනහාකින් මනස ඇතුලේ. හැබැයි මේ සද්ධාරම්මණය නිකම්ම මනසට යන්නේ නැහැ. ඔබ තුල තියෙනවා රාග දේශ මොහ කෙලෙස් ස්වභාවයක්. මෙන්න මේ කෙලෙස් ස්වභාවයන්ගේ තැවරිලා තමයි ඒ ඒවත් එක්ක ගැටිලා තමයි මනට යන්නේ. ওই රූපේ නිර්මාණය වෙන්නෙම ඒ විදිහට. එතකොට බලන්න එළියෙන් එළිය එළිය වෙච්ච සිද්ධිය නෙමේ මනස ඇතුළට යන්නේ. මනස ඇතුළට යනකොට විකෘතියක් වෙන්නේ. හරිනේ? මනස ඇතුළට මේ එළියෙන් ආපු සද්දේ යන්නෙත් නෑ. ඒ සද්දේ සද්දේ හරහා මනසින් ආරම්මණයක් සද්දාරම්මණයක් හදා ගන්නවා. හැබැයි ඒ සද්දාරම්මණය නිපද ගන්න පළවෙනිම තැනේදී මොකද්ද වෙන්නේ? වෙන දේ තමයි එක්ක රාගයෙන් එක්ක දේශයෙන් එක්ක මෝහයෙන් ඒ කියන්නේ මේ රාග දේශ මොහ කියන්නේ කෙලෙස් මෙන්න මේ තුනෙන් තමයි ওই රූපේ නිර්මාණය වෙන තැනට පළවෙනිම තැන වෙන්නේ. ඒ වෙනකොට මොකද වෙන්නේ? ওই ස්පර්ශය නිකම්ම ස්පර්ශයක් වෙන්නේ මනට. ඒ ස්පර්ශය වෙනවා කියන තැනම තමයි මනේ හැදින රූපයේ ගොඩ නැගෙන තැන. ඒක නිකම්ම වෙන්නේ නැහැ. අන්නර රාගදේශ මොහ යෙදෙන නිසා විකෘතියක් වෙනවා. එහෙනම් බලන්න ස්පර්ශයක් වෙනුවට රාගයෙන් වුණා නම් රාග සම්පස්සය, දේශයෙන් වුණා නම් දේශ සම්පස්සය, මෝහයෙන් වුණා නම් මෝහ සම්පස්සයක් වෙලා විකෘති ආරම් සද්ධාරම්මණයක් තමයි මනස තුල නිර්මාණය වෙන්නේ. අන්න බලන්න. විකෘතියක් තමයි නිර්මාණය වෙන්නේ. හරිනේ? ඒ විකෘතියට වේදනා සංඥා සංකාර ඔබේ මනස තුලින්ම යෙදෙනවා. අන්න නාම රූප සකස් වුණා. ස්පර්ශය කියන තැන රූපය, වේදනා සංඥා සංකාර කියන තැන නාමය. නාම රූප සකස් වුණා. අන්න විඥාණය අන්න දැනගැනීමේ ස්වභාවයක් වෙනවා අන්න දැනගන්නවා මනසෙන් මොකද්ද දැනගත්තේ මේ පණිවිඩය දැන් ඔබට හැදෙනවා දැන් බලන්න ඔබගේ මනස තුළම නිර්මාණය වෙච්ච එක මනස තුලින්ම දැනගන්නවා මනස තුලින්ම නිර්මාණය වෙච්ච පණිවිඩේ මනස තුලින්ම දැනගන්නවා සිතින් හදපු දේ සිතින්ම දැනගන්නවා නිශාත මහත්තයා සමාවෙන්න මේ පොඩි ප්‍රශ්නයක් මේ දැන් ඇත්තටම දැන් ඔය අපි මේ වගේ අවස්ථාවක මේ දහමේ ඉන්න අවස්ථාවක ඇත්තටම අපි රාගදේශ මොහ ක්‍රියාත්මක වෙනවද දැන් අර තින්න සංගති පස්සෝ කියන තැන එතන රාගදේශ මොහ ක්‍රියාත්මක වෙනවද කියලා. ඔව් ඒක මෙහෙමයි. ඒක කෙන කෙනාගේ කෙන කෙනාට අනුව තමයි යම් අවබෝධයක තියෙන කෙනෙක් නම් එයාට මේක වෙන්නේ නැහැ. හරිනේ එයා අවබෝධය තුලින්ම මේක එයාට ඇහෙනවා දැන් බලන්න අපිට දැන් ධර්මය ඇහුණනේ ඕන තරම් නේද? ඒ ඒ ඇහිච්ච තැන්වලදී දැන් ඒ කියන ධර්මයත් එක්ක ඇයි අපිට ඒක ආවේ නැත්තේ? අපි එක එක්කෙනා එක එක විදිහට අල්ලගත්තේ ඇයි? අන්න එතනකොට ප්‍රශ්නයක් තියෙනවා නේද? එතනදී ආන්න හරි. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මට ඒක කෙනෙක් මේ වෙලාවේ යම් අවබෝධයක ඉන්නවනම් එයාට ඔය කියන රාගදේශ මොහොලින් තොරව ඔක අවබෝධ වෙන්න පුළුවන්. හරිනේ? ඔක ඇහෙන්න පුළුවන්. එතකොට තව කෙනෙක්ට එයාගේ ඉන්න මට්ටම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකනේ එකම විදිහට අවබෝධ වෙන්නේ නැති මේ කියන පණිවිඩේ. එක එක්කෙනා එක එක විදිහට අඩු වැඩි වශයෙන් ඔක්කොටම තියෙනවා නේද? ඔක්කොටම තියෙනවා අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔක්කොටම තියෙනවා. එතකොට අපි මේ ඒක නිසා තමයි අපිට මේකේ මෙච්චර සරලව කියනකොටත් ඒ යට ගැඹුරු ටික තේරිලා නැත්තේ. ඒ ටික තේරෙන්න ප්‍රමාණයට ප්‍රඥාව දියුණු වෙලා නැහැ. එතකොට අඩු වැඩි වශයෙන් අපි මේ කොච්චර ධර්මයක් අහනවා කියලා හිතියත් දැන් මෙතන කෙනෙක් එක එක විදියට මේ ධර්මය අහන්න පුළුවන් නේද කෙනෙක් ඇවිල්ලා දැන් මෙතනට එක එක කෙනා එක එක මේ අදහසින් ඇවිල්ලා ඉන්නවනේ මේ කියන ධර්මයේ මොකද්ද මේකේ චූටි තැනක් හරි වැරදුනොත් ආ ඒකට මේ දෙයක් කතා කරන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එතකොට මේක ඇතුලේ මොනවද කියවෙන්නේ ඕ තේරෙනවද මේ කියන දේ එතකොට එක එක්කෙනා මේ බණ අහනවා කියලා එක එක්කෙනා එන්නේ එක එක පරමාර්ථ වලින් එන්නේ තව කෙනෙක් යාට දැන් අද කරන්න දෙයක් නැහැ. මේලයි පොඩි වෙලාවක් තියෙන යාළුවෙක් දාලා තිබුණ මෙහෙම එකක් තියෙන පොඩ්ඩක් සම්බන්ධ වෙමුද කියලා අන්න එයත් එනවා අහන්න. එතකොට බලන්න මෙතන 100ක් ඉන්නවනම් 100 දෙනෙක් ඇවිල්ලා ඉන්නේ 100 ආකාරයක චේතනා වලින් තමයි ඇවිල්ලා ඉන්නේ මේක ඇහෙන්න. එතකොට ඒ ඒ වගේ තව කෙනෙක් ඉන්නවා ආ මේ ওই කියන ටික මට තේරෙනවා කියලා ඇහිලා තියෙන හැබැයි යාත් ලිහිලා නැහැ ගැටි. එතකොට බලන්න එයා ඉන්නේ මුලාවට අහුවෙලා. තේරුණාද? මේ වෙලාවේ. එතකොට මෝහයේ තියෙන විවිධ ස්වභාවයන්. මෝහයේ තියෙන විවිධ ස්වභාව. දැන් ඒ දැන් හුඟක් තේරෙන කෙනෙක්ට දැන් මේ හුඟක් යට කතන්දරයක් කියනකොට වැඩක් නෑ අද නම් කියලා අන්න බලන්න එතනින්ම එයා මෙතෙන් මේ මේ සාකච්ඡාවේ එයා ඉන්නේ වෙන තැනක. එතකොට එයාට මේක ඇහින්නේ නෑ. එතකොට ඒකයි මම මේක මේක ටිකක් මේ සීරුවටම ගලප ගන්න ඕනේ දැන්. එතකොට මේක ඇත්තම සද්ධාවෙන්ම අහන්න ආපු කෙනෙක් ඉන්නවනම් එයාට යම් ධර්ම වැටහීමක් තියෙනවා. අන්න එයා මේ වෙලාවේ ගොඩක් දුරට ඔන්න ඔය කියන තැන රාගදේශ මොහෝලින් පොඩ්ඩක් අයින් වෙලා එයාට යෙදෙන්නේ නැතුව එයා ඒ සද්ධාව තුළම එයාට මේක ඇහෙන කෙනෙක් ඉන්න ඉන්න අය ඉන්න පුළුවන් ගොඩක් අය මෙතන ඉන්නවා එහෙම ඒක හරි කුමාරි නෝනා එතකොට ඔව් නිසං මහත්තයා ඔව් පොඩ්ඩක් මං කියන එක ඇහෙනවා අඩු වුණොත් මට පොඩ්ඩක් කියන්න එතන නිසාන්ත මහත්තයා අර මේ කෙලෙස් පොදියට සම්පස්ස වීම සහ පස්ස කියලා කියන පස්ස සහ සම්පස්ස කියලා දෙකක් වෙනවා වෙන්න පුළුවන් නේද? ඔව් පස්ස සහ සම්පස්ස කියලා දෙකක් වෙන්න පුළුවන්. හරියට. අර සමහර කෙනෙක් අර රාගෙන් දේශයෙන් මොහෙන් ඕක අර නිසන්ත මහත්තයක් ඔය කිව්වා වගේ අල්ල ගන්න පුළුවන්. ඔව්. සමහර කෙනෙක් අර එහෙම රාග ද්වේෂ මොහ වලින් මේකට බැඳෙන්නේ නැතුව ඒක ඒක පස්ස කරගන්න නැතුව මේ ක්‍රියාසිතක් හැටියට පස්ස කරගන්න පුළුවන් නේද? පුළුවන්. ඒ අවබෝධයක් තියෙන කෙනෙක්. එහෙමයි. ඒක තමයි මම පොතේ හොඳයි. අය හරියටම හරි. ඒක තමයි. එතකොට දැන් මම මෙතන මේ සාද සාකච්ඡාව කරන්නේ මේ අලුතින් ඉන්න කට්ටියක් කියලා හිතලා. මම ඒකයි කිව්වේ මුලින්ම. ඔක්කොම පැත්තකින් තියලා මෙන්න කියලා. හරි? එතකොට තම තමන්ට මේක කියන පණිවිඩය හරියටම ඒ විදිහටම තේරෙනවා නම් එතකොට තම තමන්ටම පේනවා. තමන් ඉන්නේ කොතනද කොතනද කොතනද කියලා. එයාට කුසලයේ වැඩිනවා මේ වෙලාවේ. හරි? එයාට කුසල් සිතක් දිගින් දිගටම දිගින් දිගටම වැඩෙනකොට සමහරක් කෙනෙක් මේ වෙලාවේ උපචාර අර්පණා මට්ටමකටත් යනවා. එයා එහෙම එහෙම ඉන්නවා. මේ වෙලාවේ මෙතන එහෙම වෙන්න පුළුවන්. හරි? එතකොට මොකද ඒ ඒ ඒ වගේ ඔව් නිශාන්ත මහත්තයා ඒකට අර මේ බලපානෝ නේද පරිසරයේ බාහිර දැන් ඇත්ත මට මේ වගේ අවස්ථාවේ මේ මහා පාන්දර හරිම නිස්සද්ද වෙලාවක් ඉඳලා හිත අර එකම අරමුණක තියාගෙන මේක අහන්න පුළුවන් ඒකයි මට හිතෙන්නේ මේ වෙලාවේ රාගදේශ මොහොව අපි වලින් බැහැර වෙලා නේද මාතුලින් කියන අර හැමෝටම එහෙම නැති වෙන්න පුළුවන්. නමුත් හැමෝම හැම වෙලේම ධර්මය අහන හැම මොහොතෙම එහෙම නැහැ තමයි. නමුත් මේ වෙලාවේ නම් ඇත්තටම මට අර පරිසරය බලපානව නේද කියන එක එහෙමත් තියෙනවා නේද? ඔව් වටපිටාවත් බලපාන. ඒකට බලන්නේ එයාගේ සබහා දහම කියන්නේ මෙයාගේ මනස නේද මේ වෙලාවේ? එහෙමයි. මනසේ ස්වභාවයම නේද? <laughs> ඔන්න ටිය ගැඹුරු වැඩි යෝක ඔත ඔතන්ට යන්න ඇතුවීම හරි ඒක හරි ඔබතුමිය කිව්ව කතන්දරේ හරි දැම් බලන ඔබතුමියට ඔය පරිසරය ඔය විදිර සකස් වෙලා තියන්න හේතුව දැන් ඔබතුමියට ඥානෙම දකින්න පුළුවන් නේද තව කෙනෙක් මේ වෙලා දැන් දවල්නි එයා සමහරක් වෙලාට දැන් දැන් ගෙදර කෑම මේසේ ඇරින ගමන් ඉඳලා ටක් ගාලා දුවලා ඇවිල්ලා වෙන්නේ නැති. තාම උය උය හිටපු කෙනෙක් වෙන්නේ නැති නේ. දැන් හොද්දත් බල බල <laughs> මේ දැන් මේකත් අහන්නත් ඕනේ. එතකොට බලන්නකෝ. නේද? තව කෙනෙක් තව විදිහකට තව කෙනෙක් එක එක විදිහට දැන් මෙතන එකතු වෙලා ඉන්න ඉන්නවනේ. ඒකට කෙනෙක් කෙනෙක් තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි. මේ මහත්තයා පොඩ්ඩක් ඒ අර්පණා කියපු එක පොඩ්ඩක් විස්තර කරලා දෙනවද මේ මේ ඒක ඒක මම ටිකක් පස්සට ගිහිල්ලා ගන්නම්. මොකෝ දන්නවද? අර දැන් මෙතන ඉන්නවනේ දැන් මේ අලුතින්ම යන කට්ටිය අපි ඒගොල්ලන්ව අරගෙන ගිහිල්ලා මම අර්පණා මට්ටම මොකද්ද කියන එක මම පෙන්වලා දෙන්නම් පස්සේදී. මොකද්ද වෙන්නේ කියලා. එතෙන්දී ඔව් ඒ කියන්නේ අපිට මේ මේ සාකච්ඡාව හොඳට ගැඹුරට ගියොත් මට අද ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මේ වෙලාවේ කොහොමද ඔබ සෝතාපන්න වෙනකොට චිත්ත වීදිය මොකද්ද වෙන්නේ කියලා. මේ වෙලාවේ පෙන්වන්න පුළුවන්. ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයා මේ වෙලාවේ උපචාරයෙන් ගිහිල්ලා අරපනා චිත්ත වීදිය හදාගන්නේ කොහොමද? සමාපත්තියක් වෙන්නේ කොහොමද මේ වෙලාවේ? ටක් කාලා කියලා. හරිද? ඒ ඒ ටික මම වෙලාව තිබුණොත් අපිට එච්චර ගැඹුරකට යන්න පුළුවන් වුණොත් මම එක්කගෙන යන්නම් ඔබව. හරි? මට අද ඕන වෙලා තියෙන්නේ මේ ප්‍රායෝගිකව මේක කෙනෙක් විදර්ශනා කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. හරිනේ? තම තමන් ඇතුලෙන් දකින්න ඕන ක්‍රමේ. එතකොට එතකොට ඕගොල්ලන්ගේ දැන් ඕගොල්ලෝ හුඟක් දන්න අය ඉන්නවා ධර්මයේ. ඕගොල්ලොත් බලන්න ඕගොල්ලන්ට සමහර කෙලට සියුම් තැනක් ලැහිලා නැතුව ඇති. අන්නේ තැන ලියා ගන්නාද මේ සාකච්ඡාව ඇතුළත. අන්න ඒක ඒක කරගන්න පුළුවන් පුළුවන් තරම් බලන්න. හරි. හොඳයි. එහෙනම් දැන් මම අර කතා කරගෙන ආවා වගේ අර දැන් බලන්න එහෙනම් ඔබට දැන් මේ සද්ද ඇහෙනවනේ. සද්දය ඇහෙනකොට දැන් බලන්න ඔබගේ මනසින්ම තමයි එහෙනම් ඔබගේ ඇතුලෙන් තමයි මේ පණිවිඩය හදලා දෙන්නේ. ඒ දැන් ඒ හදලා දීපේක දැනගන්නේ කොහෙන්ද? ඇතුලෙන්මයි දැනගන්නේ. සිතින් හදපු පණිවිඩය සිතින්ම දැනගන්නවා. මනස තුලම ගොඩ නැගෙන ලෝකයක්. අන්න බලන්න. දැන් බලන්න එහෙමද කියලා බලන්න ඔබ. අර නිත්මි මහත්මිය අර ආවනේ දිස්සල්ලා. මං එතුමියට මා ආරාධනා කරන්න. එතුමිය මට ওই දිස්සල්ලා මම දැන් හම්බ වෙලා නැහැ. ඔබතුමීට ඔව් ඔබතුමීට තේරුණාද ඒ කිව්වද ඒ කතාව? එහෙමයි එහෙමයි එහෙමයි මහත්තයා. ඒ කියන්නේ ඇතුලෙන්ම හැදිච්ච එක නේද ඇතුලෙන්ම දැනගෙන තියෙන පණිවිඩේ. ඔව්. එතකොට බලන්න ඔහුට මොකද්ද උතනින් තේරෙන්නේ? ඔන්න දැන් ඥානෙ එන්න ඕනේ. දැන් ඕක ඕමයි කියලා ගත්තට වැඩක් නැහැ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපි බාහිරය කියලා හිතුවට මේක ඇතුළෙම හැදිලා ඇතුළෙම පේන එකක් වගේ අද එකක් නේද මහත්තයා අන්න එහෙමද ඒක තමයි දැන් දැන් ඔන්න ප්‍රශ්න නැති වෙන්න ඕනේ දයනු ඔක්කොම ලොක් වෙලා යන්න ඕනේ හරිද ප්‍රශ්නාර්ථ ලකුණු එකක්වත් එන්න බෑ ඒකයි මම ඔය කියන්නේ දැන් ඇත්තටම ඇස කන නාසය දිව කියන සරි මේ ටිකෙන් මොනවත් එකක් අපි අරගෙන නැත්තා අරගෙන නැහැනේ ඒව ඔක්කොම මේ අර අපි අපි අනිත් ටිකත් පැත්තකින් තියමු කන විතරක් ගන්නකෝ දැන් මේ වෙලාවේ කනෙන් විතරනේ දැන් මේ කතන්දරේ දැන් ඉන්නේ කනයි මනයි විතරනේ මෙතන තියෙන්නේ. ඇහෙන සද්දෙත් එක්ක අපි ඉස්සෙල්ල මොන්න ඕකල හිමු. එක තැනක් ගන්නකො. එතකොට දැන් ඔන්න ඔබ ඔබතුමිය හොඳට බලන්න. එහෙනම් මට ඔබතුමිය දැන් කියලා දෙන්න. ඔබතුමිය හිතන්න ඔබතුමිය තමයි දැන් මේ දේශකයා නම්. මම තමයි ඔබතුමියකින් අහන්න ධර්මය අහන්න ආපු කෙනා. හරිනේ? දැන් ඔබතුමිය මට ඔක ආපස්සට කියලා දෙන්න. ඔය වෙන්නේ මොකද්ද කියලා. මෙන්න මෙහෙම දෙයක් මෙතන වෙන්නේ. බලන්න ඔබට මේක තේරෙනවද කියලා ඔබ මට කියලා දෙන්න. ඔන්න ඔක්කොම හැමෝම දැන් මේ බලන්න. දැන් ඔක්කොමලා මට කියලා දෙන්න. දැන් ඔන්න ඔබ හිතින් හැමෝම දැන් සකස් වෙලා මට කියලා දෙන්න මේ කතන්දරේ. ඔන්න බලන්න දැන් මේ කණිවිඩේ මගේ ෆෝන් එකෙන් එනවා එළියට. ඔන්න ඔබ කතා කරන එක මේ කතා ඔබ කතා කරන සද්දේ මේ මේ පණිවිඩයෙන් මේ ෆෝන් එකෙන් ඇවිල්ලා සද්දයක් තමයි මට එන්නේ. මේක ඇවිල්ලා මගේ කනේ වදිනවා. වැදිලා මේ සද්දේ කනයි සද්දේ වැදුණා. අන්න මට ඇහෙනවා කියන ස්වභාවයක් හම්බ වුණා. ඒ අතරේ මට පණිවිඩයක් හැදෙනවා දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම. එතකොට දැන් මට මම මේක හොඳට විදර්ශනා කරලා බලනකොට මට පේනවා ෆෝන් එකෙන් එන්නේ ශබ්ද තරංග ටික. මේ ශබ්ද තරංග ටික ඔබ කතා කරන එක මට ඇහෙන්නේ ඔබ ඉන්නේ කොහෙද කියලාවත් මන් දන්නේ මේ ෆෝන් එකෙන් තමයි දැන් මේ ශබ්ද තරංග ටික එන්නේ. මේක ඇවිල්ලා මගේ කනේ වදිනවා. කනේ වදිනවා මේ මේ කනයි සද්දේ වැඩිනකොට අර මං අහලා තියෙනවා කනේ සිත හට ගන්නවා කියලා අන්න හටගත්තා. දැන් ඇහෙනවා කියන ස්වභාවයත් මට තියෙනවා. ඒ අතරේ මට පණිවිඩයක් දැන් සකස් වෙනවා. එහෙනම් මගේ මනස තුල තමයි දැන් මේක සකස් වෙන්නේ. හරිනේ? සකස් වෙලා මට මනසින්ම පණිවිඩේ මං දැනගන්නවා. දැන් සිතින්ම හැදෙන එක සිතින්ම මං දැනගත්තා. ඔන්න දැන් දැනගත්තා. එතකොට දැන් මට පොඩි ඥානයක් එනවා මෙන්න මෙහෙම. බලන්න ඔබටත් එහෙම ආවද කියලා. එතකොට ඇහෙනවා කිව්වට ඇහෙනවා කිව්වට මට දැන් වෙලා තියෙන්නේ මේ ෆෝන් එකෙන් ආපු ඇවිල්ලා මේකෙන් ආපු කතන්දරයක් නෙමෙයි ඇහෙන්නේ. මට ඇහෙන්නේ මේ ඇතුලින් හදලා දෙන එක තමයි ඇහෙන්නේ. දැන් මට නිින්ද ගිහිල්ලා තිබුණොත් මේ වෙලාවේ කනත් මෙතන තියෙනවා ෆෝන් එකකිනුත් ශබ්ද ටික එනවා. හැබැයි ඉතින් මට ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ කනට ඇහුණා නම් මට දිගටම ඇහෙනවනේ කිනා. මට නිින්ද ගියා නම් දැන් මේ වෙලාවේ මට ඇහෙන්නේ නැහැ නේ දැන්. එහෙනම් මට පොඩි ඥානයක් එනවා මේ සිතින්ම නේද දැන් කනින් නෙමෙයි සිතින් හදලා සිතින්ම දැනගන්න කතන්දරයක් වෙන්නේ. හරියට හරි. හරිනේ අන්න බලන්න. එතකොට සිතින්ම හැදිලා සිතින්ම දැනගන්නවා නම් ඇතුලෙන් හැදිච්ච එකක් ඇතුලින් නේද දැනගත්තේ? එහෙමයි. එතකොට මට බාහිරේ කතන්දරයක් ඇහිලා නැහැ. මට ඇහිලා තියෙන ඇතුලෙන් හැදිච්ච එකක් ඇතුලෙන්නේ. නිශාන්ත මහත්තයා තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා ඔව් කියන්න මට ඔතනටම පොඩි දෙයක් එකතු කරලා සහ මට දැනුවත් වෙන්න ඔය ශබ්දය Taman තුලින්ම ඇහෙනවා කියන එකදී දැන් සමහර වෙලාවට ගොඩක් දේශකයන්න් වහන්සේලා එතකොට ගිහි දේශකයන් ඒ සමහර වාක්‍ය ඛණ්ඩ දේශනා අහගෙන යනකොට ආනේ මම මේක අහලා තියෙනවනේ කලින් මට මේක හරි හුරුපුරුදුයිනේ කියලා දැනුමක් එන්නේ හැඟීමක් එන්නේ එතනදී හිත සතුටින් පිනා යනවා ඇත්තටම සමහර ඒවා තේරුමක්ම නැහැ අයිම්ම කරන දේශනා ගැන තේරෙන්නේ නැහැ වගේ එකක්. එතනදි මට තේරෙන්නේ මේක අර Tamanට ඇහෙනවා Taman තුල තියෙන දේ කියන එක මම නිවැරදිද ඒ මං මට දැනිලා තියෙන දේ කියලා ඒ මම මේක කරන්නේ. ඔව් එතකොට බලන්න ඔබේ හිතින්මනේ දායි ගෙනල්ලා දැන් මේක මට මීට ඉස්සෙල්ලා ඇහිලා තියෙනවාමයි කියලා. එළියෙන් අහන්නේ නැහැනේ කොහෙන්ද? අන්න බලන්න. <laughs> එතකොට බලන්න. ගොඩාක් විට ගොඩාක් විට අන්න හරි බලන්න දැන් එතකොට බලන්න ඒ සිද්ධියම තමයි දැන් දැන් මෙතන දැන් මේ ඉන්න ඔක්කොටම බලන්න මේ සද්දේ මේ ෆෝන් එකෙන් ඇවිල්ලා එක එක්කිනාට එක එක විදියට ඇවිල්ලා එක එක්කෙනා එක විදි එක එක විදියට මේ පණිවිඩය හදා ගන්නවා 100ක් හිටියොත් 100 දෙනා 100 විදියකට හදා ගන්නවා ලෝක 100ක් එතකොට බලන්න දැන් අන්න එතන මේ දැන් මට සියුම් ඔබට පෙන්වන්න ඕනේ මේකයි දැන් බලන්න එතකොට එහෙනම් මේ එළියේ කතන්දරයක් දැන් එහෙ තියෙනවද නැද්ද කියන එක නෙමෙයි මේ පණිවිඩය ඇතුළෙන්ම මේ හැදිලා ඇතුළෙන්ම දැනගන්නවා නේද කියන ඥානය තියෙනවද හැමෝටම? කාට හරි තාම එතන තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඇතුළෙන්ම හැදිච්ච එකක් තමයි ඇතුළෙන්ම දැනගෙන තියෙන්නේ. පැහැදිලි මහත්තයා. පැහැදිලිද ඔබතුමියට? එතකොට මට ඒක දැනিলা මට ඒක පැහැදිලිව දැනিলা ගොඩක් කල් සතුටුයි මේ වෙලාවේ ඔබතුමා ඒක විශ්ලේෂණය කරලා පෙන්වලා දෙන එකට සාදු සාදු සාදු. සාදු සාදු සාදු. හොඳයි. තව කාට හරි ඒක තේරෙන්නේ නැති අය ඉන්නවද දැන් මෙතන? මෙතනින් එහාට යන්න බෑ එක අඩියක්වත් ඕක නැත්තම්. අන්න ඒකයි මම අහන්නේ. දැන් ඔන්න ඉන්නවනම් එන්න කවුරු හරි. ඒක එහෙම නෙමෙයි කියලා කාට හරි තේරෙනවා නම් එන්න. ඔව් මම ඇහෙනවද? මොකද? ඔව් ඔව් කියන්නකෝ. මේ මම ඒක දැක්ක නිසා මහත්තයා මේ ඇහෙනවා කියලා කියන්නම හිතීම කියලා දැක්කන. ඒ කියන්නේ දැන් බලන්නකෝ නේ. කියන්නේ ඇහෙනවා කියන්නම සිතීම. සිතනවාමයි. අන්න හරි. සාදු සාදු සාදු. අන්න බලන්න. එහෙනම් අපි ওই ඉස්සල්ලා සාකච්ඡාවලදී කියලා දුන්නා ඔබට ඇහෙනවා කියන දැන එතෙන්දී හැමෝටම උත්තරයක් ඇහෙනව නෙමෙයි ඇත්තටම. හිතෙන බවක් තමයි එතන තියෙන්නේ කියලා. අන්න එක මම මේ අද අනිත් පැත්තට පොඩ්ඩක් කියලා දුන්නේ. හරිද? එතකොට ඒක කියන්නේ නැතුව මොකද ඔබ වචනෙන් කිව්වට වචනෙන් අල්ල ගන්නවා. එතකොට ඇත්තටම එහෙමද වෙලා තියෙන්නේ. ඒක එහෙමමද? ඇහෙනවා කියන තැන අපි අපි මේ මෙච්චර කල් හිටියට වෙලා තියෙන හිතෙන බවක්ම නේද? හිතින් හදාගත්ත දේ හිතින් දැනගන්නවා කියන්නේ හිතෙන බවක් තියෙන්නේ. හරිනේ? හරියට හරි. ඒක එහෙමමද? තව කාට හරි තේරෙන්නේ නැති අය ඉන්නවද? දැන් එතුමා පෙන්නපු දන තමයි හරි ඒක තමයි උත්තරේ. කෙටිම උත්තරේ. ඒ කියන්නේ ඇහෙනවා කියන දන තියෙන්නේ හිතෙනවා කියන බව. හිතෙන බවක් තියෙන්නේ. එතකොට බලන්න ඒක තමයි මම විස්තර කරේ වෙන්නේ කොහොමද කියලා. අන්න බලන්න උත්තරේ ওই පැත්තෙන් ආවා දැන්. එහෙනම් හැමෝටම එහෙමද කියලා බලනකොට බලන්න එහෙනම් බලන්න Taman තුලින් හැදෙන දේම තමයි Taman තුලින් දැනගන්නේ. අන්න බලන්න. එතකොට බලන්න. ඔව්. මට දැන් දැන් ඔය ඇස කන නාසය නෑ ඒ ඔක්කොම පැත්ත ඔක්කොම පැත්තකින් තියන එකක් විතරක් ගන්න කන විතරක් ගන්න කන කන විතරක් ගන්න හරි කන විතරක් දැනට ගන්න ඔව් කන ගැන ඔබතුමීට මොකද්ද හිතෙන්නේ කන ගැන හිතන්න පුළුවන් මේ මට මට දැනගන්න ඕනේ සරි දැන් ඒක එහෙනම් පස්සේ අහන්නම් මට කන ගැන මට වෙන් කරගන්න පුළුවන් කන මේ ඇහෙනකොට මේක ඇහෙන එකක් හිතෙන එකක් කියලා වෙන් කරගන්න පුළුවන් ඔව් ඒ හිතෙන එකක් උනේ කොහොමද කියලා දැක්කද? ඔබ තුලින්ම හැදිච්ච එක. ඒ කියන්නේ ඔබේ සිතින්ම හැදිච්ච එක තමයි සිතින්ම දැනගත්තේ. හරිනේ? ඔව්. අන හරි. මම ටික සරලවම අද කතා කරන්නේ මොකද මේක තාම තේරෙන්නේ නැතිව ඉන්නවා. එතකොට හොඳට බලන්න දැන් ඔබට මම මෙන්න මෙහෙම දෙයක් කිව්වොත්. හරි දැන් කට්ටියම සද්ද කරන්නේ නැතුව තප්පර ගානක් ඔබගේ ඔන්න ඔය තියෙන ඔය තියෙන ඔය එන සියලුම දේට ඔබේ කන් යොමු කරගෙන ඉන්න. ඔබට ඇහෙන සද්ද ගැන ඔබට මේ වෙලාවේ එන සද්ද ගැන ඔබ පොඩ්ඩක් මේ වෙලාවේ හොඳට හිත යොමු කරගෙන ඉන්න. කන යොමු කරගෙන ඉන්න. හොඳයි. දැන් එන්න ආයි. ඔබට මොනවද ඇහුනේ? ඔන්න උතන තියෙනවා ඇත්තටම මේ කයට දැනෙන තැනයි ඇත්තටම මනට දැනෙන තැනයි දෙකම. හරිද? අපි එමු එතනට. එතකොට දැන් ඔබ බලන්න ඔබට මොනවද ඇහුනේ? දැන් ওই සද්දේ තුල දැන් බලන්න ඔබට මේ කතා කරන සද්දේ විතරයි ඉස්සල්ලා ඇහුනේ. හොඳට බලන්න. ඔය ෆෝන් එකකින් ඇවිල්ලා වදින සද්ද ටික විතරයි ඇහුනේ. එතකොට ඒකත් එක්ක තමයි දැන් ගියේ. දැන් ඔබ ඔය සද්ද මේ කතා කරන එක පොඩ්ඩක් නවත්තලා ඔබ ඔය ඇහෙන ඔක්කොටම කන් දීලා ඉන්නකොට ඔබට ඇහෙන්න ගන්නවා විවිධ විවිධ විවිධ විවිධ කියන්න බැරි තරම් සද්ද සංකලනයක් ඔතන තියෙනවා. එහෙමද? එහෙම තිබුණාද නැත්ද? ඔබට ෆෑන් එකේ ෆෑන් එකේ හුලම් සද්දේ ෆෑන් එකක් අරගෙන යනවා කියලා. එතකොට වාහනයක් යනවනම් ඔතන ඔබගේ කයෙම හෙල්ලෙන ස්වභාවය ආස්වාස ප්‍රස්වාසයේ ඕව දැන් ඉස්සලා දැනුන්නේ නැහැ එකක්වත් හරිද අන්න බලන්න මේ කතාවත් එක්ක යනකොට නමුත් බලන්න ඔය කනට ඔය සද්ද ටික ඔක්කොම ওই විදිහට වදින්නේ නැද්ද හැම මොහොතකම ඔය ඔක්කොම සද්ද ටික දැන් වදිනවනේ මේ වෙලාවේ ඔබ මේ සද්ද පොඩ්ඩකට අතෑරපු තැනනේ අනිත් සද්ද ටික ඔබට ප්‍රමුඛ වෙන්න පටන් ගත්තේ ඔබට පේනද උතන තියෙන පොඩි රහසක් ඔය ශබ්ද බලන්න වෙන් නොකර ශබ්ද ගොඩක එකතුවක් ඔතන හැමතිස්සෙම තියෙනවා. එකක් වෙන් වෙලා එනවා. මේ කතා කරන එක වෙන් වෙලා එනවා. දැන් ඔබට තේරුණාද පොඩි වැඩක්? හොඳ හොඳට බලන්න. ආයි සරයක් බලන්න. ආයි විනාඩිය ආයි ඔබට තත්පර 10ක් 15ක් දෙන්න. ඔබ හොඳට ඔය ඉන්න තියෙන ශබ්ද ටිකට ඔක්කොටම ඔබ වෙන් කරන්නේ නැතුව ඔබ නිකන් කන් දීගෙන ඉන්න. හොඳයි. දැන් බලන්න. ඔබ ඔය ඔබ නිදාගත්ත වෙලාවේදී ඔන්න ඔය විදියට ওই විදියටම ඔය කියන වටපිටාවේ ওই ශබ්ද ටික ඔක්කොම ටික තියෙනවා. ඔය විදියටම විවිධ විවිධ විවිධ විවිධ ශබ්ද ওই විදියට ගොඩ නැගෙන්න පුළුවන්. නමුත් ඔබට ඇහෙනවද එකක්වත්? ඔබට එකක්වත් ඇහෙන්නේ නැහැ. ඔබ නිදිනේ. ඈ ඔබ ඔබ නිර්වින්දනය කරපේලායටත් ඔබට ඇහෙන්නේ නැහැ. ඔබ නිදින්. ඔබට එකක්වත් ඇහෙන්නේ නැහැ. එතකොට බලන්න මේ වෙලාවෙත් ඔන්න බලන්න ඔබ ඇහැරෙනවා. ඇහැරිච්ච තැන ඉඳලා දැන් බලන්න මේ කතා කරන එකට ඔබ මෙතනට එනකොට මේ අතරේ දාන ශබ්ද ටික තියෙනවා. ශබ්ද ටික ওই විදිහට විවිධ විවිධ තව ශබ්ද අපිට කියන්න බැරි තරම් සංකලනයක් ඔතන ওই විදිහට යන අතරින් එකක් අරගෙන ඔබ යනවා ගමනක්. අන්න බලන්න එකක් මූලික කරගෙන ඔබ ගමනක් යනවා මේ වෙලාවේ. අන්න බලන්න. එහෙනම් බලන්න මේ මේ ශබ්ද ටික ඔක්කොම ඇත්තටම ඔය වගේ සද්ද ටිකක් තමයි තියෙන්නේ. අන්න බලන්න එකක් වෙන් කරගෙන යන්නේ කවුද දැන්? කනද හිතද? දැන් දැනගන්න කෙනා කවුද ඔය ඔක්කොම ටික. ඉතල දැන් බැලුවනේ බලනකොට පේනවනේ ඇතුලින්ම හදාගත්ත දේ ඇතුලින්ම දැනගන්න. ඔන්න ඔබ ඔහොම ඔහොම හිත යොමු කරගෙන ඉන්නකොට ඔන්න ඔබට ඇහෙනවා ආ ෆෑන් එක ෆෑන් එකේ සද්දේ. අන්න පූසෙක් කෑ ගහනවා. ආන්න අත්තක් වැටුණා. අන්න හුලම් පාරක්. ආ වැස්සක් එන්න වගේ. අකා වාහනේ පාරේ වාහනයක් ගියා. මේ එක එක දේවල් අන්න බලන්න මේ මනස තුරට දැන් එනවා. බලන්න දැන් ඔය ඔබට ගොඩ නැගින දේවල් බලන්න කාටද ගොඩ නැගින්නේ කියලා. ඔබට පමණයි. ඔබට පමණමයි. එතකොට බලන්න ওই සද්ද ටිකක් දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබට ඔය දැනගන්න දැනගන්න සද්ද ටික කොහේ තියෙන චලන ටිකක්ද දෙන්නේ. හොඳට බලන්න. හොඳයි. ඔන්න පළවෙනිම පාඩම. දෙවෙනි පාඩම. දැන් ඔන්න ඔබ හිතන්න දැන් ඔන්න ඔතන මං හැබදාම ඇහැ ගන්න හන්ද ඇහැ පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපි හිතමු දැන් ඔබ ඔබ ඔබ ඔබ ඉන්න තැනට ඔබට කියනවා නහය වහගන්න කියලා. ඔන්න නහය වහගත්තා. නහය වහගෙන ඔතනට ගහනවා එයා ප්‍රෙෂ්නර් එකක්. එයා ප්‍රෙෂ්නර් එකක් ගැහුවාම ඔබෙන් අහනවා ඔබට දැනෙන ඔබට කියන්නේ මොකද්ද මේ එයා ප්‍රෙෂ්නර් එකේ සුවඳ කියලා. දැන් ඔබෙන් අහනවා දැනෙන සුවඳ කියන්න පුළුවන්ද කියලා. ඔබට මොකද්ද කියන්න පුළුවන්? දැන් පුළුවන් නම් කරලා බලන්න. දැන් කළා බලන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔබ නහය වහගන්න. නහය වහගෙන එක්කෝ ඔබ කුස්සියට ගිහිල්ලා බලන්න ඔබ ඔබට දැන් මේ උයපු කෑමවල සුවඳක් දැනෙනවද කියලා. ඈ ඔබ බලන්න ඔබේ හිතින් ඔබේ කයේ සුවඳ දැනගන්න පුළුවන්ද කියලා. ඈ ඔතන පවුඩර් එකක් තියෙනවා නම් අරගෙන ඇරලා බලන්න සෙන්ට් පර්ෆියුම් එකක් ඇරලා බලන්න. ඔබ නහය වහගෙන ඔබ බලන්න ඔබට හිතින් ওই සුවඳ දැනගන්න පුළුවන්ද කියලා. දැන් බලන්න. හොඳට බලන්න. දැන් ඔබ නහය අතින් අත ඇල්ලා දැන් ඕක ගහනවා. ඔන්න බලන්න දැන් එයා ප්‍රෙෂ්නර් එකේ සුවඳ ඔබට එනවා මේක රෝසමල් සුවඳයි, මේක සමන් පිච්ච සුවඳයි. ඔන්න බලන්න ආ මෙතන මේ බල්ලෙක් ජරා කරපු එක ගඳක් එනවා. අන්න බලන්න මේ මේ කරෝල බැදුමක සුවඳක් එනවා. අන්න පරිප්පු හොද්දි සුවඳක් එනවා. ආ මේ දාඩිය සුවඳ එනවා මගේ. මෙන්න ඔක්කොම ටික එනවා. දැන් බලන්න ඔය ආපු සුවඳ නායට දැනුණාද? ඔබ නිින්ද ගිහිල්ලා ඉන්නවා, ගෙදර කරවල බදිනවා, ඔබ දන්නවද? ඔබට දැනෙනවද? ඔබට නිින්ද ගිහිල්ලා බල්ලා ඇවිල්ලා ජරා කරලා ගිහිල්ලා ඇඳ ළඟ. ඔබට දැනෙනවද සුවඳ? නෑනේ. ආ ඔබට උන හැරෙනවා ඇහැරිච්ච හැටියෙම අම්මා ගඳක් එනවා බල්ලා ජරා කළාද කොහෙද අන්න බලනකොට හරි ඇඳ ළඟ ජරා කරලා ගිහිල්ලා ආ ඇහැරෙනවා ඇහැරෙනකොට ආ කරෝල සුවඳක්. අම්මා කරෝල වදිනාද කොහෙද? අන්න බලන්න. දැන් බලන්න දැන් නිදාගෙන ඉන්නකොටත් නහය තිබුණානේ. හිත මොහොතකට අයින් වෙලා තිබුණානේ. ඉතින් නහයට හම්බුන්නේ නැහැ නෙමේ සුවඳ. ආ දැන් කොහටද හම්බ වුනේ? දැන් කොහටද හම්බ වුනේ? අන්න බලන්න. අන්න බලන්න අර විදිහටම දැන් බලන්න සද්දේ හැදුනේ හොඳට විදර්ශනා කරන්න. සද්දේ හැදුනේ ඇතුලෙන්මයි. ඒ හැදිච්ච එක දැනගත්තෙත් ඇතුලෙන්මයි. එතකොට රස දැදුනේ කොහෙන්ද? අන්න බලන්න කරවල රස. රසය හැදුනේ කොහෙන්ද? රසය දැනගත්තේ කොහෙන්ද? හොඳට බලන්න. ඔබ කවදාකවත් නැහැ ගැන හොයලම නැහෙනේ. ඔන්න මම නැහැ ගැන හොයන්න දුන්න වැඩක්. <laughs> දැන් බලන්න වැඩි. දැන් මේ නැහැ දන්නවද? කරවල වදිනවා බල්ලා චරා කරලා මේ මොකක්වත් දන්නවද? නහයට දැනුණද ඕක? අන්න බලන්නකො මේ සුවඳ ගැන දැනගත්තද නහය? හොඳට බලන්න. එතකොට මේ කොහින්ද හැදුනේ මේක? මේ කතන්දරේ කොහින්ද දැන් හැදින්නේ? ඔබට අන්න බලන්න ඔබ අවදි වෙච්ච හැටිම අන්න බලන්න හිත ආව එළියට. හිත ආපු හැටිම ටක් කාලා කරෝල වැදිනවා බල්ලා ජරා කරනවා. දැන් බලන්න ඔබට මං කිව්වා තව ප්‍රැක්ටිකල් එකක් කරන්න කියලා නහය වහගෙන ඔබට හිතින් පුළුවන්ද කියලා බාහිරේ තියෙන සුවඳක් ගන්න. එයා ප්‍රශ්නර එකේ සුවඳ ගන්න. ගන්න බෑනේ. ගන්න බෑනේ. එතකොට මාර වැඩේනේ. ඔන්න බලන්නකෝ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ කියන ගැටි. දැන් බලන්න ඔබට බාහිරේ ඔන්න ඔබ ඉන්නවා මෙන්න මෙතන. බල්ලා ජරා කළා. හැබැයි නහයට නෙමෙයි දැනුනේ. හිතට දැනුනේ. හිතට දැනුනේ කොහොමද? කොහෙද? බාහිරේ බල්ලා ජරා කරපු එක නහයට හම්බුනේ නැති වුණාට හිතට නම් දැනෙනවා. ඔන්න අහුවෙලා ඉන්න තැන. ඔන්න අහුවෙලා ඉන්න තැන. අන්න බලන්න අම්මා කතා කරනවා හැබැයි කනට නෙමෙයි ඇහුනේ හිතට තමයි ඇහුනේ. ඒ කියන්නේ බාහිරේ තියෙන එක හිතින් දැනගන්න පුළුවන්. බාහිරේ ගඳ සුවඳ හිතින් දැනගන්න පුළුවන්. බාහිරේ සද්දේ හිතින් දැනගන්න පුළුවන්. ඔන්න ඔබ ඉන්න දෘෂ්ටිය. ඔන්න බලන්න. හොඳට අල්ලගන්න. ඔන්න ඔතන ඉඳ ඒ කියන්නේ ඔතන ඉඳලා තමයි කට්ටියම නාන්න හදන්නේ. රෙදි ඇඳගෙන නානවා. ඕක හරියන්නේ නැහැ. ඕක තමයි හැදේ වෙලා තියෙන්නේ. එතකොට නාලානේ වළනකොට. ඔන්න බලන්න ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආයෙත් හොඳට විදර්ශනා කරන්න. ඔන්න ඥානය ඔබ වඩා ගන්න ඕන විදිය මම මේ පෙන්වන්නේ. ඔබ ඔබම අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඔබ දැන් බලන්න ඔබට වෙන තැනක් අහුවෙන්නේ නැහෙන් නහය දැන් බලන්න කනින් ඇවිල්ලා නැහැ. එහෙනම් ඔබ දැන් දැක්ක නහයිනුත් ඇවිල්ලා නැහැ. නහයින් ඇවිල්ලත් නැහැ දෙයක්. හරි නහයින් දැනගෙනත් නැහැ කනින් දැනගෙනත් නැහැ. හරි දැන් ඇහත් ගන්නකෝ ওই විදිහටම. ඔන්න ඔබට කියනවා පේන දේවල් ගැන කියන්න කියලා. පේන දකින දේවල් ගැන කියන්න කිව්වහම ඔබ කියනවා පේන දකින දේවල් ගැන කියන්න බෑ හිතෙන දෙයක් ගැන කියන්න පුළුවන් කියලා. හැබැයි එතකොට ඔබ ඉන්නවා මෙන්න මේක. කොතනද ඉන්නේ ඔබ? බාහිරේ අරක තියෙනවා ටීවී එක තියෙනවා හැබැයි ඇහැට නෙමේ හම්බ වෙන්නේ ඒක හම් වෙන්නේ හිතට. අන්න බලන්න ඔබ ඉන්නවා සියුම් අහු වෙලා. ඒ කියන්නේ බාහිරේ තියෙනක ඇහැට නෙමෙයි හම්බ වෙන්නේ. හිතට හම්බ වෙනවා. ඒ කියන්නේ හිත එළියට ගිහිල්ලා දැකලා තියෙනවා. <laughs> දැන් බලන්න ඔබට මම පෙන්නවා. එයා ප්‍රශ්න දෙක ගහනවා නහය වහලා. හිත විතරයි තියෙන්නේ. හිතට හම්බ වෙනවද සුවඳ? හම්බ වෙන්නේ අන්න බලන්නකො. වැඩි. ඔබ නිදි ඔබට නිින්ද ගිහිල්ලා මේ සාකච්ඡාව අතර තුර හැබැයි සද්ද එනවා ෆෝන් එකෙන් ඔබට ඇහෙනවද? පණිවිඩේ. ඇහෙන්නේ. එහෙනම් කනට ඇහිලා නැහැ. වැඩි වෙලාවක් යන්නේ නැහැ වැඩේට. අන්න බලන්න. එහෙනම් මේ දැන් ගලව ගන්න. හොඳට බලන්න. ඔන්න දැන් ඔබට කියනවා පේන දේ, දකින්න දේවල් ගැන කියන්න කියලා. ඔබ කියනවා පේන දකින්න දේවල් නෙමෙයි. එතන තියෙන හිතෙන දෙයක්. හැබැයි ඔබ කියනවා හිතෙන දේ ගැන. ටීවී එකක් තියෙනවා, පුටුවක් තියෙනවා, බිත්තියක් තියෙනවා කියලා කියන්නේ කොහෙද? ඔබ ඉන්නවා එළියේ තියෙන එක තමයි මේ කියන්නේ. ඒක හැට පේන්නේ හැබැයි හිතට පේනවා. බලන්න චක්කු පටිච්ච රූපේට උපජ්ජති චක්කු විඥානං. ඇහැ රූප ගැටෙනකොට චක්කු විඥානය හට ගන්නවා. ඇහැට වැටුනේ මොකද්ද? ඇහැට වැටෙන ආලෝකයක්. ආලෝක කිරණයක්. ආලෝක කිරණට ඇහැට වැටෙන වර්ණ සටහනක්. හිත හදා ගන්නවා ටීවී එක කියලා. අන්නර කනවගීමයි. ඇතුලෙන් හදලා තියෙන, ඒ කියන්නේ ඇහැ රූප ගැටෙනකොට බහන ඇහි විඥානේ හට ගන්නවා. පේනවා කියන ස්වභාවයක් Tamanට දැනෙනවා. ඒක දැනෙන්නේ බලන්න ඇහැට නෙමෙයි. ඒක දැනෙන්නේ චක්කු විඥානයටත් නෙමෙයි. බලන්න ඒකත් කියලා දෙන්නම්. මොන බලන්න පේනවා කියන ස්වභාවය හටගත්තා. හටගත්තා තිංගන් සංගති පස්ස කියනකොට තමයි මන ආයතනය තුරට අරන මේ වර්ණ සට වර්ණ සටහනක් යන්නේ. වර්ණ ඒ කියන්නේ රූපාරම්මණයක් මන තුල නිර්මාණය වෙනවා. නිකන් නෙමෙයි නිර්මාණය වෙන්නේ. අන්න රාගදේශත් එක්ක ඉඳලා. මේක නිර්මාණය වුණා. නිර්මාණය වෙලා රූප වේදනා සංඥා සංකාර හටගත්තා. අන්න බලන්න විඥාණයෙන් දැනගත්ත පුටුවක් මේසයක් අල්මාරියක් මේ ඔක්කොම දැනගත්තා. අන්න මේ සංසිද්ධිය දැන් සිද්ධ වුණා. අන්න බලන්න වුණා. එතකොට බලන්න එතකොට බලන්න මනින් මන තුලමයි රූපේ නිර්මාණය වුනේ. මනෙන් නිර්මාණය වෙච්ච එක මනින්ම දැනගත්තා. මේ අර බලන්න රූප, වේදනා, සංඥා, සංකාර කියනකොට අන්න බලන්න නාම රූප සකස් වෙනවා. නාම රූප සකස් වුණා විඥානීය විඥානීය කියන්නේ දැන ගැනීම. අන්න මනස තුලින් චිත්ත රූපයක් නිර්මාණය වෙනවා. මේකට. ඒකවල මනෙන් නිර්මාණය හදපු තමයි මම දැනගත්තේ. ඔව්. නිශාන්ත මහත්තයා මේ සමාවෙන්න මේ ඉස්සල්ලා මම මේ අර ඔබතුමා අර මුලින්ම අර නිහඬ වෙලා අහන්න කිව්වලේ දැන් ඔන්න ඡන්දයක් ඇහුණා. ශබ්දයක් ඇහුණා දැන් හිත තමයි ගත්තේ දැන් ශබ්දේ කන හරහා වායු කම්පන හරහා ආවම හිත ගත්තම කුරුල්ලෙක්ගේ සද්දයක් වෙන්න දෙයක්. නමුත් ඒක මගේ ලෝකෙට විතරක් හැදිච්ච දෙයක් නමුත් කෙන කෙනාට ඒක වෙන වෙන කෙනෙක් විදියට යන්න පුළුවන්. ඒතර මේ හිතේ හැදෙන දේ තමයි මම ඊට පස්සේ අරමුණු කරගෙන දැනගෙන යන්නේ මෙන්න මේ කුරුල්ලෙක්ගේ ශබ්දයක් වෙන්න ඇති කියලා. ඒ වගේ තමයි කෙන කෙනාට තව වෙන ශබ්ද ෆෑන් එකක වගේ ඇහෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි මේ හිතෙන්ම හදාගත්ත ලෝකයක තමයි අපි මේ ගමන් කර කර යන්නේ. ආන්න ඒක තමයි චිත්තේන නියති ලෝකෝ චිත්තස්ස පරිකස්ස චිත්තස්ස ඒක ධම්මේසු සබ්බේ වසමන් භූති කියලා පෙන්වනවා නේද බලන්නකෝ ඔය ඔතනම තමයි තැනන්නේ අන්න හරි මම දැන් ඒක දැන් උදව් කරන්න මට මේ මේක පුංචියට ඔන්න වගේ සරලවම සරලවම ඔබ දකින්න මේක ඔබේ ජීවිතේම උතන්ට ගන්න බුදුන් සරණ යන්න ඔබට ඔබ සරණ කරගෙන මේ වෙලාවේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ඔබේ සරණ ඔබම වෙන වෙලාවට. අන්න ඒ වෙලාව තමයි බුද්ධං සරණං ගච්ඡාමි. අන්න ඒ වෙලාවේ තමයි බුද්ධ පහළ වෙන්නේ. හොඳේ. මම මේ ඔබට ඔබ තුලින් බුද්ධ පහළ කරගන්න ක්‍රමයක් කියලා දෙන්නේ. ඔබේ ගුරුවරයා ඔබමයි මේ වෙලාවේ. ඔබේ සරණ ඔබමයි. ඔබමයි. ඔබේ සරණට වෙන කිසිවෙක් නැහැ. අපේ සරණ පවතින්නේ ඔබ තුල පමණයි. මේ වෙලාවේ ඔබ ප්‍රඥාවන්තයෙක් නම් බුද්ධිය පාවිච්චි කරලා නුවණ පාවිච්චි කරලා බුද්ධ පහල කරගන්න එක ඔබ සතුයි. අන්නයා බුද්ධං සරණං ගච්ඡාමි. එයාට තමයි බුද්ධ පහල වෙන්නේ. හරි? එහෙනම් හොඳට බලන්න ඔබ ඔබේ ගුරුවරයා වෙන ඔබ මේක දැනගෙන හිටියද නැද්ද කියලා මම දන්නේ ඔබ ඔබේ ගුරුවරයා වෙන ඒ සුන්දර මොහොත මේ තියෙන්නේ. ඔබ ඔබේ සරණ ගිය මොහොත. ඔබ ඔබ අවබෝධ කරගන්න මොහොත මේ තියෙන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න අර කුණු ගොඩවල් ඔක්කොම පැත්තකින් තියන්න. මෙච්චර කාලයක් අහපුවා. එකක්වත් ගන්න එපා. හරිද? දැන් මේ මොහොතේ ඉන්න මාත් එක්ක. මේ මොහොතේ යන්න. හරි? ඔන්න හොඳට බලන්න. ඔබට මුලින්ම මම පෙන්නවා ඇතුලෙන්ම හැදෙන එකයි ඇතුලෙන් දැනගත්තේ කියලා. අන්න බලන්න ඔබේ මනස තුල ගොඩනැගින දේමයි ඔබේ ඔබ සිත තුලින් දැනගත්තේ. සද්දයක් හැටියට. එහෙනම් බලන්න මේ සද්දේ ඔබෙන් ඇහිලා ඔබටම පණිවිඩය කියනවා. කවුරුවත් නෙවෙයි ඔබේ ගුරුවරයා ඔබමයි. දට බලන්න ඔබේ ගුරුවරයා ඔබමයි. එහෙනම් ඔබ ඔබේ සරණ යන මොහොත තමයි මේ තියෙන අන්න බුද්ධ පහළ වෙන මොහොත. හරි හොඳට අහගන්න. දැන් බලන්න එහෙනම් ඇහැ කියපු තැනත් බලන්න මනසින්ම නිර්මාණය කරපු එක තමයි මනස තුලින් දැනගන්න. වෙන එකක් නෙවෙයි. දැන් බලන්න ඔන්න ඔබ හිතන් ඉන්නවා හැබැයි එළියේ තිබිච්ච එක තමයි ඇහෙන් කියන්න බැරි වුණාට හිතින් කිව්වා කියලා. ඔන්න මම ඔබට දෙනවා තව ප්‍රැක්ටිකල් එකක්. දැන් මොකද කරන්නේ? ඔබට කියනවා S2 පියාගන්න. අන්න S2 පියාගන්න කියලා ඔබ ඉදිරියෙන් තියනවා යමක්. ඔබට මෙච්චර වෙලා පෙන්නපු නැති කිසිම විදියකට පෙන්නපු නැති දෙයක් ඔබේ ඔබ ඔබ ඉදිරියෙන් තියෙනවා. අපි හිතමු ඔබගේ ඔය ෆෝන් එකේ ස්ක්‍රීන් එකට දැන් මම එවනවා පොඩි රූපයක්. දැන් ඔබ ඇස් වහගන්නවා. මොන දැන් ඔබ ඇස් වහගෙන හරි ඔබගේ ෆෝන් එකට මම දැන් ස්ක්‍රීන් එකට එවනවා රූපයක්. ඔන්න මම ස්ක්‍රීන් ෂෙයා කරනවා. ස්ක්‍රීන් ෂෙයා කරපු හැටි ඔබට එනවා රූපයක්. ස්ක්‍රීන් එක ෂෙයා කරපු හැටි. දැන් ඔබ ඇස් වහගෙන ඉන්නේ. දැන් බලන්න ඔක අතින් අල්ලන්නත් බෑනේ. <laughs> රූපේ බලන්න දකින්න බෑනේ ඒකේ. හරි? ස්ක්‍රීන් එකේ තියෙන. දැන් බලන්න ඔක දිව ගාලා බලන්නත් බෑනේ. හරිද? දැන් ගඳ සුවඳින් කියන්නත් බෑනේ ඕක ගැන. දැන් ඔබට තියෙන්නේ හිත විතරයි. ඇහැ වහලා. දැන් ඔබට කියන්න පුළුවන්ද මොකද්ද ඔබගේ ස්ක්‍රීන් එකට ඇවිල්ලා තියෙන්නේ? ඔබට හිතින් ගෙලියට ගිහිල්ලා ඔබ බලන්න පුළුවන්ද දැන්? දැන් ප්‍රැක්ටිකල් එක කරන්න. දැන් ප්‍රැක්ටිකල් එක කරන්න. පුළුවන්ද? හිතට එළියට යන්න බෑනේ. බැරි ද? ද ද එපා. ක්වෙස්චන් නෑ. උත්තර විතරයි. එළියට යන්න බෑ. බෑ. ආ එහෙනම් සස්සර වසනා තුරාවට ඔය හිතින් එළියේ තියෙන දේක් දැකලා තියෙනවද? නෑ. එතකොට එතකොට එහෙනම් අර මං ඉස්සල්ලා කිව්වා වගේ ඔබ අර කිව්ව ටීවී එක බිත්තිය අන්න දැන් ඔබට ප්‍රශ්නයක් ඉන්න ඕන. ඔන්න දැන් ඔබ ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද එතකොට මේ ඇහැර වෙලාවට මේ පේන එක කොහේ තියෙන එකක්ද? ඇහෙන් කියන්නත් බැරි නම් ඒ වෙලාවේ හිතින් කිව් එක දැන් ඔබ දැනගත්ත හිතින් කියන්නම බෑ එළියට යන්න බෑ ගිහිල්ලම නෑ දැකලම නෑ එළිය කියලා දැනගත්තා. ඒක ඥානයක්. ඒක ප්‍රඥාවටම ආපු දෙයක්. ඒකයි එහෙම නෙමෙයි කියන්න බෑ කාටවත් දැන්. ඔන්න දැන් ඔබට එන්න ඕනේ මෙන්න මේ විදර්ශනාව. මොකද්ද විදර්ශනාව? එහෙනම් මේ ඇහැ අරපු වෙලාවට පේන්නේ මොකද්ද? ඔන්න ඔබට බාරයි. ඔය ඇහැ අරපු වෙලාවේ පේන්නේ මොකද්ද? දැන් ඔබට මේක අල්ලන්නත් පුළුවන් කියලා හිතෙනවා. අල්ලන්නත් පුළුවන්. හැබැයි අතද කියන්නේ අල්ලන්න පුළුවන් කියලා. කවුද කියන්නේ? පේනවා. කවුද කියන්නේ? ඇහැද? එතකොට ඔබට පේන්නේ මොකද්ද ඔය? දැන් මම ඔබට දුන්න උත්තර ටික ඔක්කොම ටික. බලන්න ඔබේ සිතින්ම හදන රූපේ තමයි සිතින්ම දැනගන්නේ. සිතින් දකින්න. එතකොට බලන්න හිතින් ඔබ දැක්ක දැන් බාහිරේ තියෙන කිසි දෙයක් දකින්න බෑ කියලා. වැඩි වෙලා යන්නේ ඔබ දැන් S2 පියාගත්තොත් මම ඔබගේ ওই ස්ක්‍රීන් එකට එවන රූපේ ඔබට දකින්න පුළුවන්ද? මම වීඩියෝ කෝල් එකක් ගන්නවා. හරිද? වීඩියෝ කෝල් එකක් දැන් ගත්තාම ඔබගේ S2 ඔබ S2 වහගෙන ඉන්නවා. ඔබට පේනවද මේ තියෙන කවුද ඉන්නේ කියලා මේ ස්ක්‍රීන් එකේ වැටලා තියෙන රූප ටික නෑනේ පේන්නේ නෑ. එන ඒ කියන්නේ හිතට පුළුවන් එළියට යන්න. ඉතින් එළිය දකින්න බෑනේ. ඒක හරි ප්‍රශ්නයක් තියෙනවානේ මේ වෙලාවේ. එතකොට ඔබට ඔබට පේනවා නේද? ඔන්න දැන් ඔබට ඥානයක් එන්න ඕනේ. එතකොට එහෙනම් දැන් ඔබ S2 අරපු වෙලාවට ඔබට හම්බ වෙනවා පේනවා කියන ස්වභාවයක්. ඉතින් මේ පේන එක කොහේද? ඔබ මෙච්චරකල් බාහිරේ එක කියලා උත්තර දීලා තියෙන කොහේ තියෙන එකක්ද? දැන් ඔබ දැක්ක හිතින් බාහිරය ගැන කියන්න බෑ. ඇහැ දන් ඇහැට ඇහැට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න බලන්න. ඇහි පරියාය නිරුද්ධ වෙලා ගියා. ඇහැ ඇහැ දැකපු එක කවදාවත් හිතට ගියෙත් නැහැ. ඔන්න බලන්න. ඇහැ දැකපු එක හිතට ගියෙත් නැහැ. එහෙනම් හිතින් හිතින් ගත් එක මොකද්ද? ආ දැන් බලන්න මොකද්ද කියලා. දැන් එතකොට ඔබට ඔය පේනවා කියලා පේන එක මොකද්ද? ඔබේ දකින්නේ මොකද්ද? හිතේම තියෙන දෙයක්. ඒ කියන්නේ ඔබ ඔබේ සිතමයි දකින්නේ. ඔබේ මනසමයි ඔබ දකින්නේ. මනසට වෙන එකක් දකින්න පුළුවන්ද? හිතට එළියට යන්න බෑ හිතට දකින්න පුළුවන් සිත විතරයි. මනසට දකින්න පුළුවන් මනසට කොට නැගෙන මෙන්න ධම්මයන් මේ ධම්මයන් විතරයි. අන්න බලන්න. දැන් බලන්න මම ඔබට ආයින් එක පෙන්වන්නම්. ඔන්න බලන්න ඔබේ නහය වහනවා. නහය වහලා පොතන්ට ගන්නවා යා ෆ්‍රෙෂ්නර් එකක්. හිතට ඒක එනවද දැන්? ආවද? දන්නවද? ඒ මොකද්ද සුවඳ කියලා? එහෙනම් හිත කවදාකවත් බාහිර සුවඳක් ආග්‍රහණය කරලා තියනවද? බාහිර සුවඳක් කවදාකවත් හිතට ගිහිල්ලා තියනවද? කවදාකවත් යන්නේ නැහැ. යන්න බෑ. එතකොට බාහිර රූපයක් කවදාකවත් හිත දැකලා තියනවද? උදට බලන්න. එතකොට බාහිර සද්දයක් හිත අහගෙන තියනවද? කවදාකවත් ඇහිලා තියනවද හිතට? අර හදපු එක නේද ඇතුලෙන් හදපු එක නේද ඇතුලෙන් ආයි දැනගත්තේ හිතේ. මේ සද්දි සද්දි බලන්න ෆෝන් එකකින් ඇවිල්ලා සද්ද තරංග ඇවිල්ලා වදිනවා. වදිනකොට මනස තුල තමයි මේක නිර්මාණය වෙන්නේ. මනසින් නිර්මාණය කරපු දේ තමයි මනසින් දැනගන්නේ. නාම රූප සකස් වෙන්නේ මනස තුල. එළියෙන් ආපු සද්දි ඇතුලට ආවේ නැහැ. ඈ දැන් බලන්න ඔබ මෙහෙම බලනකොට ගින්දර. දැන් ගින්දර ගියාද මනසට? පිච්චෙන්න එපයි එහෙනම් මේ ඔළුව. ඔක්කොම ටික. ගින්දර ගියේ නැහැ. යන්නේ නැහැ. කෝච්චියක් එනවා ඔබ ඔය කෝච්චිය යනවාද ඇතුලට? ඔබේ මනසට නෑ යන්නේ නැහැ. බලන්නකො මේ වෙන කතාවක් මෙතන තියෙන්නේ. ඒකට බලන්න මේක මේ හරි ගැඹුරු සියුම් ඥානයක් ඔබ අල්ල ගන්න ඕන තැනක් මම මේ පෙන්වන්නේ. එහෙනම් ඔබේ විදර්ශනා මොකද්ද? ඔන්න ඔබ බලනවා මෙන්න මේ විදිහට. ඇත්තරගෙන ඉන්නවා. මොකද්ද මේ පේන්නේ? එතකොට මේ පේන එක ගැන කියන්න කිව්වොත් ඔබ ඔබට හොඳටම පේනවා ඔබට නිින්ද ගිය ඔබට මේලයි නිින්ද ගියොත් ඇහැට නම් ඕක හම්බු වෙලා නැහැ. ඒ වෙලාවේ ඔබට හම්බුන්නේ නැහැ ওই පේන එක. සහතිකමයි සහතික. ආයි දෙකක් නැහැ. එහෙනම් ඔබ ඇහැරුණේ හැටියෙන් මොකද්ද අලුතෙන් ආයේ මනස? ඔබ නිර්වින්දනය කරලා තියෙන වෙලාවේ ඇහෙන් කනෙන් නහෙන් දිවෙන් කයින් මනෙන් ආයතන හයෙම මොකක්වත් ගන්න පුළුවන්ද ගන්න බෑ මොකක්ද නැති උනේ ඇහැ නැති වුණාද කන නහය දිව කය මේකක්වත් නැති උනේ ඔය මාංශ චක්කු මාංශ මාංශ කොටස් ටික කොහොමම තිබුණා දැන් මොකද්ද නැති උනේ නැති වුණා මොහොතකට මොලයත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද නැති උනේ අන්න බලන්න මොලේ සම්බන්ධය නැති වෙච්ච හැටි පස්ස වේදනා ටික යන්නේ නැහැ මනසට පස්ස වේදනා ටික ගියේ නැත්තම් සංඥා සංකාර විඥාන වෙන්නේ නැහැ. මනසින් දැනගන්න බෑ. තේරුණාද? ඒකෝට බලන්න එන මොළයට යන මෙන්න මේ අපේ මේ කයේ තියෙන මේ කය හැදිනකොට හැදිලා තියෙන මෙන්න ස්නායු පද්ධතිය මදකට මේ අවහිර කරලා තියෙනවා. මොළයට සංඥා යන්නේ තියෙනවා. ආන්න බලන්න. ඒ මොළයට පස්ස වේදනාවක් යන්නේ නැහැ. වේදනාවක් යන්නේ නැහැ. යන්නේ නැති වුණාම මොකද වෙන්නේ? පස්ස වේදනාව ගියේ නැත්තම් පස්ස වේදනාව ටික දැනෙන්නේ මොළයට. සංඥා සංකාර විඥාන ටික හැදෙන්නේ මනස තුල. අන්න බලන්න. ඒවන් මොකක්ද ගන්න බෑ. ලෝකෙම නිකන් නැවතිලා. දැන් බලන්න මේ හරිසියුම දකින්න මේ මේ කතන්දරේ. එහෙනම් බලන්න ඔබ ආයිසරයක් මේක හොඳට කල්පනා කරලා හොඳට බලන්න දැන් ඔබ දැන් මම අර අනිත් ප්‍රායෝගික මේක දුන්න දැන් ඔබ ඔබ ඔබ මෙච්චරකල් උත්තර දීපුවා බලන්න හරි වැරදි දැන් ලකුණු කරගන්න ඔබේ විසින්ම ඔබේ ප්‍රශ්න පත්‍රේ. එතකොට මෙච්චරකල් එළියේ තියනවා කියලා ඇහැට පේන්නේ නැති වුණාට හිතට පේනවා කියලා දීපු උත්තර ටික බලන්න. ඔබ හිටියේ කොතනද කියලා. ඔබ ওই ඥානීය තුලද හිටියේ? එහෙමත් නැත්නම් ඔබ දැනුමක් තුලද හිර වෙලා හිටියේ කියලා දරා ගන්න. දැන් එතනින් ගලව ගන්න. ඕක තමයි 99.9කට වෙලා තියෙන්නේ. හරි ඇහැට නම් පේන්නේ නැහැ තමයි. හැබැයි හිතට පේනවා. එළිය තියෙන එක. හිතින් කියන්න බෑ. ඔය නොයි දෘෂ්ටි ඉන්න හිර වෙලා. ආන්න බලන්න. ඒකට බලන්න දැන් බලන්න ඒකට තමන්ගේම මනසම තමයි දැකලා තියෙන්නේ මනසමයි පරිහරණය වෙන්නේ. මනෝ කුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. පුණ්‍ය කුසලයටත් ඕකමයි, පාප කුසලේ අකුසලයටත් ඕකම මන මුල් වෙලාමයි ගමන යන්නේ. හරිද? ඒව ගැන ගැඹුරින් කතා කරලා තියෙන නිසා මම ඒවට යන්නේ නැහැ. හොඳේ. දැන් මේ බලන්න හොඳට ආයසරයක්. ඔන්න බලන්න ස්පර්ශය. දැන් බලන්න කාය ස්පර්ශය අරගෙන බලන්න. නහයත් ගන්නකො දැන් නහයත් ගත්තනේ රසත් ගන්න කොයි විදියටම දැන් මොනවා හරි ඔතන තියෙනවා නම් දෙයක් අරන් කටේ දා ගන්නකො නැත්නම් කටේ කෙල තියෙනවනේ මේ වෙලාවේ. ආ. ඔය කෙල ටිකක් දිවට අරගෙන බලන්න දිව දන්නවද කියලා? මේ කෙල ටිකක් තියෙනවා කියලා. ඔය මේ මේ මේ දිව උඩ. ඒකේ රසය දිවට දන්නේ කියලා බලන්න. මේ වෙලාවේ හොඳට බලන්න. වැඩි ඈතක යන්න ඕනේ නැහැ. හොඳට බලන්න. දැන් ඔබ නිින්ද ගිහිල්ලා. කටේ ගොනු කෙල පෙරිලා. ඔබට දැනෙනවද රස? ඔබට දැනෙනවද? දැනෙන්නේ නැහැ. අන්න ප්‍රායෝගික වෙන්න. එහෙනම් බලන්න හොඳට බලන්න. එහෙනම් බලන්න ඔබට ඔන්න සිහි ඔන්න නිින්දෙන් නැගිට්ට. අන්න දැන් එනකොටම පේනවා කටට අන්න හොද්දට දැනෙනවා මේ කුණු කෙල ඇවිල්ලා මේමයි දැන් මෙන්න මේ වගේ මේක අතරින් ඉක්මනට කට හොද ගන්න. හරිද? අන්න බලන්න කට හොද ගන්නකොට අන්න බලන්න එතන දැන් ඔක දැනුනේ කොහටද? හොඳට බලන්න. එහෙනම් දැන් ඔතන මොන හරි තියනවා නම් ඔබ බලන්න. ඔබ කන්න ඉස්සල්ලා ඔන්න හිත. ඔන්න බලන්න දැන් මේ දැන් මේ බාහිර තියෙන දේ ගැන. ඔන්න බලන්න දැන් ඔබට මේක කටේ දාගන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැතුව ඔබට පෙන්වනවා යමක්. අපි හිතමු ටොපියක් කියලා. මේ ටොපියේ රස මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. දන්නේ නැහැ. හරිද? මේක මේක මේ චොක්ලට් රසද මේක මේ අපි හිතමුකෝ කිරි රසද එහෙම නැත්නම් වැනිලා රසද මේ එක රසක්වත් ඔබ දන්නේ නැහැ. මේ ටොපිය මේ මොකද්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ. එතකොට ඔබට දෙනවා මේ මගේ අතේ ටොපියක් තියලා පෙන්නනවා ඔබගෙන් අහනවා මේකේ රස කියන්න පුළුවන්ද ඔබට? ඔබට කියන්න පුළුවන්ද? ටි කියන්න පුළුවන්ද රස? එහෙනම් දැන් ඔබට බලන්න දිව ගන්න දෙන්නේ නැතුව අතින් කියන්න පුළුවන්ද රස ගැන කියන්න බෑ. නහයෙන් කියන්න පුළුවන්ද රස ගැන කියන්න බෑ. ඇහෙන් කියන්න පුළුවන්ද රස ගැන ඒකෙන් කියන්නත් බෑ. ඈ එතකොට බලන්න මේ එහෙනම් කනෙන් කියන්න පුළුවන්ද මේකේ රස ගැන ඒකෙන් කියන්නත් බෑ. එහෙනම් ඔන්න බලන්න දැන් හිත තියෙන්නේ. දැන් දිව ගන්න දෙන්නේ නැහනේ. එහෙනම් හිත තියෙනවා දැන්. හිතින් කියන්න පුළුවන්ද දැන් මේකේ රසය මොකක්ද කියලා? ඉතින් කියන්න බෑ. එහෙනම් බලන්න හිතට එලි එහෙනම් මේ හිතට මේ රසය ගන්න පුළුවන්. ඔන්න දැන් ඔබ මේක කටේ දාගන්න. කටේ දාගatti හැටියම ආන්න බලන්න ආ මේක වැනිලා රසයිනේ. මේක අඹ රසයිනේ. අන රසයක් එනවා. දැන් බලන්න මේ රස ඔබගේ දිවට දැනෙන එකක්ද කියලා. ඔබේ දිව දන්නවද මේ අඹ රසයි කියලා? මේ රසය දන්නවා තිවා. දැන් ඌක ඔබ කියනවා මේක කියන්නේ හිතින් කියලා. එතකොට බලන්නකෝ මාර වැඩේ. දැන් හිතට ඉස්සල්ලා මම බම්බම් කිව්වා හිතට එළියට ගිහලා මේ රස බලන්න කියලා. රස බලන්න බෑ. අන්න බලන්න යන්න බෑ. ගිහලා එහෙනම් දැන් ඔබ ඔය කියන රස කොයි ගොඩ නැගිච්ච එකක්ද? අන්න බලන්නකෝ දැන්. අන්න බලන්න ජීව්‍ය ධාතු රස ධාතු ජීව්‍ය විඥාන ධාතු දිවයි රසයයි ජීව්‍ය විඥානයයි හටගත්තා අන්න මනසට ගියා අන්න බලන්න මනස තුල රස ආරම්මණයක් හටගත්තා තිංගන්ස් අන්න බලන්න නිකම්ම හටගත්තේ නෑ රාග දේශ මොහත් එක යෙදිලා හටගත්තා අපි හිතමු මේක පට්ට ලුණු රහයි කියලා හරිද තිත්තම තිත්තයි කියලා හිතමුකෝ කටේ තියන්න බැරි තරමට හරිද කටේ තියන්න බැරි තරමට තිත්තම තිත්තයි යන්න බලන්න දැන් මේ හටගත්තා අන්න හට ගන්නකොට බලන්න පටික සම්පස්සයක් වුණා ටක් කාලා ස්පර්ශය පටිඝ සම්පස්සයක් වුණා. අන්න බලන්න වුණා වේදනා සංඥා සංකාර හටගත්තා. සංකාර දැනගත්ත මේක තිත්තයි කියලා. දැන් මේකට ගැටෙනවා. මේක මේ මේ මේ කතන්දරේ. එතකොට බලන්න මේ දැන් මේ මේ හොඳට ඔබ බලන්න. මේ කතන්දරේ. එතකොට දැන් මේ කියන කතන්දර ටික හොඳට බලන්න. දැන් ඔබට පේනවා එහෙනම් දැන් ඔබට මේ දැනෙච්ච රසය ඇති වෙච්ච තැන පොතන්ද? කොහෙද තියෙන්නේ? මනෙන් උපද්දපු රසයම තමයි මනෙන් දැනගන්නේ. ආන්න බලන්න. වන්නේ අපි කවදාකවත් මේක දැනගෙන හිටියේ නෑ. ඇයි ඔබ දන්නේ නෑ? මේ මනස ක්‍රියාත්මක වෙනවා කියලා පටවියාපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන මෙන්න මේ අභෞතිකව පවතින චිත්තද සුද්දාස්තක තියනවා කියලා ඔබ දන්නේ අන්න බලන්න. ඔබ දන්නේ මේ භෞතිකව තියනවා කියන උත්තුජ සුද්දාස්තක ස්වභාවයක් විතරයි දන්නව. දන්නේ. ඒක වෙන එකක්. මේක වෙන එකක්. ආ අන්න බලන්න. එතකොට බලන්න එහෙනම් ඔබ නොදන්නා රහසක් තියෙන. මේ විඥාණය, මේ සිත කියන තැන, මේ චිත්තය හටගන්න තැන, මේ චිත්තයට අනුරූපව සුද්දාස්තක පවතිනවා. හරිද? ඒ සුද්දාස්තක හරහා ඔබට මේ වෙලාවේ ওই දැනීම් ටික එනවා. ඈ ඔබ ඔබගේ මනස තුල පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕචා කියලා මෙන්න මේ සුද්දාස්තක ස්වභාවයක් පවතිනවා. හරිද? මේ සුද්දාස්ත්‍රික ස්වභාවයත් එක්ක මනස තුල නිර්මාණය වෙච්ච පරමාණු හයත් ওই මනස නිර්මාණය වෙන, ඒ කියන්නේ ඔබගේ විඥානීය නිර්මාණය වෙන, මේ චිත්තය නිර්මාණය වෙන මේ සුද්දාස්ත්‍රික පවතිනවා. මේ පරමාණු හයත් පරමාණු හයක ක්‍රියාකාරීත්වයක් ඔතන තියෙනවා. ඒ හරහා ඔබට වර්ණ වර්ණ නිර්මාණය වෙනවා ඒ හරහා ඔබට රස නිර්මාණය වෙනවා ඒ හරහා ඔබට තද ගතිය මුදු ගතිය නිර්මාණය වෙනවා අල්ලන්න ඕනේ දැන් ඔබ බලන්න ඔතන ඉඳලා දැන් ඔන්න ඔබට අල්ලන්න දෙන්නේ කළු ගලක් වගේ එකක් ඔතන අපි හිතමු මම ඔබට ගෙනල්ලා තියෙනවා. ඔබ දකින්නකොටම ඔබ කියන කළු ගලක් කියලා. මං අහනවා මේක කොච්චරක් විතර බර වෙයිද කියලා. ඔන්න ඔබ කියනවා ඔක කිලෝ ඕක ඕක හයියයි. දැන් ඔන්න බලන්න ඔබ අල්ලන්නේ නැතුව අල්ලන්නේ නැතුව පටවි ගතියක් කියන්න පුළුවන් කියන්න බෑනේ. හැබැයි ඔබට කියන්න පුළන්නේ ඕක තදයි. හරිද? මං මං පෙන්නනවා ඔබට ඉන්දි කට්ටක් වගේ චූටි කූරා. මේකෙන් ගහලා මේක කඩන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඔබට hina යනවා. ඇයි ඔබ දන්න ඕකෙන් කඩන්න බෑ. ඔකට කුළු ගෙඩියක් වගේ එකක් ඕනේ කියලා. ලොකු මිටියක් ඕනේ කියලා ඔක් කඩන්න. හරිද? හැබැයි ඔබට මේක ඊට පස්සේ අල්ලන්න දෙනවා. බලනකොට මේක මේ ගලක් වගේ හදපු නිකන් ගලක් වගේම හදපු කොළ වලින් හදපු එකක්. අනුසේ මේ ග්‍රෑම් එකක්වත් බර නැහැ. <laughs> අන්න බලන්න වැඩි. හැබැයි ඔබ හිතන් හිටියේ කොහොමද? මේක බරයි. කොහොමද බර ආවේ? ඔබ ඇල්ලුවේ නැහැ. අන්න බලන්න මනසේ තියෙන පටවි ධාතුව හරහා ඔබ මේක ගත්තා මේක තද ගතියක් තියෙන නිසා මේක බරයි මෙහෙම මෙහෙම කියලා ඔබ තුලට මෙන්න මේ ස්වභාවය මෙතනින් නිර්මාණය දැක්කද වැඩි එහෙනම් බලන්න අපි මේ හිතන් ඉන්න තැන නෙමෙයි ලෝකයේ තියෙන්නේ ටිකක් වෙන තැනක තියෙන්නේ ඒ ඕක තමයි සිව්වෙනි මානේ පොඩ්ඩක් ඔබට විස්තර කරලා දුන්නේ නමුත් ඔබ මං හිතන්නේ ඒව අහලා නැතුව ඇති ඒ සාකච්ඡා අන්න ඒකයි මම කිය ඔබ මුලින් ඉඳන් අහගෙන එන කෙනෙක් නම් ඔබට මේ සිද්ධිය තේරෙනවා. ඒතකොට බලන්න මේ චිත්තදූප කියනකොට ඔබ දන්නේ නැහැ ඔබේ මනස නිර්මාණය වෙනවා පරමාණු 6කින්. මේ පරමාණු 6 පරමාණු 6 නිර්මාණය වෙනවා රූපකාණ්ඩ 15කින්. මේ රූපකාණ්ඩ 15 නිර්මාණය වෙනකොට ඔබට ඕන්න ඔය විදිහට ඝන ස්වභාවයන් ගලන ස්වභාවයන්, වැగిරෙන ස්වභාවයන්, චලනීය වෙන ස්වභාවයන්, වර්ණ ස්වභාවයන්, ගඳ ස්වභාවයන් මේ මේ හැම එකක්ම අත්විඳින්න පුළුවන්කම තියෙනවා. අන්න බලන්න. එතකොට බලන්න ඇයි ඒක සකස් වෙලා තියෙන්නම පටවියාපු තේජෝයි වර්ණ ගන්ධ රස ඕජා කියලා මේ වගේ මූලික සුද්දාෂ්ටක අටක් එක්ක ඔබගේ මනස සකස් වෙලා තියෙනවා. තව තව රූපකාණ්ඩ හතක් හරිද? එතකොට බලන්න තව රූපකාණ්ඩ 14ක් එක්ක. ඔය විදිහට ඕක එක කාණ්ඩයක් විතරයි. ඔයගේ රූපකාණ්ඩ තව 14ක් එක්ක ඔබේ මනස සකස් වෙන රූපකාණ්ඩ 15කින් සකස් වෙනවා. ඒ ටික කෙටි කරලා ගත්තොත් පරමාණු 6ක් ඔය විදිහට නිර්මාණය වෙලා තියෙනවා. පරමාණු 6කින් ඔබේ මනස තුල හැම තිස්සෙම ওই විදිහට නිර්මාණය වෙනවා. පරමාණු 6කින්. ඒ 6 නිර්මාණය වෙනකොට ඔබට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, රස දැනෙනවා. එතකොට මේ එතකොට ගඳ සුවඳ දැනෙනවා. මේ ඔක්කොම ඔබට තියෙනවා. මේ හැකියාව නිශාන්ත මහත්තයා සමා වෙන්න මේ <clears throat> දැන් ඔන්න ඔබතුමාගේ අතේ දැන් මොකක් හරි මොකක් හරි අපි කියමු ගලක් වගේම දෙයක් කියමුකෝ දැන් ඕක ඈත ඉඳන් අපිට පෙන්නුවම අපිට අරමුණු ගන්න බෑනේ මොකද්ද කියලා අපි හිතනවා දැන් අර අරකේ සුද්දාස්තකවල තියෙන අර වර්ණගන්ධ රසෝජා නිසා තමයි අපි ඒක හිතනවා මෙයා මේකක් වෙන්න ඇති කියලා මොකක් කරපි හිතනවා නමුත් ළඟට එන්න එන්න එන්න තමයි අපි හරියට අඳුරගන්නේ අන්න ඒකනේ සිව්වෙනි මානෙ ඒ කියන්නේ දුර අණුව තමයි ඒක නිර්මාණය වෙන්නේ හිතේ හැදෙන්නේ මේ අහවල් දේ කියලා අන්න හරි ඒ කියන්නේ දුර කියන මානෙ ආපු තැන තමයි අන්න බලන්න අර උස දිග පළල නිර්මාණය වෙන්නේ නිර්මාණය වෙන්නේ. ආන්න හරි. උස දිග පළල කියලා කියන්නේ උස කියලා කියන්නේ පටවි ධාතුව. එතකොට පටවි ස්වභාවය. එතකොට මේ දිග කියලා කියන්නේ ආපෝ ස්වභාවය. එතකොට පළල කියලා කියන්නේ තේජෝ වායෝ ස්වභාවය. එතකොට මේ මේ පටවි ආපෝ තේජෝ වායෝ කියනකොට ඔන්න ඔය විදිහට මනස තුල මේ සුද්දාෂ්ට ක්‍රියාත්මක වෙලා ඔන්නෝක වෙනවා. හරි ඒක ටිකක් ගැඹුරු වැඩි. අපි මම ඕක මතක් කරේ නැත්නම් ඔබ බලනවනේ. එතකොට කොහොමද මේක එහෙම මල වෙන්නේ කියලා. අන්න වෙන විදිහ. එහෙනම් බලන්න ඒව ගැන අපි කතා කරමු. ඒව ගැන සාකච්ඡා තියෙන ඔබ ඒව අහන්න පස්සේ. දැන් ඔබට මම මේ මේ සරලව මේ මේ වෙලාවේ මේක දකින්න හැටි මම කියන්නම්. හරි ඔන්න බලන්න. දැන් එහෙනම් බලන්න ඔබ උත්තර දීලා තියෙන්නේ මෙච්චර කල් බාහිරේ දෙයක් බාහිරේ දේ තමයි මම මේ කියන්නේ ටීවී එක තියෙනවා හැබැයි ඇහැට පේන්නේ හැබැයි හිතට පේනවා. අන්න දෘෂ්ටියක් ඔබ හොනා. දැන් බලන්න එතකොට ඔබට එහෙනම් S2 වහපු වෙලාවේ ඔබට හිතින් එළියට ගිහිල්ලා ওই ටීවී එක බලන්න පුළුවන්. ওই ඉදිරියේ තියෙන දේවල් ගැන කියන්න පුළුවන්. ඔබට දැන් එක එක දේවල් වෙනස් කර කර වෙනස් කර කර අහනවා. මේ දැන් අතේ මොකද්ද තියෙන්නේ? දැන් අතේ මොකද්ද තියෙන්නේ? ඔබට එකක්වත් කියන්න බෑ. අන්න ඔබට එනවා ඥානයක් හිතට එළියට යන්න බෑ. කවදාකවත් හිත බාහිරේ දැකලා නැහැ. අන්න ඔබ ඔක දැක්කා. දැක්කට පස්සේ දැන් හොඳට කල්පනා කරලා බලන්න. එහෙනම් ඔබ කිව්වේ කොහේ තියෙන එකක් ගැනද? ඔන්න ඔය ප්‍රශ්නේ ඔබෙන් ඔබ අහලා නැහැ මෙච්චර කල්. ඔබට ওই ප්‍රශ්නේ ඔබ තුලින් මතුවෙලා නැහැ. එහෙනම් මම දැන් මේ දකින්න එක මම මේ තියනවා කියලා හිතන් කියන එක කොහේ තියෙන එකක්ද? ඉතින් ඔබ ගාම උත්තරේ තිබිලානේ. හිතට එළියට යන්නත් බැරි නා. ඉතින් බාහිරයක් ගැන කිව්වෙත් නැත්තම් දැන් ඔබ ওই කියන ඒවා තියෙන්නේ කොහෙද? පොඩ්ඩක් ඥානීය බලන්න දාලා. දැන් ඔබට මම හොද්දටම උදව් කරා. ඔබ මං පටිය උඩින් උස්සලක් තිබ්බා. හරිද? පඩි පෙලෙන් නගින්න කියලා. දැන් නගිනක ඔබට වාරයි. ඔතනින් එහාට මම මොනවද කරන්නේ කියලා දෙන්නේ. හොඳට බලන්න. දැන් බලන්න. ඒ වශයෙන්ම නෑ නේද එතන මොකුත්. ටීවී එක කියලා කියන්නෙම මනසමයි එතකොට. එතකොට බලන්න ඒ කියන්නේ මට දැන් මේ ඔබ ওই දකින්න එක මොකද්ද එතකොට අර නෑ කියන කතන්දර ඔක්කොම පැත්තකින් තියන්නකෝ ඔබ මේ කියන ප්‍රශ්නේ හොඳට බලන්න එතකොට මං අහපු ප්‍රශ්නේ එතකොට බලන්න ඔබ මනසට මේ හිතට එළියට යන්නත් බැරි මනස ගිහිල්ලත් නැත්තම් හොඳේ එතකොට ඇහැට මින් ඇහෙන් මේක දැනගත්තෙත් නැත්තම් එතකොට මේ මනසින් කියන්නේ කොහේ තියෙන එකක් ගැනද මේ හිතින් කියන්නේ කොහේ තියෙන එකක් ගැනද එතකොට ඇත්තටම තියෙන එකක් නෙපේ නේද උතන මොකද දකින්න නිසාන්ද මහත්තයා හිත තමයි දකින්නේ මහත්තයා හිත තමයි දකින්නේ අන්න හරි මොකද්ද අපේ net mini මහත් නෝන මොකද්ද කිව්වේ කියන්න තමයි නේද මේ මහත්ය දකින්නේ සිතේ තියෙන දේමයි දකින්නේ නේ ආ ඉතින් එතකොට ඔබට එන ඥානෙ මොකද්ද ඔන්න දැන් දකින්නේ කියලා ප්‍රශ්නෙට වැඩිය ඔබ දැන් ඥානෙන් ඔබට මෙන්න මේක ඇලා නේද හිතට තියෙන සිතුවිලි නම් හිත දකින්නේ සිතුවිලි තමයි හිතට වෙන එකක් දකින්න බෑනේ ඇයි බලන්නකෝ ඇහි කෘත්‍ය කනට කරන්න පුළුවන්ද කනේ කෘත්‍ය දිවට කරන්න පුළුවන්ද ඔබට දිවෙන් දැනගන්න දිවෙන් රූප බලන්න පුළුවන්ද ඇහෙන් රස දැනගන්න පුළුවන්ද? බැහැ. කනෙන් රූප බලන්න පුළුවන්ද? බැහැ. එතකොට දිවෙන් පුළුවන්ද ගඳ සුවඳක් දැනගන්න? එක එක ඉන්ද්‍රියකින් එකයි. ආ එතකොට බලන්න එහෙනම් ඇහැ කන නාසය දිව කය මේ පහට කෘත්‍යම් පහක් මේ පහට හිතන්න පුළුවන්ද? බෑ. ඇහැට හිතන්න පුළුවන් ද කනට නහයට දිවට කයට එකකටවත් හිතන්න බෑ. එහෙනම් හිතපු තැනකින් අහු වෙලා තියෙන්නේ. එතකොට බලන්න. එතකොට හිතට එතකොට ඇහැ ඕනේ නැහැනේ හිතට රූප බලන්න පුළුවන් නම්. ඇහැක් ඕනේ නැහැනේ අන්දෙට්ට පේනවනේ. අන්දෙට හිත තියෙනවනේ. බීරෙට්ට කන ඕනේ නැහැනේ. හිත තියෙනවනේ. එයාට සද්ධාහන්න පුළුවන් එහෙනම්. එහෙනම් කනේ කෘත්‍ය හිතට කරන්න පුළුවන්ද? ඇහි කෘත්‍ය හිතට කරන්න පුළුවන්ද? ප්‍රායෝගික වෙන්න ප්‍රායෝගික වෙන්න අනේ දෙයියනේ නිශාංක මහත්තයා එතකොට සිතට එන්නේ සිතුවිලි විතරනේ අන්න හරි සිතේ කෘතිය වෙන කාටවත් කරන්නත් බෑනේ සිතේ කෘතිය වෙන කාටවත් කරන්න බෑ නේද බෑමයි දැන් මෙතන ඉන්නවා නම් මේ සාකච්ඡාව ඇතුළේ කාට හරි ඒක එහෙම නෙමෙයි කියලා ඉන්නවා නම් කතා කරන්න යන්න එපා මේක ලෙහා ගන්න නැතුව ඊශාන්ත මහත්මයා ඇහැයි හිතයි දෙකම එකහු වෙලා නැත්නම් කියන්නේ හිතට කරන්න ඇහැට කරන්න පුළුවන් දේ හිතට කරන්න බෑ හිතට කරන්න පුළුවන් දේ ඇහැට කරන්න බෑ නමුත් ඒ දෙක එකහු වුණාම නේද ලූප් එකක් වැටෙන්නේ ඔව් ඒ ඒ ඒ එන එක ගැන තමයි දැන් එන්නේ ඊගාවට හරි ඉස්සල්ලා එක එක අපි ලෙහාගෙන ගිහිල්ලා මේ දෙක එකතු වෙච්ච වෙලාවේ වෙන්නේ මොකද්ද කියලා බලමු නිශාන්ත මහත්තයා ඒක මන් දකින විදිය පොඩ්ඩක් කියන්නද? ඔව් නෑ පොඩ්ඩක් කියන්න. අපි ඉස්සල්ලාම මේ මේ මේ කෑල්ල ලිහලා ඉමු. මේ කට්ටියටම ඉස්සල්ලා මේ ටික ලිහලා ඉමු. ඉස්සල්ලා වෙන වෙනම ආයතන ටික ලිහුවට පස්සේ මේ දෙක කම්බයින් කරමු. එකතු කරමු. අන්න අර රේල් පීරි දෙක එකතු කරලා කෝච්චි යන කතන්දරේ බලමු. හරි? ආන්න බලමු. එතකොට දැන් එහෙනම් ඕගොල්ලන්ට හොඳටම විශ්වාස මේ හොඳටම මේ වෙලාවේ ලියා ගන්න මෙන්න මේ කෑල්ල. මොකද ඔන්න ඔතන තමයි ගැට ගහලා තියෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ ගැට ගහනවා මෙන්න මෙතෙන්දී. කොතනද? හරි ඇහැට නම් පේන්නේ තමයි. මම ආයතනයක් විදිහට ක්‍රියා කරනකොට දැන් හිතන්නකෝ මම ලුණු දෙයි කියනකොට මට ලුණු දෙයි මේක නිකන් දැනීමක් එනවනේ මනට සිදුවිල්ල. ඔව් සිතුවිල්ල එනවා. හරිද? ඒක තමයි ඒක ඒක ඔව් දැන් ඔන්න දැන් මං කිව්වොත් අන්නාසි කියලා දැන් ආවනේ. සිත මේක දැන් ඕක කපලා කන්න පුළුවන්ද? දැන් ඔය අන්නාසි ගෙඩිය කපලා කන්න පුළුවන්. අන්න එන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි කතන්දරේ. එහෙනම් ඒක කොහේ තියෙන එකක්ද දැන්? හිතේ තියෙන එකක් තමයි. ඒ කියන්නේ මේ තුලි මේ වෙලාවේ සිතින්නේ ගොඩ නැගුණේ අන්නාසි කියන එක නේ. අන්න ඒක තමයි මේ පෙන්වන්න දැන්. ඉන්න අර ගැටේ පොඩ්ඩක් ලිහන කන්තාව පොඩ්ඩක්. තාම ලිහුන්නේ නැහැ ගොඩ කට්ටියකට. හොඳට බලන්න එහෙනම් දැන් ඔබට මෙච්චර කාලයක් ඔබ ඇතුලෙන් දැකපු නැති ප්‍රශ්නේ තමයි මම ඔබට පෙන්වන්නේ. ඔබට ආවේ නැහැ මෙන්න මේක. හරි. ඇහැට නම් පේන්නේ නැහැ තමයි. හැබැයි හිතින් හදාගන්නවා. හිතට තමයි මේක පේන්නේ. හිතට තමයි ඇහෙන්නේ. පේනවා කියන දණත් හිතන බවක්, ඇහෙනවා කියන දණත් හිතන බවක්, දැනෙනවා කියන දණත් හිතන බවක්, හිතනවා කියන දණත් හිතන බවක් කියලා ඔන්න ඔහොම ආවා. ආවට හැබැයි විචිකිච්ඡාව තියෙනවා. විචිකිච්ඡාව කියන්නේ සැකය. සැකය දෙනවා. මේ පේනවා නේ උනාට. ඇහෙනවා නෙමේ. එන්නේ ඒක ගලව ගන්න. ඒක ඒ පොයින්ට් එක ඔබ දැන් ගලව ගත්තොත් ඔබ නිදහස්. ඔච්චරයි ගලව ගන්න තියෙන්නේ. ඉතුරු ඒවා පස්සේ කතා කරන්න ඕන. හරිද? එතකොට හොඳට ආයි බලන්න එහෙනම් ඔබ මෙන්න මේ ප්‍රශ්නේ අහලා නැහැ ඔබෙන්. මොකද්ද අහලා නැත්තේ? හරි. ඇහැට පේන්නෙත් නැත්තම්, ඇහැ දන්නෙත් නැත්තම් මේ පේන වෙලාවේ හිත හදාගන්නවා දෙයක්. හරි. එතකොට ඇහැ අයින් කරපු දැන හිතට එළියට ගිහිල්ලා හිත දැකලත් නැහැ. එහෙනම් හිතින් එළිය ගැන දැනගන්නත් බෑ. එහෙනම් මේ ඇහැ තියෙන වෙලාවේ හිතින් දැනගත්තේ කොහේ තියෙන එකක්ද? හිතට අදාළ සුද්දාෂ්ටක වල අපි සුද්දාෂ්ටකත් පැත්තක තියමුකෝ. සරලවම කියමුකෝ. එතකොට බලන්න ඇහැ තිබුණත් හිතින් දැනගන්නේ කොහේ තියෙන එකක්ද? දැන් ඔබට මම පෙන්වන්නේ කන හිතේම හිතේම තියෙන එකක්. අර අපේ ඉස්සල්ලා අර මහත්තයා අහපු ප්‍රශ්නෙටත් එක්ක උත්තරේ. ඔබට මම දැනුත් පෙන්වුවා නේද? කන තිබුණට මේ වෙලාවේ සද්ද කනේ වැදුනට මේක නිර්මාණය වෙන්නේ කොහෙද ඉතුරු ටික? මේ සද්ද ගියාද කනට? මනට? මනට යන්නේ නැහැ මේ සද්දේ. කනේ වැදිලා කනයි සද්දේ වැදුනා සෝත ධාතු සද්ද ධාතු කියලා කන කම්පණිය වුණා. අන්න සෝත විඥාන ධාතුව හටගත්තා. ඔච්චරයි උනේ. අන්න බලන්න තිංගං සංගති පස්ස කියනකොට මන අන්න බලන්න සත්ත ආරම්මණයක් මන තුලට නිර්මාණය වෙන්නේ. ඒ නිර්මාණය වීම තුල මනෙන් තමයි සද්දේට මේ පණිවිඩේ නිදන් නිර්මාණය වෙන්නේ දිගින් දිගටම. ආන්න බලන්න. ඒක මනින් හදපු දේ මනින් දැනගන්නේ. සිතින් හදපු දේ තමයි සිතින් දැනගන්නේ. අන්න දෙක එකහුවෙච්ච දැන. ඔතනින් තමයි පටන් ගත්තේ අපි කතා කරන්නේ. ඊට පස්සේ තමයි මම දැන් මේක වෙන් කරගෙන ආවේ. ඒක පෙන්වුවේ එකයි මම මුලින්ම. එතකොට ඔබට පේනවා නේද? ඇතුලෙන් හදන එකයි ඇතුලෙන් දැනගන්නේ කියලා. මේ කන තිබුණට, සද්ද වැදුනට. දැන් 100 දෙනෙක් මේ වෙලාවේ 100ක් 100 දෙනාට ඇහින්නේ 100 විදියකට සකස් වෙන්නේ ඒක නිසායි. එතකොට බලන්න එළියේ තියෙන එක නම් ඇහුනේ ඔක්කොටම එක විදියට ඇහිලා එක විදියට සකස් වෙන්න ඕනේ නේද? එකම එකම සටහනක් පෙන්නුවොත් ඔක්කොටම එකම විදියට හදාගන්න ඕනේ නේද ඔක්කොමලා? එකම විදියට හැදෙනවද? අන්න ඒක නෙවැරි. අන්න ඒක තමයි ගලව ගන්න ඕන තැන. එතකොට බලන්න එහෙනම් ඔව්. නිශාන්ත මහත්තයා දැන් සිතක් හටගත් තැනම සිත නිරුද්ධ වෙලා යනවනම් ඇත්ත වශයෙන්ම කියනවනම් ඔය සිතුවිලි ධාරාවක් මේ මොහොතේ මෙන්න මේකයි කියලා හටගන්නේ කොහේ තිබිලදර කියන වගේ ඒක මටත් ලොකු ගැටලුවක් වෙලා තිබුණා. කොහෙන්ද මේ එන්නේ? කොතන තිබිලද මේක මතුවෙන්නේ? මේ හට ගැනීම එන්නේ කොහෙන්ද ඊට පස්සේ කියන එක. අන්න හරි. ඒක තමයි අපි දැන් ඔන්න උතනට එමු. හොඳේ. එක එක ඉමු අනුමත. ඔව්. ඒක විපාකෙටනේ. ඔව් ඒවත් ඒවත් පැත්තකට දාමුකෝ අපි. ඔව් ඒවත් පැත්තකට දාමුකෝ. ඔක්කොම විපාකත් පැත්තකට දාමුකෝ අපි. හරිද? අපි බලමු. දැන් මේ මේ ප්‍රායෝගිකව මෙන්න ඔව්. දැන් අපි හිතමු 10 දෙනෙක් එකම දිහා බලනකොට ඒ අපි හිතමු මේ මේ වෙනස් විදිහට අපිට පේනවා කියලා අපි කිව්වට එකම දේ කියලා එයාලට 10 දිනටම වගේ පේනවා නේද? අපි ඒක කාර් එකක් ගත්තොත් 10 දිනක් ගත්තොත් 10 දිනටම කාර් එකමයි පේන්නේ. කාටවත් බස් එකක් මේ පේන්නේ නැහනේ. මොකද්ද එළියේ එතකොට අපි හිතුවට මේක එළියේ තියෙ පේන්නේ මේ හිතේ තියෙන ඡායාව කියවට යම් කිසි දෙයක් එළියේ තියෙනවනේ. ඒ මොකද්ද? දැන් ඔබතුමාට මාව හම්බ වෙන්නේ කොහෙන්ද? හිතෙන්. ඔබතුමාගේ ලෝකය ඇතුළේ නේද මම සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. දැන් ඔබට තේරුණාද? ඒ වුණාට මේක මේක නිශාන්ත මහත්තයා දැන් මේක අහපු අපි අපි හිතමු 100ක් ඇහුවනම් 100 දෙනාටම අපි දෙන්නගේ කතා කරපු එක ඇහෙන්නේ ඇහෙනවා. 100 විදියකට. අන්න හරි. ඒක තමයි මේ හදාගන්න ලෝ එතනින් නේද අපි හදාගන්නේ ලෝකේ. ඔක්කොම ටික. ඒකෙත් දැන් බලන්න ඔබයි මායි ඉන්නේ කොහෙද කියලා. ඒ කැටේ තමයි අන්තිමට අපි ලියන්න ඕන තැන. ඔබයි මායි දෙන්නම ඉන්නේ කොහෙද කියන තැන. මේ වෙලාවේ. හරිද? හරි. කියන්නේ මම අද බලන්න ඔබට මම කතා කරන එක දැනෙන්නේ ඔබ කතා ඔබෙන් ඔබෙන් ඔබටද පණිවිඩය ඇහෙන්නේ. ඔන්න ආයි යන්න අතනට. අන්න අර මුලට යන්න ආයිතරයක්. විශාත්‍රාන්තය. ඔව්. ඔව්. ඔව් ජයසිංහ මහත්තයා. ඇත්තෙන්ම මේ මේ හැමෝටම ඔය ඇසතන කියන ටිකේදී ඇත්තෙම ඇහෙන්න ඕන එකම විදිහක් නේද? එහෙම වෙන්නේ නැහැ. ඔය ඒක තමයි. එහෙම එහෙමනේ වෙන්න ඕනේ. හරිද? එහෙම නැහැ. එහෙම නේද? ස්වභාවය අනුව හිතට ඒ තියෙන දේ අනුවනේ කනට කනට ඇහෙනවනම් එහෙම වෙන්න ඕන නේද? ඔය ස්පයිස් මුලින් ඇහැට වෙනට විතරක් නම් හැමෝටම එකම ස්වභාවයක් නේද මේ වැඩි ඉවර වෙනකොට තියෙන්න ඕනේ එහෙම වගේ. අන්න හරි. එතකොට දැන් මං කීප පණිවිඩය කාටද ඇහුනේ? මං කියපු එක. කාටවත් <laughs> දැන් මම ඕගලන්ට පෙන්නනවා යමක් ඒ ඒ පෙන්නන එක අන සිය දෙනාට සිය විදියකට සිය දෙනාම සකස් කරගන්නේ එතකොට බලන්න දැන් දැන් බලන්න ඔතන තාම ඔබ අහුවෙලා තියෙන සියුම්ම ගැටේ ලෙහාගෙන නැහැ මම මුලින්ම උත්තරේ කිව්වා දැන් බලන්න ආයිසරයක් ඔබ හොඳට බලන්න ඔබගේ මනස තුලින්ම හදලා දෙන දැන් මෙතනින් ෆෝන් එකකින් එන සද්දේ නෙමෙයි මනට යන්නේ. මනෙන් ගොඩනැගිච්ච එක තමයි මනෙන් දැනගන්නේ. එතකොට එළිය කතන්දරයද මං කතා කරපේක ඔබට ඇහිලා තියෙනවද කවදාවත්? ඔන්න ඔබ ආයෙ එතෙන්ට එන්න. මුලටම එන්න. ඒක තමයි මම ඒකෙන් කිව්වේ. එතකොට මම කතා කරපේක ඔබට ඇහිලා තියෙනවද කවදාවත්? නැහැ. ඔබෙන්මයි ඔබට මේක ඇහෙන්නේ. නිර්මාණය කරගන්නවා. ඒ මොහොතේ අපි හටගන්න. ඒ මොහොතේ ඔතනින්ම නිර්මාණය කළ දෙන එක නේද ඔබ ඔතනින් පණිවිඩය හැටියට දැනගන්නේ. ඒක අර අවිද්‍යාවේ තරම මත වේදනා සංඥා සංකාර හදා ගන්නව නේද? සමා වෙන්න එතකොට ඒ තමන්ගේ හිතේ නිර්මාණය වන දේ අපි දැන් ඔබතුමා කිව්වොත් රෝසමල කියලා දැන් මෙතන 100ක් ඉන්නවනම් 100 විවිධ රෝස එක එකනාට එක එක ලෝකනේ රෝසමල ඒ රෝස මල Tamanට හැදෙන්නත් එන ඩේට් එක අන්න එතන චුට්ටක් පැහැදිලි කරලා ඕනේ නිශාන්ත මහත්තයා. ඒ ඩේට් එක කොහෙන්ද අපිට? ඔව් ඒක තමයි ඔබට ඒක ඒක තමයි ඔබට ඔබට ඉස්සල්ලාම අම්මා හම්බු වෙච්ච තැනට ඔබට ඉස්සල්ලාම ලෝකයේ හම්බු වෙච්ච තැනින් තමයි ඕක ලෙහන්න ඕනේ ඔබ. හරිද? ඔව් ඒක ටික තේරෙනවා නිශාන්ත මහත්තයා. එතකොට ඔබතුමා කියන්නේ ඒක අර පෙර කතාවක් නෑ නේ මොහොතේම හටගත්ත නිරුද්ධයි. අන්න හරි. පෙර කතාවක් නෑ. අර පහණි උපමාවම තමයි. පෙර දෙයක් එන්නේ නෑ. නමුත් බලන්න හේතු ටික සකස් වෙන්නේ දැන්. ඔව්. පෙර දෙයක් එනව නෙමෙයි. නෙමෙයි. බලන්න දැන් අර පහනේ උපමාව ගත්තාම පහනේ උපමාවේ දැන් බලන්න දැල්ල මොන බලන්න මේ දැන් තෙල් ටිකයි තිර ටිකයි නිසා දැල්ල හට ගන්නවා. හරිනේ? එහෙනම් දැන් තෙල් ටිකටයි තිර ටිකයි කියන හේතු දෙක නිසා හට ගන්න ඵලය තමයි දැන් දැල්ල. දැන් ඵලය. දැන් ඊගාව තෙල් ටිකටයි තිර ටිකටයි මේ දැල්ලෙන් දැල්ල හේතුවක් කියලා ගියේ නැත්තම් ඊගාව දැල්ලක් හට ගන්නවද පහරණි <laughs> වෙනවද? හේතුව නිසා තමයි අර පහරණිපත් උනේ. අන්න හරි. මේ දැල්ල ගියේ නැත්තම් ඊගාව හේතු දෙකට මොකද වෙන්නේ? පහරණි වෙනවා. පහරණි වෙනවා. අන්න බලන්න. හැබැයි එතකොට මේ දෙවිනියට හටගත්ත දැල්ල අරකමද? ඒකම නෙමෙයි නෙමෙයි. ආ ඒ වගේ එකක් නේද? ඒ වගේ එකක් නෙමෙයි. ඒක හටගත්තේ මේ දැන්නේ. ඊගාවට දැන් බලන්න. ඔන්න දැන් ඊළඟ මොහොත. ඔන්න මේ මොහොතට එනකොට දැන් තියෙන තෙල් ටිකයි තිරි ටිකිනුයි ඇතගත්ච්ච ඵලය තමයි දැන් දැල්ල ඊගාවට ඕනේ දැන් ඊගා මොහොත එනකොට දැන් තිර ටිකයි තිර ටිකට අර දැල්ල ආවේ නැත්තම් මොකද වෙන්නේ පහන නිවෙනවා නේද ආ එතකොට දැන් හටගන්න මේ දැල්ල අර දැල්ලද අරකට සම්බන්ධ නැහැ ආ ඒක නෙමෙයි හැබැයි ඒක නෙමෙයි ඒක නෙමෙයි කියනත් ඒක උනා නචාඤ්ඤ නේද අන්න ඒක තමයි පෙන්වන්නේ. ඒ වගේ එකක්. ඒ වගේ එකක්. ඒ වගේ එකක් දැන් සකස් වෙන්නේ. අන්න ඒක. නෑ නිසා තමයි මට ඕනේ හඳුනාගන්නේ කොහොමද කියන්නේ. දැන් අර අපේ අර පෙර අම්මයි කතාවම තමයි. එතන ඔව් ඒක තමයි දැන් ඔබ උපදිලා මුලින්ම හිටියානේ. ඔව් ඒක මට එතකොට ඒ ලෝකේ ඔබ ඉපදිච්ච විත්ති දැනගත්තද අම්මා ඉන්නවා කියලා දැනගත්තද තාත්තා ඉන්නවා කියලා දැනගත්තද එහෙනම් එක මොහොතකදී පෙර නොතිබී නේද අම්මා ඉපදුනේ ඔබේ ලෝකෙට අන්න හරි ඔව් ආ ඒ සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ ඒ සිද්ධියම තමයි දිගින් දිගටම දිගින් දිගට තිරේනවා වගේ එන්නේ. මොකද අලුතෙන් අම්මා හැදෙනව නැති වෙනව නේද? ආන්න හරි. කියන්නේ මේ මේ හටගන්න එක తాවකාලිකව මොලේ මොලේ තැම්පත් වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ මේ කර්මජ කර්ම ඇත්තටම මේ මනෝ මනෝවිඤ්ඤාණ ධාතුව. ඒ කියන්නේ අපේ මේ තජ්ජා මනෝ විඥාන ධාතුව ගත්තාම කර්ම භවයේ පිහිටලා තින්නේ උතනමයි. එතකොට ඒකේ තැම්පත් වෙනවා දීර්ඝකාලීනව. හරිද? නමුත් ඒක එන්නේ නැහැ. ඒක නෙමෙයි ආයි හටගන්නේ. කියන්නේ පෙර මතකයක් නෙමෙයි. හැබැයි ඒ වගේ එකක් මේ මොහොතේ හටගන්න. අර හේතුව අර ඒ කියන්නේ දැන් සකස් වෙච්ච කර්මයට විපාකයක් තියෙනවා. විඳින්න. ඒ විපාකේ අර නෝනා කෙනෙක් කිව්වේ චින්තිනෝන ඒ පෙන්නුවේ ඒ විපාකේ සකස් වෙනවා මේ වෙලාවේ. අන්න ඒ විපාකෙට මේ වෙලාවේ එක සකස් වෙන්න ගන්නවා. අන්න එක වෙනවා. හේතුවක් කියලා. හරි? හරි. ඒක හැබැයි හැබැයි එක එකම දෙයක් දෙපාරක් කවදාවත් අපිට පෙනිලත් නැහැ, ඇහිලත් නැහැ, දැනිලත් නැහැ, කවදාවත් වෙලා නැහැ. තේරුවන් තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තේරුණා නිශාන්ත මහත්තයා. තේරුවන් සරණයි නිශාන්ත මහත්තයා. තෙරුවන් සරණයි නිශාන්ත මහත්තයා. කියන කියන කියන කියන ඇහෙනවා. ඔබ ඔබතුමා ලස්සනට ගොඩනගාගෙන ආවා මොකක් හරි ලොකු ගැටයක් ලෙහන්න. අනේ ඔබතුමාට මං හිතනවා අපි බාධා නොකර හිටියනම් ඒක ලස්සනට ඒ ටික අපිට ලෙහෙලා දෙයි කියලා. අර ඒක තමයි මම ඒක තමයි මම ඒක දැන් අන්න ආයෙත් මේ ප්‍රශ්නේ කියනවා. මොකද මම දන්නවා ඒක උතන තාම ඔය අපි ගොඩාක් දෙනෙක් ඔය කෑල්ල තාම අහුවෙලා නැහැ. මං හොඳයි මං ආයෙත් ඒ ගැන පෙන්නන මොකද නෝ ඔත්තනම තමයි ලියා ගන්න ඕන තැන ඔත්තනින් ලියුණ තැන තමයි කෙනෙක්ට ගැඹුරුම ගැඹුරුම දේ අහුවෙන්නේ ගැඹුරුම තැන අහුවෙන්නේ හරි ඔන්න ඔත්තනම විතරක් මම අද සාකච්ඡා කරන්න හරි ඒ කියන්නේ ඔත්තනමයි ලියන්න ඕනේ ඔත්තනම තමයි අහුවෙලා තියෙන්නේ ආයෙත් බලන්න ඔබතුමිය කැමති නම් ඔබතුමිය එකතු වෙන්න මේ මත් එක්ක දැන් ඔන්න බලන්න ආයෙත් සැරයක් මම ඔබට දෙනවා මේ ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ ඔබට මම දෙනවා. ඔන්න බලන්න දැන් මං ආයිත් මං කිව්වේ දැන් මේ ඇහෙන සද්දේ ඔබට මේ පණිවිඩය ඇහෙන්නේ කොහොමද? ওই උපකරණය තුලින් උපකරණය කියලා දැනගන්නෙත් කොහින්ද? හිතින්මයි. ඔන්න හොඳට බලන්න. සද්ද එනවා කියලා දැනගන්නෙත් හිතින්මයි. සද්ද තරංගي කියලා දැනගෙන තියෙන්නෙත් ওই වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හදාගත්ත විඥාන ගොඩක්. ෆෝන් එක කියලා හදාගෙන තින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ওই විදිහටම මනස තුල ගොඩගත්ත ගොඩනගාගත්ත ටිකක්. හරිනේ ඔන්න අහවලා කතා කරනවා කියලා හදාගෙන තින්නේ හැදිලා තින්නෙත් ওই විදිහමයි ඔන්න හොඳට බලාගන්න දැන් ওই සද්ද තරංගේ කනේ කන කියලා හැදිලා තින්නෙත් ඔහොමමයි කන කියලා ඔබ දන්නේ කොහොමද ඇහැ කියලා දන්නේ කොහොමද ඇහැ කියන්නේ ඇහැ කිය ඇහැ කියලා ඔබට හම්බ වෙන්නේ කොහොමද අර විදිහටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ හටගෙන ඔබ දැනගෙන තියෙනවා. ඔබට ඔබ ඔබ ඔබට විඥාන දැනුමක් දාගෙන තියෙනවා. ඇහැ කියලා තේමයි කන නහය දිව කය මන කියලා මේ ඔක්කොම ඔය විදිහටම මනස තුල ගොඩනැගිච්ච විඥාන දැනුම් ගොඩක් තියෙන්නේ. එතකොට බලන්න පේනවා ඇහෙනවා දැනෙනවා කියන හිතෙනවා කියන ටිකත් ඔය විදිහටම විඥානය තුල ගොඩනැගිච්ච දැනුම් ටිකක් තියෙන්නේ මේ මොහොතේ. හොඳට බලන්න. එතකොට දැන් ඔබ ආයිසරයක් බලන්න. දැන් ඔබට ඇහෙනවා කියන තැනදී පේනවා ඇහෙනවා කියන තැනදී බලන්න ඔය ෆෝන් එකකින් ওই සද්දය ඇවිල්ලා දැන් ඔබේ කනට වදිනකොට ඔබේ කනයි කනයි සද්දේ ගැටුණා අන්න බලන්න ඔය දෙකක් දැන් ඔහොම ගැටෙනවා කියලා ඔබ හිතන බවක් තියෙන්නේ. මනසින් හදා ගන්නවා මේ විදිහට දැන් වෙන්නේ කියලා. බලන්න වෙන කොහෙන්වත් වෙනවද කියලා නැත්තම්. ඔබ දැනගන්නවද කියලා. ඔහොමමයි දැන් දැනගන්නේ. වෙනා මනෝ ඔන සෝත විඥානයේ ඒකත් දැන් දැනගත්තේ ওই විදිහටමයි. සෝත විඥානයේ ගැටෙනවා. අන්න බලන්න දැන් ওই පණිවිඩය හැදෙනවා ඇතුලේ ඔබේ. ඔබෙන් හැදිලා ඔබටම ඇහෙනවා දැන්. අන්න බලන්න තිංගං සංගති පස්ස ඔන්න ඕකත් දැන් ওই විදිහට හැදුනා ඇතුලේ ආන්න බලන්න වේදනා සංඥා සංකාර අන්න දැන් දැනගත්තා මෙන්න මනිවිදේ හරිනේ බලන්න මනෙන් ඇතුලෙන් හැදිච්ච එකම තමයි ඇතුලෙන් දැනගත්තේ වෙන කොහෙවත් කතන්දරයක් නැහැ ඔච්චරයි උනේ එතකොට බලන්න දැන් ඔබ හිතන් ඉන්නවා මම කතා කරනවා කියලා මං කතා කරන එක තමයි ඔබට ඇහෙන්නේ කියලා ඇත්තටම මං කතා කරන එකද ඇහෙන්නේ ඔබගේ මනස තුලින් හදාගත් එකමද ඔබට දැන් ඇහෙන්නේ. හැදිච්ච එකද ඔබට ඇහෙන්නේ. හොඳට බලන්න. ඔබයි මමයි දෙන්නෙත් එක්කෙනෙක්ද උතන. ඔන්න ඔය ප්‍රශ්නේ ආපු හැටිය අර ඔක්කොම කතන්දර ටික අයින් වෙලා යනවා. 100කට ඇහෙන කතන්දරෙත් උතනින්ම අයින් වෙලා යනවා. ඔය 100 දෙනාම ඉන්නේ කොහෙද කියලා බලන්න ඊගාවට. ඔබ දා ඔබට හැදිලා. හ්ම් දැන් නිශාන්ත මහත්තයා කියලා, සමන්තා කියලා, අසේල කියලා, අශෝකා කියලා මේ ඔක්කොම අරයා මෙයා කියලා අර උන්වහන්සේ බුදුන් පියාණන් වහන්සේ මේ ධර්මයේ පටිච්චසමුප්පාදේ මේ ඔක්කොම හැදිලා තියෙන්නේ කොහෙද? කොහිද ওই ටික දාගෙන තියෙන්නේ? කොහින්ද දැනගෙන තියෙන්නේ? ඔක්කොම ටික බලන්න. කොහින්ද තියෙන්නේ ওই දැනුම? කොහෙද තියෙන්නේ? සිතේ. ආ. ඒතර මම ඉන්නේ කොහෙද? සිතේ. මේ අනිත් ඉන්න කට්ටිය කොහෙද? ඔබ ඔබගේ ওই ලෝකයේ තුල ඔබට හටගත්ත උපාදාය රූපේ අන්න ඔබ ඔබගේ ලෝකයේ තුල හටගත්ත සත්‍යෝ ටික තමයි මේ තියෙන්නේ. මේ ලෝකේ තමයි මේ වෙලාවේ ওই ලෝකය. ඔතනින් එහාට කොහෙවත් නෙමෙයි. ඔය ඥාණයෙන් හොඳට බලන්න මේ කතන්දරේ. හරිද? එතකොට බලන්න එතකොට ඔබ මෙච්චර කල් හිතන් හිටියා ඕක තමයි අභ්‍යන්තර බාහිර කියලා දිත්තේකට අහු උනේ. දතාවේ කිව්වේ ඕකයි. හොඳට බලන්න. දතාවය කියලා කිව්වේ ඕකයි. අභ්‍යන්තර බාහිර දෙකක් අහු වෙනවා. මම ඉන්නවා මට ලෝකයක් තියෙනවා. මට පේන රූප තියෙනවා මට ඇහෙන ශබ්ද තියෙනවා. අන්න මගේ කට්ටිය ඉන්නවා මගේ නොවන කට්ටිය ඉන්නවා. ওই දෙක අන්ත දෙකම අහුුනේ ඔතනින්. දතාවයට ගිය ඔතනින්. හරි ඒක තමයි අවිද්‍යාව කියන්නේ. දතාවේ කියන්නේම අවිද්‍යාවට. දතාවේ කියන්නේම අවිද්‍යාවට. එහෙනම් ඔබ බිදෙන්න ඕනේ ඕකෙන් ඉස්සල්ලාම. දතාවයක් හැදෙනකොට තමයි අවකාශයක් පිහිටන්නේ. එතකොට අවකාශයක් හැදිච්ච තැන තමයි දෙන්නෙක් ඉන්නේ. මේ පැත්තයි මේ පැත්තයි අභ්‍යන්තර බාහිර කියලා දෙකක් හැදෙන්නේ. දෙතක් දෙකක් හැදෙන්නේ. බලන්න මේ අවකාශයේ නැති වෙච්ච තැනදී මොකද වෙන්නේ? අන්න දතාවේ නැති වුණා. දෙක එකක් වෙනවා. දෙක එකක් වෙච්ච වෙලාවට බලන්න මොකක්ද වෙලා තියෙන්නේ? අභ්‍යන්තර බාහිර දෙපැත්තින්ම මිදුණා. ආන්න බලන්න දෙකක් නැහැ එතකොට. එකයි තියෙන්නේ. අන්න බලන්න අවිද්‍යාවෙන් මිදිච්ච තැන තමයි උතන. ආ නේද දතාවේ කියන්නේ මොකද්ද? දතාවේ කියන්නේ අවිද්‍යාවට. ඉතින් ඔන්න ආයිචරයක් අපි අතන්ට එපකෝ ඔන්න හොඳට බලන්න. හොඳට බලන්න ඔබ මෙන්න මේ කතන්දරේ ආයිචරය. දැන් බලන්න එහෙනම් ඔබ එහෙම එහෙමද නැද්ද කියලා බලන්න. ඔබ තුලින්ම බලන්න. මේක අපි මම කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔබම ඔබව ගවේෂණය කරගත්තේ නැත්නම් මෙතන වැඩක් නැහැ. එහෙනම් මම දැන් ඔබට කිව්වොත් පේන දේවල් ගැන කියන්නේ කියලා ඔබ කියනවා. හරි ඔය දකින්න පේන දේවල් ගැන කියන්නකෝ. කියන්න කියලා කිව්වොත් දකින පේන දේවල් ගැන නෙමෙයි හිතෙන දේවල් ගැන කියන්න පුළුවන් කියලා ඔබ ඔන්න ඔතනට එනවා. හැබැයි ආවට ඔබ දන්නේ නැහැ ඔබ සියුම් දෘෂ්ටියකට අහු වෙලා මොකද්ද දෘෂ්ටිය? ඔබ මේ කියන්නේ එළිය තියෙන එක ගැන කියලා. අන්න බලන්න. එළිය තියෙන එක ගැන කියලා ඔබ ඔබ කියන්නේ හැබැයි ඇහැට නෙමෙයි පේන්නේ. ඇහෙන් කියන්න බෑ. හැබැයි හිතින් කියන්නේ කියලා. හැබැයි ඉතින් ඔබ දැක්කනේ. අන්ධයාට ඇහැ පේන්නේ නැත්නම් එන හිතින් අන්ධයාට ලෝකේ දකින්න පුළුවන් නේ බාහිරේ. පුළුවන්ද දකින්න? දකින්න පුළුවන්ද? දැන් කියන්න බලන්න. බීරට කන් ඇහුන්නේ නැති වුණාට ඉතින් එහෙනම් සද්ද ටික අහගන්න පුළුවන්. ඔක්කොම පණීඩ ටික. ඈ ආ එතකොට බලන්නකෝ මාර වැඩක් වෙනවානේ. එතකොට පුදුම පුදුම තැනකට ඔබ වැටෙනවානේ. අන්න ඔබ බලන්න ඔබ මේ ප්‍රායෝගික ලෝකයේ ඔබට තියෙන කමටහන්. මේ කතන්දරේ ඔක්කොම අර ගඟෙන් ගොඩ වෙන්න හදන ඔරුව තමයි මේ තියෙන්නේ. අසුචි වලින් ගොඩ එන්න හදන ඉනිමග තමයි මේ තියෙන්නේ. ඒකනේ එක කත ඇරලා දාන්න කියලා කිව්වේ. බුදු පියාණන් වහන්සේ කිව්වද ඇහැ අරන් යන්න, කන අරන් යන්න, නහය අරන් යන්න, දිව අරන් යන්න, කය අරන් යන්න, මන අරන් යන්න කියලා. ඔක හරි වටිනවා මහණෙනි, ඔක අරන් යන්න කිව්වද? ඔක මායයටයි තිය ඔකෙ මිදෙන්න කිව්වද? ආ. හොඳට බලන්න. හොඳට බලන්න. හරි හරි සරලව බලන්න. ශාන්ත මහත්තයා. ඔව්. ඔව්. මේ ඔතන මම දකින විදිය පොඩ්ඩක් පෙන්වන්නම් මේ කියන්නද? ඔව් කියන්න බලන්න. මේ ඔතන තියෙන නිසාන්ත මහත්තයා හේතුඵල වැඩ කිරීමක්. ඒ කියන්නේ මේ නාම සහ රූප අඤ්ඤාමඤ්ඤව හේතු ප්‍රත්‍යව ගොඩ නැගෙන එකක් තියෙනවා. එන නාමයකින් තොර රූපයකුත් රූපයකින් තොර නාමයකුත් ගොඩ නැගෙන්නේ නැති මට්ටමක් නේද තියෙන්නේ. හ්ම් හ්ම්. දැන් දැන් අර අපි අර එයා ප්‍රශ්නයක ගැහුවනේ නහය වහලා. එතකොට හිත තිබ්බනේ. හිත ඇතුලෙන් තිබ්බනේ. ගොඩ නැගුණ නෑනේ. ගොඩ නැගුණ නෑනේ. ගොඩ නැගුණ නෑනේ. ඊට පස්සේ නහය අරපු ගමන් ගොඩ නැගුණා. එතකොට එතකොට නහය බාහිරින් නහයට අර ගන්ධය කියන ධාතු ටික තමයි මෙතන කම්පණය වෙන්නේ. මේක කම්පණය වුණාට පස්සේ තමයි අපිට නාමය කියන කොටස ඊට අදාළව ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ හේතුඵලයක් එතන තියෙන්නේ. අර අර හේතු අර හේතුව මේකට උපකාර වෙනවා මේක අරකට උපකාර වෙලා අර අඤ්ඤාමඤ්ඤ හේතුප්‍රත්‍ය වෙලා තමයි මේක ගොඩ නැගෙන්නේ කියන එක තමයි පේන්නේ. හැබැයි එතන මනස ප්‍රධාන වෙනවා මෙතන. ඔච්චර කොහොම වුණත්. මොකද අර නහයට වදින්නේ එතන නහය තුල වෙන්නේ අර ධාතු කම්පනයන්. දැන් ඇහැටත් එහෙමයි දැන් කනටත් දැන් ඇවිල්ලා මේ ශබ්දයේ වදිනකොට එතන වෙන්නේ ධාතු කම්පනයන්නේ. එතකොට කන දන්නේ නැහනේ. හැබැයි මේ ධාතු කම්පණය වෙන්න ඕනනේ අපිට මනස ඇතුලෙන් ගොඩනගන්න. හරි දැන් අපි ඔහොම ඉන්නකෝ. ඔහොම නටනවා. එතකොට මනස මේ නහය ඇරලා තියෙන වෙලාවේ දැනගත්තේ කොහි තියෙන සූඳද? මනසට පිළිවන්ද? අන්න හරි. ඒකයි උත්තරේ. ඒක තමයි ඒක තමයි උත්තරේ. ඒක එතකොට දැනගත්තේ කොහි තියෙන එකද? ඒක තියෙන තමන් ගාව තියෙන එක තමන්ගේ ගත්තේ <laughs> පොතේ. ඉතින් අපි ඒක නේද පරිහරණය කරන්නේ. ඒක තමයි පරිහරණය කරන්නේ. ඒක තමයි පරිහරණය කරන්නේ. හැබැයි ගොඩනගෙන්න ගොඩනගෙන්න අඤ්ඤාමඤ්ඤ හේතුපත්‍ය හැටියට රූපයයි නාමයයි දෙකම අඤ්ඤාමඤ්ඤ දැන් දැන් පටිච්චසම්පාදේ නාම රූප තියෙනවනේ. ඒ නාම රූප එතන පටිච්චසම්පාදයක්මයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ හේතුඵලයක් තියෙන්නේ. අන්න හරි. ඒක තමයි. එතකොට අපිට දැන් අපි දැන් හැබැයි ඔය ඔක්කොම අපි මේ අර ඔරුව හදන තැනනේ ඔය තියෙන්නේ. එතකොට බලන්න අපි අහු අපි යන්නේ මේකත් එක්ක නේද රෝසමල් සුවඳයි බල්ලා ජරා ගල්ලා අපි යන්නේ අපේ අපි හදාගත්ත ලෝකෙත් එක්ක අර නිසාන්ද මහත්තයා කියන මනසත් එක්ක අන්න හරි අන්න හරි ඒක තමයි කියන්නේ පේන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගන්නේ අන්න වේද පල්ලි බොල් ඇහෙන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගන්නේ ඒකනේ 100ට 100ක් ඇහෙන්නේ 100 දෙනාට 100 දෙනාට 100ක් පේන්නේ අදාගන්න ඒක හරි අන්න ඒකයි එතකොට අරකර අපිට මේ ඔරුව හදලා දීලා තියෙනවා. එතකොට බලන්න. දැන් බලන්න අන්න එතනම හොතට ගන්නකො බලන්න. එතකොට දැන් අපි දැන් මම අර උදාහරණෙන් පින්නේ දැන් අපි හිතමුකෝ දැන් මේ අන්දේට දැන් අන්දයාට එහෙනම් ඇහැ නැති වුණාට හිතින් පේන්නේ නැහැ එළිය තියෙන එක. ඉතින් පේන්නේ නැහැ නේ අන්දයාට. පේන්නේ නැහැ නේ. එතකොට බලන්න එතකොට දැන් ඔබට ඇහැ තියෙනවා. ඔබගේ ඇහැට වැටෙන්නේ වර්ණ සටහනක්. ඒ වැටෙන බව ඇහැ දන්නවද? ඇහෙන්නේ දැනගන්න ඕනේ හිතින් දැනගන්න බෑනේ මේක කියලා. හිතින් බල දකින්න බෑනේ. හිතින් රූපයක් දකින්න බෑනේ. හිතින් සද්දයක් අහන්න බෑනේ. හිතින් රසයක් දැනගන්න බෑනේ. හිතින්. එතකොට බලන්න කනෙන් ඒ කියන්නේ දැන් බීරට කන නැති වුණා නම් එහෙනම් ඔන්න බලන්න එහෙනම් හිතින් පුළුවන් වෙනවනේ බීරට සද්ද ටික අහගන්න. කන ඕනේ නැහැ. කනෙන් අහන්න පුළුවන් නම් කනෙන් අහන්න බෑනේ. එකනේ වැඩේ තියෙන්නේ. හිතින් රූප බලන්න බෑනේ. අන්ධයට පේන්නේ නෑනේ. ඒක ලෝකයක්. එතකොට බලන්න එහෙමනම් ඔබට පේනවා නේද මේ සියුම් ඔන්න ඔය දෙක ගලප ගන්න. එතකොට බලන්න එහෙනම් ඇහැ තියනවා කියලා අපි දැනගෙන තියන්නේ toy වගේම සිතින්මයි. ඒ අර ඔරුව හදලා දින එක. අර අසූචි වලින් හදන ඉනිමග තමයි ඔය තියෙන්නේ. ඔබට මෙහෙම එකක් තියනවා කියලා ඔන්න හදාගෙන මේ අපි හදා ගන්න තැන. එතකොට බලන්න පේන එකට අදාළ එකක් ඇහැට වැටෙන්නේ වර්ණ සටහන ආලෝක කිරණය. හැබැයි හිත හදාගන්නවා බස් එකක් කියලා, කාර් එකක් කියලා. එතකොට ඒක කොහේ තියෙන එකක්ද? ඒ හදාගත්ත එක. හිතට බෑනේ රූප දකින්න. ඒ රූප මේ හදාගත්ත එක කොහේ දැක කොහේ දැකපු එකක්ද? හිතට දකින්න පුළුවන් සිත විතරනේ. ආ දැන් ඔබට තේරුණාද? අර අරක නැත්තම් මේක වෙන්නේත් නැහැ. හැබැයි මේක ඒකක් නෙමෙයි. අන්න ඒකයි වෙන්නේ. මේක වෙන එකක් ඒක වෙන එකක්. ඒක දැන් නිසාන්ත දැන් නිසාන්ත මහත්තයෝම බලන්නකෝ දැන් නිසාන්ත මහත්තයා දැන් බස් එක කිව්වා. එතකොට දැන් ඔක්කොටම බස් ටිකක් තමයි හැදෙන්නේ. බස් දැන් 100ක් ඉන්නවනම් බස් 100ක් තමයි එන්නේ. හැබැයි තම තමන්ගේ බස් එක තමයි එන්නේ. අන්න හරි. දැන් මම ඔක්කොටම දුන්නොත් කොලේකුයි පැන්සලකුයි දීලා හරි. කට්ටියත් එක්ක ඔව් කට්ටියත් එක්කම දැන් අදි <laughs> බස් එක බස් එක දැකපු නැති කෙනෙකුට බස් ඔව් ඇහෙන් ඇහෙන් නැතුව ගියා හරි එතකොට බලන්න එතකොට ඒක තමයි මේ කියන්නේ කතන්දරේ එතකොට මම දැන් ඔක්කොටම කොලේ කෑල් කොලේකුයි පැන්සලකුයි දෙනවා මේ ප්‍රායෝගිකවම අපි මේක කතා කරමු කොලේකුයි පැන්සලකුයි තීලා ඔන්න මම ඔබට කියනවා මෙන්න මෙහෙම දෙයක් මොකක්ද දන්නවද මං මං කිය මෙහෙම අපි හිතමුකෝ අපි කියමු පුටුවක් ඕක අඳින්න කියනවා කොලේ ඔන්න දැන් ඔබල 100 100 දෙනාටම දැන් ඇහුණා හරි පුටුවක් කියන එක ඇහුණා අර මේ ජිනේන්ද්‍ර මහත්තයා ගත්ත උදාහරණය මම මේ කිය ගත්තේ තව ටිකක් දැන් ඔබට කියනවා ඕක අඳින්න කියලා ඔන්න බලන්න ඔබ මේ ක්‍රියාව කරන්නේ කොහොමද ඔබ මේ ක්‍රියාව කරන්න ඔබට මේ අතට පැන්සල් එන්නේ කොහොමද? අතට කොලේ අල්ලන්නේ කොහොමද? මනමුල් වෙන්න ඕනේ. අත දන්නවා. දැන් මලමිනියට පැන්සලකුයි කොලේකුයි දීලා අතට දුන්නොත් මේක අඳින්න පුටුවක් කියලා අඳින්න පුළුවන්ද? ඔබට තද නින්දක ගිහිල්ලා අතට අතට මේ පැන්සලක් දීලා කොලයක් තියලා අඳින්නකෝ බලන්න පුටුවක් කිව්වොත් ඔබට අඳින්න පුළුවන්ද? ඔබ නිර්වින්දනය කළා ඔබගේ අතට දෙන පැන්සලකුයි <laughs> කොලේකුයි ඔබට අඳින්න කියනවා. අඳින්න බෑ. අත තියනවානේ. අතට එහෙනම් අත කනට ඇහෙනවා නම් දැන් කනට ඇහිලා අතින් මේක අඳවන්න පුළුවන්. අඳින්න බෑනේ. එහෙනම් බලන්න මොකද්ද වෙන්නේ කියලා මන මුල් වෙනවා. මනෙන් තමයි මේක සිහි කරන්නේ. මනට තමයි සිහි කරන්නේ. මන මුල් වෙලා මේ ක්‍රියාව කරන්න ඕන විදිය බලන්න මනෙන් ඔන්න දැන් නිර්මාණය කරනවා. මේක කරන්න ඕන විදිය. අන්න කය කය උපයෝගී කරගෙන දැන් මේක අඳිනවා. දැන් බලන්න මනට ආවේ සිතුවිල්ල. කොලේ ඇඳෙන්නේ චිත්‍රයක්. සිතුවිල්ල කොලේට ආවද? මන තුල ආවේ පුටුව කියන සිතුවිල්ල. ඇහුනේ මනට. මනෙන් තමයි හිතුවේ. හිතුවේ සිතුවිල්ල ඇන්දේ චිත්‍රයක්. හොඳට බලන්න. චිත්‍රණයක් උනේ. දෙක දෙකක්. හොඳේ? දැන් ඔය කොළ ටික එකතු කරලා ඔක්කොම චිත්‍ර ටික අරගෙන බැලුවොත් එහෙම එකම චිත්‍ර දෙකක් තියෙයිද? ඔබටම කිව්වොත් ආයි අඳින්න කියලා ඒකම අඳින්න පුළුවන්. ආ. දැන් ඔබට පේනව නේද මේ කතාව? හැබැයි එතන දෙකක් තියෙනවා නේද? එකක් තමයි මේ මේ පුටුවා ජීවිත දැකම නැති කෙනෙකුට පුටුවක් අඳින්න බෑනේ. ඔව් අපි හිතමුකෝ දන්නම කෙනෙක් කට්ටියක් කියලා. හරි. අපි මේ එහෙම එහෙම එහෙම ඒකට අපි සාපේක්ෂව දැන් මෙෂර්මන්ට්ස් තියෙනවනේ. මොන මීටර් මෙන්න මේ මේ මේ දිග සයිසස් දුන්නොත් එහෙම එකම ඇඳෙන්නේ නැද්ද? බලන්න එකම ඇඳිනවද කියලා. ඒක තමයි මම මේ කියන්නේ. ඔන්න බලන්න. ඒක තමයි අර දිග පළල කියන කතන්දරින් පෙන්වන්නේ. හරිද? ඒ කියන්නේ උස දිග පළල කියන කතන්දරෙන් අර කතා කරලා පෙන්නුවේ ඔන්න ඔය කතන්දරේ තමයි. එතකොට බලන්න අපිට හිතෙන්නේ ඔහොම තමයි. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න බලන්න ඔබට පුටුවක් කියලා කිව්වොත් ඔන්න දැන් ඔබ පුටුව අඳිනවා. පුටුව අඳින්න ගියාම අපි 100 දෙනෙක්ගේ පුටු 100 ගත්තොත් එහෙනම් පුටු 100ක් ඔන්න අපිට මේ වෙලාවේ හම්බ වෙනවා. හරිනේ? පුටු 100 හම්බ වෙන්නේ ඇයි? අර එක එක්කෙනාට ඒ වෙලාවේ එක එක්කෙනා අල්ලන් ඉන්න අර අර මහත්තයා කිව්වා වගේ බස් එක කියලා ගුවාම එක එක විදිහට ඒගොල්ලන්ට බස් එකක් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ ඒ වෙලාවේ. හරිද? දැන් මෙතන ඔබ දකින්න ඕන කතන්දරේ මේකයි. ඒ මේකෙන් මම විග්‍රහ කරන්න යන එක ඔබ අල්ලගන්න සියුම් සියුම් ඥානයකට මේක අල්ලගන්න. හරිද? සියුම්ම ඥානයකට අල්ලගන්න. ඒ මොකද්ද මම මේ කියන්නේ? ඒ කියන්නේ අපි මේ මනස තුල ගොඩනැගෙන දේ. ඒ කියන්නේ මේක මේ ප්‍රක්ෂේපණය එතකොට බලන්න ඔබ දකින්නේ ඔබේ හිතමයි. මේ කතන්දරය තමයි ඒ කියන්නේ ඔබේ ඔබගේ මනස තුලින් හදලා දෙන පණිවිඩයමයි මනසින් දැනගන්නේ වෙන එකක් නෙමෙයි මනස තුල ගොඩනැගෙන මේ රූපේම තමයි ආයි මනසින් දැනගන්නේ. මනස තුලින් ගොඩනගලා දෙන මේ රස රූපේම තමයි මනසින් දැනගන්නේ. මනස තුලින් ගොඩනගලා දෙන ගන්ධ රූපේම තමයි මනසින් දැනගන්නේ. හරිද? එතකොට වань මනස තුලින් ගොඩනගලා දෙන ස්පර්ශ රූපේ පොට්ටබ රූපේම තමයි මනසින් ආයි දැනගන්නේ. හරිද? මේ දැනගත්තාම අන්න ඒකම තමයි අපි මනංච පටිච්ච ධම්මයට උපජ්ජති මනෝවිඥානං කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත අපි මේ පරිහරණය කරන්නේ. මනෝවිඤ්ඤාණ ධාතුව හරහා. හරිද? චත්‍යා මනෝවිඤ්ඤාණ ධාතුව හරහා අපි මේකම තමයි දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම අපිට පරිහරණය වෙන්නේ. එතකොට බලන්න දැන් ඔය විදිහටම දැන් මම කතා කරන එක ඔබට ඇහිලා තියෙනවද එතකොට කවදාකවත්? ඉස්සල්ලා මේකේ දෙන්නෙක් ඉන්න එපයි. දෙන්නෙක් අඳින්න. අන්න ඒකයි මේ කතන්දරේ. දැන් හොඳට බලන්න මේ කතන්දරෙත් එක්ක ඔබගේ ලෝකයේ තුල ඔබට ඔබ හිතින් එළියට ගිහිල්ලා නැත්නම් හිතේ මනස එළියට යන්න බැරි නම් ඔබට එතනින්ම නම් ලෝකේ හම්බු වෙන්න තැන. ඔබට ඔතනින් එහාට තොරතුරක් ගන්න වෙන කොහින්වත් නැහෙනේ. වෙන කොහෙවත් නැහෙනේ. එතකොට ඔය ඔක්කොම ඉන්න සත්වෝ ටික කොහෙද ඉන්නේ? ඔය තියෙන ද්‍රව්‍ය වස්තු ටික කොහෙද තියෙන්නේ? කොහෙද ඔබට ගොඩ නැගිලා තියෙන්නේ? ඔය ඔක්කොම ගොඩ නැගිලා තියෙන ටික කොහෙද ගොඩ නැගිලා තියෙන්නේ ඔබේ? ඔන්න ඕකට තමයි කිව්වේ චිත්තේන නේති ලෝකෝ කියලා. හරිද? තුල. ආන්න එකයි. චිත්තේන නියති ලෝකෝ කිව්වේ ඔන්න ඕකයි. චිත්තස්ස පරිගස චිත්තස්ස ඒක ධම්මේසු සබ්බේ වන වසමන් භූතී කියලා කිව්වේ ඔන්න ඕකයි. ඒ කියන්නේ මනසින්ම ලෝකයක් හදාගෙන මනසින්ම හැඩතල නිර්මාණය කරගෙන හැඩතල අම්මා තාත්තා ඉර හඳ ගස් කොළන් මේ ඔක්කොම මනසින්ම නිර්මාණය කරගෙන සිත නැමැති ලෝකයක සියලු සත්වයෝ අනුගත වෙලා කියලා පෙන්වුවේ සියුම් ඔන්න ඔය කාරණාව. එතකොට බලන්න දැන් ඔන්න මම ඔබට ඊගාව තැන අරන් එන්නම්. මෙන්න මේ කතන්දරේ දැන් හොඳට බලන්න. ඒ කියන්නේ දැන් මේක දැක්කහා මේ මේ ඔන්න ඔබට ඕක තේරුණාද? ඇතුළෙන්ම හැදෙන එකමයි ඇතුළෙන්ම දැනගන්නේ. ඇතුළෙන්ම හදන රූපෙමයි ඇතුළෙන් දැනගන්නේ. ඇතුළෙන් හැදෙන රස රූපෙමයි ඇතුළෙන් දැනගන්නේ. ඇතුළෙන් හැදෙන ගන්ධ රූපෙමයි ඇතුළෙන් දැනගන්නේ. ඇතුළෙන් දැනෙන ස්පර්ශ රූපෙමයි ඇතුළෙන් දැනගන්නේ. දැන් බලන්න කවදාකවත් මහත්යයි නෝනා එකට ඉඳලා තියනවාද කියලා. ඔබගේ කයේ තියෙන අංග ටික දන්නවද මේ මේක මේක මේක මේක කියලා? දැන් මෙහෙම සැපයක් හම්බ වෙනවා දැන් මෙහෙම එකක් හම්බ වෙනවා මෙහෙම දෙයක් වෙනවා මෙහෙම දෙයක් ඔය එකක්වත් දන්නවද ඔය කයේ තියෙන කොටස් ටික හොඳට බලන්න කවුද ඒ ටික පරිහරණය කරලා තියෙන්නේ ආ හොඳට බලන්න එතකොට ඒ කොටස් ටික කියලා දැනගෙන තින්නේ කොහෙන්ද පිටිතින්ම ආ අන්න ඒකනේ එතකොට ඔබ මනෝ කයක නේද ඉන්නේ මේ වෙලාවේ හිත තියෙන්නේ කයක් තුලද කය තියෙන්නේ හිත තුලද ඇහැ තියෙන්නේ කොහෙද හිත තුල ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කෙස් ලොන් නියදත් මේ ඔක්කෝම ඔබට මේ දැනුම තියෙන්නේ කොහෙද? විඥාන දැනුමක් නේද තියෙන්නේ? හිත තුල තමයි තියෙන්නේ. අහන්න දැක්කද වැඩි. එතකොට බලන්න, එතකොට ඔබ මේ අපි මේ පරිහරණය කරන්නේ මනෝකය කියන තැන. අපි අපි පේනවා කියන්නේ ඇහැකට කියලා දැනගෙන තියෙනවා. අන්න ඒකත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හැදිච්ච ටිකක්. පේනවා කියන එක හැදිලා තින්නේ ඒ විදිහටමයි. ඇහෙනවා කියලා හැදිලා තින්නෙත් එහෙමමයි. දැනෙනවා කියලා හැදිලා තින්නෙත් එහෙමයි. දැනින්නේ නහයට, දැනින්නේ දිවට, දැනින්නේ කයට. ඒ ඔක්කොම විඥාන දැනුමක අපි හිර වෙලා තියෙන්නේ. චිත්තේර වියතිරු. නිසාන්ත මහත්තයා ඔබතුමා කියන එක හරියටම හරියි. මම ඒක ඔබතුමා කියන එක හරියටම හරියි. ඒක මම දකින්න විදිහ පොඩ්ඩක් කියන්නද? හ්ම්. අද මෙහෙට නිසාන්ත මහත්තයා පොඩ්ඩක් වහිනවා. ඒ නිසා මම මේ සත්‍ය පොඩ්ඩක් අවුලුනොත් කියන්න. දැන් අනිවාර්යයෙන්ම මෙතන තියෙන්නේ ඒ කියන්නේ මෙතන තියෙන හේතුඵලයක්. ඒ කියන්නේ එකට එකක් උපකාර වීම නිසා තමයි ගොඩ නැගෙන්නේ. මේ ಜಾති සංජාති ඔක්කන්ති අබිනෙබ්බන්ති කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ කියලා මේක මේ ගොඩ නැගෙන හැටි තියෙනවනේ. එතනදී මේ ගොඩ නැගෙන්නේ කියන්නේ ආයතනයකට අරමුණක් ගැටෙන තැනදීනේ ලෝකෙ ගොඩ නැගෙන්නේ. ඒ ගොඩ නැගෙන එක ගොඩ නැගෙන්නේ හේතුඵලයක් හැටියට. එකට එකක් උපකාර වීගෙන තමයි ගොඩනගන්නේ. දැන් ඇහැ තිබ්බට රූපේ තියෙන්නත් ඕන ඒ රූපේ වැදුනට පස්සේ තමයි ඒ රූපයට අදාළ එකක් අපිට ගොඩනගන්නේ. දැන් නිසාන්ත මහත්තයා බස් එක කියලා කිව්වා කිව්වට පස්සේ ඒ ශබ්දය ඇවිල්ලා කනේ කම්පණය වීම හරහා තමයි බස් එකක් ඇතුලෙන් ගොඩනැගෙන්නේ. එතකොට මේ ගොඩනැගෙන බස් එක මට එක්කෝ දම් රැජිනි බස් එක තව කෙනෙක්ට ඒ ඒ තම තමන්ට ආවේනික තම තමන්ගේ අර සමානාන්තර ප්‍රත්‍ය කියලා කොටසක් තියෙනවා නිසාන්ද මහත්තයා. දැන් මේ අරමුණක් ගැටෙන තැන මීට කලින් අපි දන්න දේ දැනගෙන තියෙන කොටසක් තියෙනවා. ඒ කොටස ඇදිලා එනවා. ෆෑන් එක නම් ෆෑන් එක දකින්න තැන මේක ෆෑන් එක කියලා කීමට අවශ්‍ය දැනුම කොටස ඇදිලා ඇවිල්ලා තමයි අර සංජාති කියන කොටස සමානාන්තර ප්‍රත්‍ය. කියන්නේ ಜಾති සංජාති කියලා වෙනවා. ඒ සංජාති වෙනවා කියන්නේ අර තමන්ගේ ගති පොදියත් එක්කම් මේක එකට සම්බන්ධ වෙනවා සම්පස්ස කියන තැනකට එන්නේ එන එන තැනදී සම්පස්ස සහ පස්ස කියන තැන් දෙකේදීම තමයි අර සමානාන්තර පත්‍ය ඇදිලා ඉන්නේ සමානාන්තර පත්‍ය අවස්ථා දෙක ඇදෙනවා ප්‍රධාන වශයෙන් දැන් සංජාති වෙනවා ඊට පස්සේ ಜಾති වෙනවා ඒ කියන්නේ දැන් සම්පස්ස වෙනවා සහ පස්ස වෙනවා සමහර කෙනෙක් ඒක ගොඩනගා ගන්නවා රාග ද්වේෂ මෝහය කියන සම්පස්සයෙන් සමහර කෙනෙක් එහෙම නැතුව සාමාන්‍ය නිකන් නොම් يعني දැනගන්න මට්ටමට පස් වෙනවා. දැන් ෆෑන් එකක් කියන තැනදී අපිට සම්පස්සයක් නෙවෙයි වෙන්නේ පස්සයක් වෙන්නේ. ආ මේක ෆෑන් එක කියලා අර සමානාන්තර ප්‍රත්‍ය ඇවිල්ලා ඔන්න ගොඩනගලා දෙනවා. සමහර කෙනෙක් ඒක සම්පස්ස වෙලා මග ෆෑන් එක කියලා අල්ලගෙන වෙන ලෝකයකට උනත් යන්න පුළුවන්. හෙලෝ මිසන් මහත්තයා ඇහෙනවද? එනවා එනවා එනවා එනවා. ඔව්. එතකොට මෙතන අන්න එහෙම ක්‍රියාවලියක් වෙන්නේ. එතකොට දැන් කාට හරි හිතෙන්න පුළුවන් එහෙනම් ওই සංජාති කියනකොට එහෙම නැත්නම් අර සමානාන්තර පැත්තේ කොහෙද තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්නේ. එතකොට ඒ මේ ඔක්කොම හේතුඵල ටිකක් තියෙන්නේ. මේ ශරීර කූඩුව දැන් බලන්නකෝ දැන් මෙතන හුස්ම ගන්න එක ඇටලේ මස්නහර ටික කියන්නේ ලේ ගමනාගමනය මේ මොලේ කියන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය මේ හැම එකක්ම හරහානේ මේ සත්‍ය ගොඩනගන්නේ ඒ මේ දැන් මිනිස්සයා කියන ස්වභාවයට අදාළ මොලයක් තිබ්බේ නැත්නම් මිනිස්සෙක් වෙන්නේ නැහැ නේද? එතන වෙන සතෙක් නෙගොඩනගින්නේ. එක එක මට්ටම් වලට. එතකොට මේක මට නම් තේරෙන හැටියට මේ මේ හැම එක මහත්තයා, ජිනේන්ද්‍ර මහත්තයා අනේ කරුණාකර නිශාන්ත මහත්තයාට විස්තර කරලා දෙන්න ඉඩ දෙන්න. අනේ පොඩ්ඩක් පොඩ්ඩක් දේශනාව අහන්නේ. ආහරි පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අපි නෑ එතුමා කියාගෙන එන තැනක් තියෙනවා ලස්සන තැනක්. මේ අපි ඒකෙනුත් කෑල්ලක් අරගෙන මේ ඉතුරු ටික අපි මේව කරමු. අපි එච්චර ගැඹුරට යන්නේ නැතුව ජිතේන්ද්‍ර අපි මේ සරලවම මේක ගලමු. අද. ඒ කියන්නේ ඒකයි මාර මුලින්ම කිව්වේ අර මේ අපි ගැඹුරු දහමක් ගන්න යන්නේ නැතුව විශ්සි සරලවම මේක මේ හැමෝටම දකින්න පුළුවන් තැන අපි බලමු කියලා. මම ඒක අර කිසිම දෙයක් ගත්තේ නැත්තේ මේ පරයයන් වලින් මොකද මේක අර අලුත් මේ අපි ඒව අහලා තියෙනවනේ ඕන තරම්. ඒ කතන්දර ටික. එතකොට අර ඔබතුමා කිව්ව තැන එක තැනක් මම ගන්නම්. අපි යන්න එතන චුට්ටක් කතා කරමු. නෑ නෑ නිසන්ත මහත් ඒක ගන්න ගන්න එක නෙවෙයි. බලන්න ඔබතුමා බලන්න අපි දැන් ඔක්කොම මේ ධර්මාර්ගේ පාන යන අයනේ. අපි බලමු මේක උපරිම ඇත්ත මොකද්ද කියලා හොයමු කට්ටියගෙන් ප්‍රඥාවල් එකතු කරගෙන අපි දෙන්න පෞද්ගලික සාකච්ඡා කරමු ඔබතුමාට අර කොහොම සරලව පැහැදිලි කරන්න පුළුවන් ඒ නිසා මේ කට්ටිය ගොඩක් කැමති ඒක අහන්න එහෙනම් අපි හිමින් කතා කරගෙන යන් මේ අපි දෙන්න පෞද්ගලිකව හරි සාකච්ඡා කරමුකෝ පස්සේ හරි ආ හොඳයි හොඳයි අර අර ජිතේන්ද්‍ර මහත්තයා පෙන්වුවා වගේ එතුමා පෙන්වුවා වගේ අර ඕකේ අර සමානාන්තර ප්‍රත්‍ය කියන කතන්දරේ ඔතන තියෙන ගැඹුරු කතාවක් එතකොට ඒක නිසා තමයි අපිට මේ අපි කරලා තියෙන කුසල් අකුසල් මේ අපි අතීතයේ කරලා තියෙන දේවල් මේ මොහොතට ඒ වගේ දෙයක් වෙනකොට අපිට හැමතිස්සෙම මේ වෙලාවෙම දෙකින් රැස් වෙන්නේ හිතක් හටගන්නේ හැම හැම දෙයක්ම විපාකයක්. ඒක සමහරක් වෙලාට ඒ වගේ එකක් අතීතයේ කරලා තිනකොට අන්න ඒක ඇදිලා එනවා මේ වෙලාවට. ඒක ඇදිලා ඇවිල්ලා ඒක මේ වෙලාවේ සකස් වෙලා ඒ විදිහට අපිට මේ මේ වෙලාවට සකස් වෙනවා. ඒක ඒක එහෙම තමයි. ඒක හරි. එතකොට ඒක කුසලයක් වෙන්න පුළුවන් අකුසලයක් වෙන්න පුළුවන්. ඔව්. නිශාන්ත මහත්තයා බාධා කරලා හරි නිශාන්ත මහත්තයාට නමස්කාර කරනවා මේ වෙලාවේ. ආය අපි ගැන ඇහැ යොමු කරාට සත් සත් සත් නෑ හොඳයි අපි මෙහෙම කරමු නෑ මේ හොඳ මෙහෙමයි අර මෙතන එක එක අපි හොඳ ප්‍රඥාවන්තයෝ ඉන්නවනේ ඉතින් ඒගොල්ලෝ ටිකක් ගැඹුරු ධර්මයෙන් එළියට ගේන්න හදනවා අද අපි හැබැයි අපේ අද අද අපේ කර්තව්‍යයේ තියෙන්නේ මේ සරලවම මේ කතන්දරේ දකින්න මුල් මුල් තැනද ගලව ගන්න තැනනේ නේද? අපි මුල් තැනම ගලව ගමු. මුල්ම තැන ගලව ගමු. අපි බස් එකේ යන්න ඉස්සෙල්ලා මේ බස් එක නවත්ත ගන්න ඉබේ. <laughs> නගින්න. බස් එක නවත්ත ගමු ඉස්සෙල්ලාම බස් එක යන්න ඉස්සෙල්ලා. හොඳයි වට තව චුට්ටි වෙලාවක් දෙන්න අද අපි සාකච්ඡාවට. එතකොට මේ දැන් අර දැන් මම ඉස්සෙල්ලා පෙන්න උදැන දැන් අපි හොඳට බලාගෙන බලාගෙන එනකොට අපිට පේනවා අපි මේ මනෙන් එළියට ගිහිල්ලාම නැහැ. එතකොට ඔබ දැන් ඔබ ප්‍රායෝගිකවම ඔප්පු කරගන්න ඕනේ මේ හිතට එළිය දකින්න පුළුවන්ද බැරිද කියන කතන්දරේ. මේක තමයි ඔබ අහුවෙලා තියෙන ගැඹුරුම තැන. ඒ කියන්නේ සියුම්ම තැන උතන. ඒ කියන්නේ ඔබට කොච්චර හිතුවත් ඔබට හිතෙනවා මේ පේන්නේ එළියේ තියෙන එකනේ. මේ තියෙනවානේ. මේ අල්ලන්නත් පුළුවන්නේ. හරිනේ නෑ. එතකොට බලන්න හැබැයි අල්ලන එක අත දන්නේ නෑ. අල්ලනකොට දැනින්නේ දැනීම. අන්න බලන්න දැනීම එච්චරයි. ඔන්න බලන්න ඊට පස්සේ පේන තැන තියෙන සටහනක් වර්ණ සටහනක් එහෙම නැත්නම් ආලෝක කිරණේ ආලෝක සටහනක් විතරයි. ඉතින් එතනට අහු වෙලත් නැහැ. ඊට පස්සේ මේක දිව ගෑවොත් එහෙම දිවට යම් දැනීමක් ඇවිල්ලා ගියා එච්චරයි. හරිද? මේකේ ගඳ සුවඳ බලන් දුන්නොත් එතන දැනීමක් ඇවිල්ලා ගියා එච්චරයි. එතකොට හැබැයි මේ ඔක්කොම අරහා දැනගන්න ගොඩක් දැනගන්න තැනක් තියෙනවා. ඒ තමයි අපි හිතින් දැනගන්න ඕනේ. ඒ හිතින් දැනගන්න ගන්න ඉස්සෙල්ලා අපි මම පෙන්නුවානේ. ඇහැට හිතන්න බෑ කියලා. කනට හිතන්න බෑ, දිවට හිතන්න බෑ, නහයට හිතන්න බෑ, කයට හිතන්න බෑ කියලා. හ්ම්? කයට හිතන්න බෑ කියලා. හරි කයට හිතන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඇස් දෙක පියාගෙන පඩිපෙළක් බහින්න. ඇහැ වහගෙන. දැන් හිත එතකොට කයට හිත හිත බහින්න පුළුවන්. හ්ම් ආන්න බලන්නකෝ. ආන්න බලන්න. ඔබට ඒ දණ්ඩක යන්න පුළුවන්. ඈ ඔබ බලන්නකෝ එහෙනම්. බෑනේ. කයට හිතන්න බෑනේ. <laughs> කය දන්නේ නෑනේ මේ මොකක්වත් ගැන. එහෙනම් කය කවදාකවත් දැනගෙන නෑනේ. හිතලා නෑනේ. ඈ අන්න බලන්න. දැන් ඔබට ඔබට සිහිය නැති කරලා ඉවිල්ලා ඔබගේ අත දාන්න පුළුවන් ගින්දරකට. දැන් කය දන්නවනම් ඉක්මනට මේක ඇදලා ගන්න පුළුවන්. පිච්චෙනවා කියලා. දැන් ඔබගේ ඔපරේෂන් එකක් කරනකොට සිහිය නැති කළා. මේ කය දන්නවනම් මේ කෑලි එකක් කපන්න බෑනේ මේ මස් ඔක්කොම දඟලන්න ගනින්. නටන්න ගනින්නේ. කවදාකවත් බලමිනියක් කපන්න බෑනේ මේ මස් ටික දන්නවනම්. මේ කය දන්නේ නෑනේ. ඒක තමයි ඔබ මේ ප්‍රායෝගිකව මේ සරලව දකින්න. එන ඔබට කවදාකවත් මාළුවේ මාළු කන්න බෑනේ. මස් කන්න බෑනේ. ඈ මේ ඔක්කොම කෑ මස් දඟලන්න ගන්නවානේ. කපන්න ගන්න බෑනේ. කපන්න බෑනේ. ඒකට බලන්න එහෙනම් ඒවට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ නේ. එහෙනම් බලන්න ඔබ මේ ඔබ කොතනට අහු වෙලා තියෙන්නේ කියලා. අපි තාම මේ එළිය ඇත්ත කරගෙන දුවනවා. ඒකයි මම මේ කියන්නේ. දැන් බලන්න එහෙනම් ඔබට එන්න ඕනේ ප්‍රශ්නයක්. මම මේ ඔබට මේ ප්‍රශ්නේ ලියා ගන්න පොඩි උපකාරයක් කරන්නේ. ඒ මේ ප්‍රැක්ටිකල් එක ඔබම කරන්න ඕනේ. කවුරුත් කරාට වැඩක් නැහැ. කිසි කෙනෙක් කරාට වැඩක් නැහැ. ඔබ තුලින් ඔබ මේක දකින්න ඕනේ. ඔබ තුලින්මයි ඔබව අවබෝධ කරගන්න ඕනේ. අන්න ඒකයි මම මේ කියන්නේ. මොකද දන්නවද? මේක ඊගාව ස්ටෙප් එක වැදගත් මට ඒක කියන්න ආවෙ ආයෙම නැහැ. ඒක වැහෙනවා. අනේ ඒක වැහෙන්න දෙන්න එපා. මම අද මේක එලීට දාන්නම්. ආයිත් බලන්න. හොඳට බලන්න. දැන් බලන්න ඔබ ඇහැ ඔබට පේන දෙයක් ගැන කියන්න කිව්වොත් ඔබට කියන්න වෙන්නේ හිතෙන දෙයක් ගැන. එහෙනම් හිතෙන දෙයක් ගැන කියනකොටම ඔබ ඉන්නවා පුංචි දෘෂ්ටියක අහුවෙලා. හරි ඇහැට නම් පෙවුන්නේ නැහැ තමයි. හැබැයි ඔබ ඔබ කිව්වේ එළිය තියෙන එකක් ගැන කියලා ඔබ ඔබ එනවා දෘෂ්ටියකට. අපි හැමෝම පොඩ්ඩක් මේ මට ඉඩ දීලා හැමෝම පොඩ්ඩක් මියුට් කරගන්නකො හොඳයි පොඩ්ඩක් මියුට් කරගන්න හැමෝම මට විනාඩි 10ක් දෙන්න මේක ඉවර කරන්න. එතකොට හොඳට බලන්න එහෙනම් ඔබ හොඳට බලන්න ඔබට පේනවා කියන තැනදී ඔබ ඔබ මෙච්චර කාලයක් දැනගත්තා පේනවා නෙමෙයි හිතෙනවා කියලා. හරිද? පේනවා කියන දැන හිතෙන බවක් තමයි තියෙන්නේ කියලා ඔබ දැනගත්තා. දැනගත්තට ඔබ දැනගත්තේ මෙන්න මෙහෙමයි. ඔබට මේ පේන දේ බාහිරේ තියෙන එක තමයි ඔබට ඇහැට පෙවුන්නේ නැතුවට ඔබ හිතින් දැක්කේ කියලා. මෙන්න මේ දෘෂ්ටියට ඔබ වැටෙනවා. මේක තමයි ඔබට අහුවෙලා තියෙන තැන. ඊට පස්සේ ඔබ මේකට දැන් ඔබ තුලින්ම මේක දැන් බලන්න. මොකද්ද ඔබ කරන්නේ? ඔබ කරනවා හරි එහෙමනම් හරි එහෙනම් ඇහැ ඇරිලා තියෙනවා. අන්න දැන් පේනවා. පේනවා කිව්වට ඇහැට නෙමෙයි පේන්නේ. හැබැයි තියෙන දේ ගැන ටීවී එකක් කියලා කියන්නේ හිත. එහෙනම් මේ කියන්නේ බාහිරේ තියෙන එක ගැන නම් එහෙනම් මේ හිතෙන් හිතින් බාහිරේ දැකලා දකින්න ඕනේ නේද කියන Tamanට ඥානෙ ඉන්න ඕනේ. ඒකට මේ බාහිරේ තියෙන එකක් ගැනද මම දැන් කියන්නේ. අන්න දැන් ඔබ ඔප්පු කරගන්නවා. එහෙනම් දැන් කොහොමද ඔප්පු කරගන්නේ? ඔබ බලනවා S2 පියා ගන්නවා. පියාගෙන කාට හරි කියනවා මොකක් හරි ගන්න කියලා අතට. අන්න ගත්තේ හැටි දැන් ඔබ බලනවා හිතින් ඕක කියන්න පුළුවන්ද කියලා. එයා ගත්තේ මොකද්ද කියලා. ඔබට කියන්න බැරි වෙනවා. මම දැන් ඔබට විවනේ පින්තූරයක් ඔයගොල්ල ඔබට එවන්නම් කිව්වනේ ෆෝන් එකට ඔබට දැන් ඇස් දෙක පියාගන්න කියලා. ඔබගේ ස්ක්‍රීන් එකට මම ෂෙයා කරොත් එහෙම මගේ ස්ක්‍රීන් එක ඔක වැටලා තියෙන්නේ මොකද්ද කියලා ඔබට කියන්න පුළුවන්. කියන්න බෑ. මේ දැන් බලන්න පුළුවන්. මේ දැන් බලන්න පුළුවන්. අන්න බලන්න ඔබට කියන්න බෑ. ඔබ ඇල්ලුවත් කියන්න බෑ. ඔබ දිව ගෑවත් කියන්න බෑ. අන්න ඔබ ගඳ සුවඳ බැලුවත් ඒක කියන්න බෑ මේ වෙලාවේ. හරිද? ඒක කියන්න බෑ. එහෙනම් ඔබට පේනවා ඔබට ඥානයක් එනවා. මේක ඥානයක්. මේක නිකන් හිතුවිල් සිතුවිල්ලක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂම ඥානයක්. හරියට ලුණුව ඔබ ඔබ ඔබ මුහුද ගාවට ගිහිල්ලා වතුර ටිකක් අරගෙන දිවේ ගෑවා. ආ මේක මේ රහනේ කියලා දැනගත්තා. අන්න ඒ වගේ කවදාකවත් හිතන්න දෙයක් නැහැ. මුහුදේ වතුර කොයි රහක් දන්නේ නැහැ කියලා. ඒ ගාගත්තට පස්සේ ඔබ දන්නවා මේ රහ තමයි මේ මුහුදේ වතුර කියලා. අන්න ඒ වගේ දැන් ඔබ හොද්දටම බලන්න ඔබට පේනවා සියුම් ඥානයක්. කවදාකවත් එනං හිතින් බාහිරේ ගැන කියන්න බෑමයි. අන්න දැන් ඔබට එන්න ඕනේ ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නේ තමයි ඔබ අහන්නේ නැත්තේ ඔබෙන්. මොකද්ද මේ ප්‍රශ්නේ? එතකොට මේ පේන එක මොකද්ද? මේ ටීවී එකක් කියලා පේන එක මොකද්ද? ඇහැට පේන්නෙත් නැත්තම් හිතට එළියට යන්නත් බැරි නම්. එතකොට ඇහැ ඇරිලා තියෙන වෙලාවේ මේ පේන එක ටීවී එකක් කියලා කියන්නේ මොකක්ද මේක? මෙන්න මේ ප්‍රශ්නේ ඔබට එන්න ඕනේ. එතකොට ඔබට ඔන්න ඥානෙට එනවා හරි ඇහෙන් නෙමෙයිනි කියන්නේ හිතින් කියන්නේ. හිතින් එහෙනම් එළියට යන්න බැරි නම් මේ හිතින් පේන්නේ හිතටම නේද? මේ හිතින් දකින්නේ හිතම නේද? මෙන්න මේ කෑල්ල ඔබට එන්න ඕනේ. ඔබ මේ දකින්නේ හිතින්ම හිතම නේද දකින්නේ. හිතට හැදින් ඔබ අන්න ඔබට ඥාන එනවා. හිතින් හැදිච්ච එකමයි හිතින් දැනගත්තේ සද්දේ. එතකොට හිතින් හැදිච්ච එකමයි අන්න බලන්න මේ රසයක් කියලා දැනගත්තේ. හිතින් හැදිච්ච එකමයි ගඳක් කියලා දැනගත්තේ. හිතින් හැදිච්ච එකමයි ස්පර්ශයක් කියලා දැනගත්තේ. එහෙනම් මේ පේනවා කියන දන හිතින් හැදිච්ච එකම නේද මේ හිතින් දැනගන්නේ. එතකොට මේ පේන එක මොකද්ද? හිතම නේද මේ පේන්නේ. ඔන්න ඔබට මේ ප්‍රශ්නේ මෙන්න මේ කෑල්ල ඉන්න ඕනේ. ඔබ මේ දකින්නේ මොකද්ද කියන එක. හිතට හිත මිසක් වෙන මොකක්වත් දකින්න පුළුවන්ද? හිතට දකින්න පුළුවන් නම් අන්ධයට පේන්න ඕනේ නේද ලෝකේ එළිය තියනවා. මේ පින්නනියව පේන්න ඕනේ නේද? පේන්නේ නැහැ නේ අන්ධයට. එහෙනම් මේක මේනම් මේ දකින්නේ මම මගේ හිතම නේද දකින්නේ. ඉතින් ඔබට ඔබ ඕනේ දකින්න කියලා කිව්වේ. ඒක නේද බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ. ඔබට ඔබවම දකින්න කතන්දරේ නේද? ඔබ ඔබව දකින්න ගන්නවා නෙවෙයි. ඔන්න බලන්න දැන් කතන්දරේ. එහෙනම් බලන්න. අන්න ඔබ ඔබේම සරණ යනවා. ඔබ ඔබවම වටහා ගන්නවා මේ වෙන සිද්ධිය ඔබ තුල. දැන් බලන්න ඒක දැන් ඔන්න ඔබට එනවා හොඳ අවස්ථාවක්. දැන් මොකක්ද අවස්ථාව? අන්න ඔබට ඥානය පහළ වෙනවා. එහෙනම් මේ මගේ හිතේ දැන් මම මේ හිතන දේවල් මට මේ ලෝකේ වෙන කාටක්වත් පේනවා. දන්න දැන් ඔබ කාට හරි කියනවා. ඔබ දැන් බලන්න දැන් මේ මේ ප්‍රායෝගිකව ඔබ දන්න දැන් කාට හරි කියනවා ඔන්න මම දැන් දේවල් ටිකක් ගැන හිතන ඔයා මට කියන්නකෝ. මං හිතන්නේ මොනවද කියලා. ආ ඔයා හිතන්නකෝ. මම කියන්න. අන්න බලන්න බලන්න ඔබට කියන්න පුළුවන්ද කියලා. ආන්න ඔන්න ඔතනදී ඔබට එනවා මෙන්න මේ ඥානෙ. මොකද්ද? එහෙනම් බලන්න මගේ හිත තුල මේ හිත තුලම හැදෙන දේම නම් හිතින් දැනගන්නේ. එතකොට හිත තුලම පේන දේම නම් හිතින් දැනගන්නේ. මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? ඔබට හිතින් ඒ කියන්නේ හිතින් එතකොට දැකලා නැහැ නේ එහෙනම් මේ හිතේ ප්‍රක්ෂේපණයම නම් ඔබට ආයි නැවත බලන්නේ හිතේ ප්‍රතිබිම්බයම නම් ඔබට ආයි නිර්මාණය වෙලා තියෙන්නේ දැන් මොකද තත්ත්වේ එහෙනම් මේ භෞතිකය කියන්නේම ඔබගේ මනසම නේද එතකොට ටීවී එක කියන්නේ භෞතිකය බිත්තිය කියන්නේ භෞතිකය ඔය පොළොව කියන්නේ භෞතිකය. ඔය ඔක්කොම සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ටික කියන්නේ ඔබේ භෞතිකය. මේ වෙලාවේ ඔබට හම්බ වෙනවා. මේ භෞතිකයම කියන්නේ මගේ සිතම නේද මේ වෙලාවේ. අන්න චිත්තේන නියති ලෝකෝ චිත්තස්ස පරිකස්ස. අන්න බලන්න. දැන් මේක හිමින් ගලප ගන්න. එහෙනම් දැන් බලන්න ඔබ මෙන්න මෙතෙන්දී ඒ කියන්නේ බාහිරේ ඇත නැත කියන කතන්දර හොයන්න යන්න එපා. දැන් ඒක පස්සේ ඥානයකට ඔබට එනවා. මොකද්ද මේ කී කතන්දරී කියලා. දැන් ඔබ බලන්න එතකොට මේ එතකොට එන මේ සිතම නේද භෞතිකය. එතකොට මේ ඉර හඳ මේ ඔක්කොම මේ සිතින්ම ගොඩ නැගෙන කතන්දරයක් නේද? එතකොට මේ භෞතිකය කියන්නේ සබහාදහම. එතකොට මේ සිතම නේද මේ සබහාදහම. අන්න ඔබ තැනකට ආවා. අන්න ඔබ තැනකට ආවට පස්සේ දැන් ওই ලෝකෙ කී දෙනෙක් ඉන්නවද? ඔන්න බලන්න. අන්න බලන්න දැන් ඔබට එනවා අන්න බුදු පිරිණික් පහළ වෙලා දැන් මේ දේශනා කරපු ධර්මයේ ගැඹුරුම තැන ඔබ ස්පර්ශ කරනවා. මොකද්ද මේ ස්පර්ශ කරන්න යන තැන? ඒ තමයි මේ සිතක් හටගන්නේ පටිච්ච සමුප්පන්නව හේතුඵල වර මහත්යත් කියපු තැන. හේතුඵලව හටගෙන ඒ හේතු නිරෝධේ නිරුද්ධ වෙන කතන්දරය බුදු පියාණන් වහන්සේ දේශනා කරා. එතකොට මේ හිතක් හටගන්නවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් හටගන්නවා. මේ ස්කන්ධ ටිකක් හටගන්නකොට එතන තියෙන්නේ අන්න ඔබට එනවා පටිච්ච සමුප්පාදය. අන්න ඔබ දකින්න ගන්නවා පටිච්ච සමුප්පාදය. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන. එහෙනම් මේ ස්කන්ධ හටගන්න තැන නේද? අන්න සලායතන කියන ස්වභාවය කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ සලායතන කියන තැන නේද මේ තියෙන්නේ? ඇත්ත නේන්න. කොහොමද ඇත්ත වෙන්නේ? ඇහැට නිමෙහිනි පෙනිලා තියෙන්නේ. පේනවා කියන්නේ ඇහැ තිබුණට පේන්නේ නැහෙනි. හිත නැති වුණොත්. අන්න ඔබ දැන් මේ ඔබ තුල මේ විදර්ශනාව දැන් ගන්නව එළියට ඇදලා. හිත තියෙන්නත් ඕනේ රූපයක් ගැටෙන්නත් ඕනේ ඇහක් තියෙන්නත් ඕනේ එහෙනම් ඇහැ රූප චක්කු විඥානීය කියන තුන සකස් වුනහම තමයි පේනවා කියන්නේ හරි ඔන්න දැක්කද ඔන්න තැනක් ආවුණා ඔබට හරි පේනවා කියන තැන තමයි ඇහැ කියලා හම්බ වෙලා තියෙන්නේ අන්න දැන් ඔන්න ඔබ එකක් බලනවා පේනවා කියන්නේ ඇහැකට ආ එහෙනම් අර මේ මේ මං ඇහැ කියලා තියෙන්නේ මෙතන නේද ඔන්න බලන්න ඇහැ කියලා තින්නේ මෙතන නේද කියන එක ඔබට ඥානෙට අහු වෙනවා. පේනවා කියන තැනමයි ඇහැ. එහෙනම් මේ තියෙන්නේ ඒ ඇහැ. ඔන්න බලන්න. සලායතනෝ හටගත් ඇහැ. හරිද? ඊට පස්සේ එතකොට මෙතනම නේද දැන් ඔබ S2 වහනවා. S2 අරිනකොට පේනවා. හරි. පේනවා කියනම දැනන තමයි රූප ටික. අන්න බලන්න රූපය. හරිද? අන්න බලන්න. එහෙනම් මේ පේනවා කියන එකයි ඇහැයි අන්න බලන්න මේ එකත්ද දෙකත්ද එතකොට අන්න පේනවා කියන එකමයි ඇහැ. එතකොට ඇහැ තියෙන තැනමයි රූපය හම්බ වෙලා තියෙන්නේ, ගැටිලා තියෙන තැන. අන්න බලන්න. එතකොට මේ පේනවා කියන ස්වභාවයමයි මේ රූපය. අන්න බලන්න. තුනක් නෙමෙයි එකයි. එතකොට මේ ටික දැනගත්තේ මොකෙන්ද? හිතෙන්. එතකොට හිතයි, පේන එකයි, ඇහැයි, රූපෙයි හතරක්ද? අන්න ඔබ මේක බලනකොට ඔබට පේනවා මෙතන එකයිනේ. මේ එක හිතයිනේ හටගත්තේ. ඒ හිතම තමයි පේන බව. ඒහි පේන බවම තමයි රූපී. ඔබ මේක අහලා තියෙනවා ඔය ඉස්සල් හැබැයි ලියාගත්තේ නෑ. එතකොට බලන්න සිතම රූපේ නම් රූපේ කිව්වේ මොකද්ද? ඔය තියෙන භෞතිකයනේ. එතකොට බලන්නකො සිතයි භෞතිකයයි දෙකක් නෙවෙයි එකයිනේ. ඉතින් ඔබට මේ පණිවිඩය කියලා තියෙනවනේ මේ ඉස්සල්ලා ඕන තරම් ඔබ ගලපගත්තේ නෑනේ. එතකොට බලන්නකො දැන් අන්න ඔන්න දිත්තේ සකස් වෙන දැන. ඔන්න දැන් ඔබට පේනවා සිතයි රූපේ දෙකක් නෙමෙයි එකයි. අන්න සිතයි රූපේ දෙකක් නෙමෙයි නම් හටගන්න එක හිතයි. ඒ හිතම නම් මේ රූපේ අභ්‍යන්තර බාහිර කියලා දෙකක් නෑ. එකයි. අන්න කැඩුන බටමිටිය. අන්න අවිද්‍යාව දුරු වෙච්ච තැන. අන්න අවකාශයේ මිදිච්ච තැන. හොඳට බලන්න දැන් හිතම රූපේ නම් අන්න ඔබට එනවා ඔබ අහලා දිනවා මෙහෙම එකක්. සිතමයි පේන්නේ. සිතින් පේනවා නෙමෙයි. ඔබ කමටහන වෙනස් කරනවා. මොකද්ද වෙනස් කරන්නේ? සිතමයි පේන්නේ. සිතමයි ඇහෙන්නේ. සිතමයි දකින්නේ. සිතමයි දැනෙන්නේ. අන්න දැක්කද? ඔබ පුංචි කමටහනේ පුංචි වෙනස්කමක් කරගන්නවා. සිතට පේනවා නෙමෙයි. සිතට ඇහෙනවා නෙමෙයි. සිතට දැනෙනවා නෙමෙයි. අන්න බලන්න සිතමයි පේන්නේ සිතමයි ඇහෙන්නේ සිතමයි දැනෙන්නේ දෙකක් නෙවෙයි එකයි එතකොට බලන්න ආන්න බලන්න දැන් බලන්න දෙකක් උනේ කොහොමද කියලා මෙච්චර කල් ලෝක දෙකක් උනේ කොහොමද මේ හිත කවුද මම අන්න බලන්න එතකොට බලන්න මේ හිත මම වෙච්ච වෙලාවේ වෙච්ච විනාශේ බලන්න මම ඉන්නකොට මට තමයි පේන්නේ. අන්න රූපේ වෙන් කරා. දිත්තේ හදාගත්තා ටක් ගාලා. අව අභ්‍යන්තර බාහිර දෙකක් වෙන් වුණා. මේ හිත මම වෙනකොට මේ ඉපදෙන පංචස් මේ මේ ස්කන්ධ ටික මම වෙනකොට මොකද උනේ? රූපේ ගියා එළියට. ආන්න බලන්න. අභ්‍යන්තර බාහිර කියලා දෙකක් වෙන් වුණා. මට පේනවා පේන මම ඉන්නවා. මට පේන රූපයක් රූපය පේන මම දිත්තයක් සකස් වුණා. අවකාශය සකස් වුණා අවකාශය සකස් වෙච්ච තැන බලන්න අවිද්‍යා පත්‍ය සංඛාරා අන්න ලෝකය හැදිච්ච හැටි එතකොට බලන්න එක හිතයි හටගන්නේ ඒ හිතමයි මම ඒ හිතමයි මේ හැදිනදී අන්න බලන්න අන්න බලන්න දැන් බලන්න ඔන්න දැන් කතන්දරේ මේක දන්නේ නැති වෙනකම් මොකද උනේ? මේ හිතේ කතන්දරේ මේ හැදෙන දේ දන්නේ නැති වෙනකම් මොකද උනේ? දික්තයක් හැමතිස්සෙම සකස් වුණා. දික්තේ සකස් වුණේ මොකද? අපි ඉපදුනේම රැවටෙන්න හේතුව තියාගෙන. අවිද්‍යාව අවිද්‍යා තණ්හා දෙක අපි ගාව තිබුණා. ඒ කියන්නේ රාග දේශ මොහ අනුශේ මට්ටමින්ම අපි ගාව තිබුණා. ඒ නිසයි අපිට ඉපදෙන්න උනේ. රැවටෙන්න හේතුවම තිබුණා. ඒක තමයි පෙන්වුවේ දතාවේ දතාවේ අවබෝධ කරගන්න කියලා පෙන්වුවේ. දිත්තේ. මොකද්ද මේ දිත්තේ? එතකොට බලන්න ඔබට පේනවා මේ හිතක් හටගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ හටගෙන. මේ ස්කන්ධ හටගන්න තැන සලායතන. ආයෙනම් මේ සලායතන හටගන්න හට ගැනීම තුල තමයි මේ මනස තුල මේ විදිහට මේ විදිහට මේ විදිහට මොහොතක් පහසා සකස් වෙන්නේ. අන්න දැන් ඔබ මේ ධර්මයේ ගවේෂණය වෙනවා. එතකොට මේ එතකොට බලන්න එහෙනම් මේ සලායතන හටගන්න හේතුව නාම රූප නාම රූප හටගන්න හේතුව විඥාන විඥානය හටගන්න හේතුව සංකාර. සංකාර කියන්නේ චේතනා. මේ චේතනා හටගන්න හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා මේ පටිච්ච සමුප්පන්නෝ හේතුඵලෝ ගොඩ නැගෙන එකක් මනස තුල වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? එහෙනම් මේක මම කියලා ගන්න බෑ නේද? ඇත්තටම මේ මමද? ඔන්න දැන් ඔබ කල්පනා කරලා බලනවා මේ හිත මමද මේ රූපය මමද වේදනාව මමද සංඥාව මමද සංකාරය මමද විඥානය මමද ඔන්න දැන් ඔබ විදර්ශනාව අන්න බලනකොට ඔබට පේනවා මේක මම නම් මට ඕන විදිහට මේක පරිහරණය කරන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් මෙච්චර දවසක් මේ මේ ඇතුළයි පිටතයි කියලා අභ්‍යන්තර මමයි ලෝකයයි කියලා හැදිච්ච කතන්දරේ බොරුවක් බව ඔබට පේන්න ගන්නවා. එහෙනම් ඔබ රැවටීමකට අහුවෙලා ඉඳලා තියනවා කියලා ඔබ ඔබ අල්ල ගන්නවා. මුලාවකට අහුවෙලා තියනවා. ඔබ මෝහයට අහුවෙලා තියනවා. ඒ ගැන නොදන්නාකම තමයි අවිද්‍යාව. අන්න දැන් ඔබට ඥානය පහළ වීගෙන එනවා. අන්න බලන්න ගහ මුලින්ම කපලා දාන්න දැන් ඔබ ස්ලෑස්තිය. එහෙනම් මේ හිත මම කියලා ගන්න පුළුවන්ද? අන්න දැන් ඔබට ප්‍රශ්න එනවා. තව පැයකින් මට එන හිත ගැන මට කියන්න පුළුවන්ද? ආන්න දැන් ඔබ බලන්න එතකොට ඔබට පේනවා මේ ඇහැ කියලා තියෙන තැනක් තියෙන්නේ මේ විදිහටම හැදිච්ච එකක්. පටිච්චසමුප්පන්නව හටගත් එකක්. පෙහෙනවා කියලා හැදිච්ච එකත් ඒ වගේ එකක්. කන කියලා හැදිලා තින්නෙත් මෙහෙම එකක්. ඇහෙනවා කියලා හම්බ වෙලා තින්නෙත් මේ විදිහට හටගත් එකක්. ගඳ නහය කියලා හම්බ වෙලා තින්නෙත් මේ වගේ හැදිච්ච එකක්. ගඳ සුවඳ දැනෙනවා කියලා හම්බ වෙලා තින්නෙත් මේ වගේ හැදිච්ච එකක්. මේ වගේ මිස්කන්ධ හටගෙන හැදිච්ච දැනුමක්. මේ විදිහට මේ විදිහට ඔබ බලාගෙන ඉන්නකොට ඔබට පේනවා කය කියලා හැදිලා තින්නෙත් එහෙම එකක් නේ. එතකොට මේ අන්න දැන් ඔබට එන ඔන්න ඔතන තැන. එතකොට මේ කය තියෙන හිතේද හිත තියෙන්නේ කයේද? ඔන්න දැන් ඔබට ප්‍රශ්නයක් එනවා. දැන් ඔබ බලනවා එහෙනම් හරි කයක් තියෙනවා නම් ඇහැට හම්බ වෙන්න එපයි. අන්න දැන් ඔබ බලනවා දැන් අන්න දැන් ඔබේ ඥානය දැන් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ ඔබව අධීක්ෂණය කරනවා අනිත් පැත්තට. ඔබගේ මස් ඇහෙන් ඔබ බලනවා ඔබේ කය දිහා. ආ දැන් මස් ඇහැට කියන්න පුළුවන්ද මේ කය කියලා? මස් ඇහැ දන්නේ නැහැ. ආ නැහැ කණ්ණාඩියක් වගේ. අන්න දැක්කද? ඇහෙන් ඔබට කයක් පනවන්න බැරි වුණොත් ඇහැට කනක් හම්බ වෙලා නැහැ. අන්න බලන්න ඔබ බලනවා ඔබ කතා කරන එක ඔබට ඇහෙනවද කියලා. කනින්. කනින් බලනවා. ඔන්න දැන් ඥානය. දැන් මේ බලන්නේ මාර්යාගේ ආයතන හයෙන් නෙමෙයි. අන්න ඔබට ආර්ය ඇහැ පිහිටන්න පටන් ගන්නවා. අන්න ඔබ මාර්යාගේ ඇහෙන් මිදෙනවා. මාර්යාගේ කනෙන්, නහයෙන්, දිවෙන්, කයෙන් මාර්යාගේ මනෙන් මිදිලා බුද්ධ ශාසනයට අයිති තියෙන ප්‍රඥාව අවදි කරගන්නවා. දැන් ඔන්න ඔබ ප්‍රඥාවෙන් බලනවා. දැන් ඔබට ඉපදිලා තියෙන ආර්ය ඇහැ. බුද්ධ ශාසනයට අයිති ඇහැ ඉපදිලා. දැන් ඔබ බලනවා ඔබේ මස්සෙන් ඔබේ කය පණවන්න පුළුවන්ද? ඇහෙන් කවදාකවත් දැකලා නැහැ. ඇහැට කියන්න බෑ මේ කය කියලා. අන්න බලන්න. ඇහැට වැටෙන්නේ සටහනක්. හැබැයි ඒ බව ඇහැ දන්නෙත් නැහැ. ඒ බව දන්නෙත් ආයි අර විදියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මනසින්මයි දැනගන්නේ. හිතින්මයි දැනගන්නේ. මේ විදියට ඔබ ඔබ බලනවා ඔබ ඔබ කතා කරන එක ඔබට කනින් ඇහෙනවද? අන්න දැන් ඔබ බලනවා හොඳට බලනකොට නෑ කන කනට එහෙම දෙයක් ගන්න බෑ. හරිද? කන කියන තැනක් තියෙන කණ්ණාඩියක්. හරියට ස්පීකරේ ස්පීකර් එකකින් එන සද්දේ වගේ. එහෙම නැත්නම් අන්න ඒ වගේ. එතකොට බලන්න එහෙම නැත්නම් මයික් එකකට එන සද්ද වැටෙන සද්දේ වගේ. මයික් එක දන්නේ නැහැ එහෙම දෙයක් ගැන. ස්පීකර් එක දන්නේ නැහැ ඒකෙන් පිට වෙන සද්දේ ගැන. අන්න ඒ වගේ. මේ උපමා ගලප ගලප බලනවා. ඔබ එකින් එක. ඇහැයි රූපේ කියන තැන කණ්ණාඩියයි කණ්ණාඩියට වැටලා තියෙන ප්‍රතිබිම්බයි. ඇහැ දන්නවද මේවා වැටලා තියෙනවා කියලා මේ වස්තු වල මේවා නැහැ ඇහැ දන්නේ නැහැ අන්න දැන් ඔබ එක එක ගලප ගලප එනවා එන බලන්න ඇහැ කියන තැන කණ්ණාඩිය කන කියන තැන කණ්ණාඩිය ඒතුළු බලන්න දිව දැන් මේ දිව දන්නවද මේ කටට දැම්මොත් මොනවක්ද දැන් මාව සිහිය නැති කරලා තියෙන වෙලාවේ යන්න දැන් ඔබ අර විදර්ශනාව ගන්නවා ආපස්සට එකින් එකට ඔබ දිහාම ඔබ බලන්න ගන්නවා ඒක නේ මම ඉස්සල්ලා කිව්වහන්න ඔබ හොඳට බලන්න එහෙනම් දිව දන්නේ දිවෙන් එහෙම එකක් පන එහෙනම් බලන්න ඔබේ කෙල රසය ඔබේ දිවෙන් දැනගන්න පුළුවන්ද මේ මගේ කෙල රසය කියලා ගන්න බෑ ඔබේ දාඩිය ඔබ ඔබගේ කය දිවෙන් දිව ගාලා බලන්න මේ රසය මගේ කයේ රසය කියලා ගන්න පුළුවන්ද ওই රසය ගන්න බෑ ආන්න බලන්න ඊට පස්සේ ඔහොම එන්න එක එක ගලවගෙන එන්න ඒක හරියට ලුණු කැටයයි ලුණු ලුණුයි ලුණු කැටයයි වගේ ඒ කියන්නේ ලුණු රසයි ලුණු කැටයයි වගේ. බලන්න ලුණු කැටේ ලුණු රසය ගැන දන්නේ නැහැ. ලුණු රසය ලුණු කැටේ ගැන දන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක්. හරිද? ධාතු ධාතු. ඊට බලන්න දැන් ඔන්න ඔබ එක ගලවගෙන එනවා. දැන් බලන්න ඊගාවට නහය. ඊට පස්සේ නහයත් ඔය විදිහටම ගන්න. දැන් ඔබේ ඔබේ කයේ ගඳ සුවඳ ඔබ බලන්න. බලන්න පුළුවන්ද නහය දන්නවද? ඈ ඔබ නිර්වින්දනය කරපෙලා ඔබේ නහය ගාවට මොනවා ගැහුවත් ඔබ දන්නවද? දන්නේ නැහැ. ඔබ නිින්ද ගිහලා තියෙන වෙලාවේ බල්ලා ජරා කරලා ගිහලා දන්නවද? අම්මා කරෝල බදිනවා දන්නවද? දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙනම් ඒක බාහිර කතන්දරයක්. එහෙනම් බාහිර කයක් ගැන නහයෙන් ගන්න පුළුවන්ද? ගන්න බැහැ. ආන්න බලන්න. එහෙනම් දැන් ඔන්න ඔය විදිහට ඔබ එක එක එක එක එක එක ලියාගෙන එනකොට ඒ කියන්නේ මලයි මලේ සුවඳයි. මල දන්නවද මලේ සුවඳ ගැන? සුවඳ දන්නවද මල ගැන? දන්නේ නැහැ. මේ පොඩි උපමාවල් ගන්න වැඩි දුර යන්න එපා. දැන් බලන්න ඊගාවට කයට ගන්නවා. ඉතින් අතින් කය අල්ලලා බලනවා. කකුල අල්ලලා බලනවා. මේ එක එක තැන් අල්ලලා බලනවා. මේ දෙක දන්නවද? මේ අත දන්නවද මේ කකුල බව? මේ කකුල දන්නවද අත බව? අන්න බලන්න මේ ඇඟිලි දෙකක් අත් දෙක එකට වදිනකොට අත් දෙක දන්නවද අත් දෙක බව? ඈ මේ කකුල දන්නවද පොළොව බව? අන්න බලන්න මේ එක එක බලනවා. කළා බලනකොට ඔබට මේ ඥානය දැන්. අන්න බලන්න මාර්යාගේ ආයතන වලින් මිදිලා ඔබ ප්‍රඥාවෙන් දැන් මේ ප්‍රඥාවදීක මේක බලනකොට ඔබට පේනවා නෑ මේ එකක් කය දන්නේ නෑ. ඒකට අතු උදී ඉඳන් කරපු දේවල් ගැන මේ කය දන්නවද? අරහෙට ගියා මෙහාට ගියා අරක හේදුවා මේක හේදුවා දත් නැත්නම් මේකක්වත් දන්නේ නෑ. කිසි දෙයක් නැහැ. කිය හරේ ගියා. එහෙනම් කය කොහෙවත් ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලත් නැහැ. දැන් ඔන්න ඔබ හොඳට බලනවා මේ ටික ලෙහාගෙන ආවට පස්සේ දැන් තියෙන්නේ මොකද? දැන් බලනවා හරි. එහෙනම් මේ පහින්නේ බාහිර ආයතනයක් ගැන දැනගන්න පුළුවන්. ඇහෙන් කනින් නහින් දිවෙන් කයින්නේ. මේ පහට කයක් මෙතන පැනවෙන්නේ නැහැ ආන්න බලන්න. එතකොට මේ පහෙන් කයක් ගැන කිසිම සටහනක් මනට ගිහිල්ලා නැහැ. මේ පහෙන්. අන්න බලන්න. එහෙනම් මේ හරහා මනක් නිර්මාණය වෙලත් නැහැ. හරි. දැන් ඒ වුණාට ඔබට හම්බ වෙනවා මගේ කය කියලා. හරි. මගේ කය කියලා හම්බ වෙන තැන ඔන්න දැන් ඔබ බලනවා ඥාණයෙන්. හරි. එහෙනම් දැන් හිතට එළියට යන්න එපා කය බලන්න. එහෙනම් දැන් ඔබ බලනවා හිතට එළියට යන්න පුළුවන් ද කය බලන්න. අන්න ඔබ මේ ප්‍රැක්ටිකල් එක කරලා තියෙන්නේ. <laughs> ඔබ දන්නවා හිතට එළියට යන්න බෑමයි කියලා. හරිද? අර ප්‍රැක්ටිකල් එකම ආයි කරලා බලන්න. යන්න බෑ. එහෙනම් ඔබට පේනවා මෙච්චර කාලයක් බාහිර කයක් කියලා බහුවෙලා තියෙන මනෝකයට. මේ හිතින්ම හදාගත්ත කයක් කයක් නේද? එහෙනම් කය තියෙන්නේ හිතේ නේද? ඔබට ඔබ හම්බ වෙලා නැති බව තේරෙනවා. එහෙනම් මේ පටිච්ච එහෙනම් පට්ට මුලාවක නේද වැටිලා තියෙන්නේ කියලා ඔබට දැනෙනකොටම මේ හිත ඔබ රවට්ටලා කියලා ඔබ දැනගන්නවා. ඔබ ඉන්නේ පට්ට රැවටීම කියලා දැනගත්තාම අන්න ඔබ දකිනවා මේ මොහොතක් මොහොතක් පාසා මේ පටිච්චසමුප්පන්නව හටගන්නවා කියව කතන්දරේ ඒක එහෙමමයි කියන ප්‍රත්‍යක්ෂ ඥානයක් ඔබට ගන්න පුළුවන්. ඒක කෙනකෙනාගේ හැටියට. හරිද? මේක විදර්ශනාව කොයි ආකාරයෙන්ද වෙන්නේ? අන්න එතකොට තේරෙන්න ගන්නවා මේක මම කියලා ගන්න බෑ තමයි කියලා. ඊට පස්සේ ඔබට තේරෙනවා එහෙනම් මෙච්චරකල් ඔබ බලනවා සැප දේවල් හම්බ වුණා. දුක් දේවල් හම්බ වුණා. හරිද? ඊට පස්සේ ඒ කියන්නේ ඔබ එක එක දේවල් වලට පත් කළා. හරි දැන් ඔන්න ඔබ බලනවා පොඩි පොඩි පරීක්ෂණයක් කළා. ඔබ යනවා පාරේ. ආ මේ කටින පිංකම් තියෙන කාලේ. ආ මේ අන්න පිංකමකට ගිහිල්ලා එන අලියෙක් එනවා එකපාරම අලියෙක් එනවා. ඔබ පාරේ යනවා. අලියා කුලප්පු වෙලා. දැන් ඔබ ඉදිරියට එනවා. දැන් ඔන්න ඔබ පොඩි කතාවක් හදාගන්න. දැන් මොකක් වෙයිද? සල්ලම උනේ බය. මොකක්වත් නෙමෙයි. සමුදේ උනේ බයක්. අන්න බලන්න. කය දැක්කද අලියෙක් කෙනා කය බය වුණාද පොඩ්ඩක්වත් ඇහැ දැක්කද අලියෙක් කෙනා ඇහැ බය වුණාද කන දැක් කනට ඇහුණද අලියෙක් කෙනා කන බය වුණාද දැන් ඔබ එක එක බලනවා කවුද බය වුනේ හිත අන්න බලන්න ඇයි හිත බය වුනේ ආන්න දැන් ඔබ කල්පනා කරනවා ඇයි හිත බය වුනේ ආ බය වෙලා තියෙන්නේ හිත හිත බය වුනේ ඇයි කයට ප්‍රශ්නයක් වෙයි කියලා. කයට ප්‍රශ්නයක් වෙයි ඉන්නේ ඇයි? කය අනිච්ච නිසා. ආන්න බලන්න කය අස්සල උස්සල පොලේ ගැහුවොත් මේ කය කඩලා යනවා. ආන්න බලන්න. එහෙනම් කයේ ස්වභාවය මොකද්ද? අන්‍ය ස්වභාවයකටපත් වෙන ස්වභාවයක් තියෙන්නේ. කයේ තියෙන විපරිණාමයටපත් වෙන ස්වභාවය. ආ ඒක නිසයි බය ආවේ. අන්න බලන්න. දැන් ඔබ මෙන්න මේ ගැටි ලිහිනවා. දැන් ගැටි ලිහිනකොට දැන් බලන්න ඔබට පේනවා ඒකට මේ බය කියන එක හිතේ හටගත් එකක් මිසක් කයේ හටගත් එකක් නෙමෙයි. ආන්න බලනවා. එහෙනම් බය කියන්නේ මෝහයට. එහෙනම් මේ මෝහය කියන ස්වභාවය හටගන්නේ හිත තුල. ඔන්න ඔබ උප්පු කරගත්තා. දැන් ඔබ බලනවා ලස්සන ගෑන ආ අර දැන් අපි මහත්තුරු ටිකට අපි දෙනවා අන්න අර අර අර අපි දන්න එකම ගමු. මොකද්ද? අපි අර පොඩි උදාහරණයක් ගමු. පන්සල පොයේ දවසේ පන්සලට එනවා ගෑනු ළමයි කොටට කොටේ ඇඳගෙන සායක් ඇඳගෙන බුරිය පේන්න බ්ලවුස් එකක් ඇඳගෙන අතත් අතත් කපලා කරත් කපලා හරිද උසට උසේ මෙහෙම එනවා සිතාදියෙන් සමනලීක් ආන්න දැන් ඔබේ මගේ තරුණ කාලේ අපි දෙන්න අපි කට්ටියම පන්සලේ අපිට කොල්ලෝ නැඩේට කොහොමද පේන්නේ සැපගෙන දෙන ප්‍රිය ජනක නේද ඈ ගත කුල්මත් කරන සිත කුල්මත් කරන දර්ශනයක් සැප සංඥාවක්. පන්සලේ ඉන්නවා අපේ අම්මලා වගේ උපාසක උපාසිකාව ටිකක් සිල් අරගෙන. දැන් මේ කට්ටියටත් මේ රූපේ ගැටෙනවා. ගැටෙනකොට මේ කතාව මේ ඔබට මේකේ පදිංචි වෙන්න එපා. හොඳේ මේක දෙන්නේ ඔබට මේ ගැටේ ලියා ගන්න. මේක පදිංචි වෙන්න එපා. දැන් ඔබ බලනවා ඔය උපාසකම් වලට කොයි වගේ දෙයක් වෙයිද? ආ තරහගෙන දෙන ඈ දුක්ගෙන දෙන ක්‍රෝධයගෙන දෙන ඈ ප්‍රිය වෙනුවට අප්‍රිය ජනක නරක දර්ශනයක්. ආන්න බලන්න. දැන් ඔන්න ඔබ ඥානයක්. ඔබ දැන් බලනවා මේ ගෑනු ළමයා තුල එතකොට සැප තිබුණා නම් අර උපාසකම්මල ටිකටත් සැපක් හම්බ වෙන්න ඕනේ. ඔන්න බලනවා. එතකොට කොල්ලෝ ටිකට හම්බෙච්ච ප්‍රියභාවය ගෑනු ළමයා තුල තිබුණා නම් උපාසකම්මල ටිකට සැප ප්‍රියභාවයක් හම්බ වෙන්න ඕනේ. කොල්ලොන්ව කුල්මත් කරපු ඒ හොඳ කී හොඳ උන්ට හොඳයි කියලා හම්බ වෙච්ච දේ මේ ගෑනු ළමයා තුල තිබුණා නම් අර උපාසකම්මල ටිකටත් හම්බ වෙන්නේ. ඒගොල්ලන්ට එහෙම දෙයක් නෙමෙයි හම්බ වුනේ. ඒතකොට මේ ගෑනු ළමයා තුල තරහගෙන දෙන දෙයක්, ක්‍රෝධයක් ගෙන දෙන දෙයක්, අප්‍රසන්න අප්‍රියගෙන දෙන දෙයක්, දුකගෙන දෙයක් තිබුණා නම් කොල්ලෝ ටිකටත් අර උපාසකම්මලවට හම්බෙච්ච විදිහටම හම්බ වෙන්න ඕනේ. එතකොට ඔබට ඥානයක් එනවා. එහෙනම් මේ සැපවත් දුකවත් ප්‍රියවත් අප්‍රියවත් හොඳවත් නරකවත් වටිනාකමවත් නොවටිනාකමවත් මේ කිසිවක් බාහිර රූපෙ නෙමෙයි තියෙන්නේ. අන්න ඔබ දැන් ඔබව දකින්න ගන්නවා. මේ බාහිර රූපවල නෙමේ තියෙන්නේ. එහෙනම් සැප කියන තැන අන්න බලන්න. සැප ප්‍රිය මෙන්න මේ ස්වභාවයන් ටික එනකොටම ඔබ අහුවෙලා තියෙන්නේ මොකද්ද? ඇලෙන ස්වභාවයට. ඇලෙන ස්වභාවය කියන්නේ රාගය. ආන්න බලන්න. අර උපාසක හම්බලා හම්බුණ දුක අප්‍රිය අන්න බලන්න තරහ ක්‍රෝධය මේ ගැටෙන ස්වභාවය ආන්න දේශය ඔන්න දැන් ඔබ ගලප ගන්නවා. එහෙනම් මේ රාගයේවත් දේශයේවත් ගෑනු ළමයා තුල තිබිච්ච කතන්දරයක් නෙවෙයි. දැන් ඔන්න ඔබ බලනවා එහෙනම් ඒක මේ කොල්ලු ටික තුල තිබිච්ච පැත්ත තමයි රාගය, උපාසකම්මල තිබිච්ච ගාව තිබිච්ච ස්වභාවය තමයි දේශය. එහෙනම් මේ රාග දේශ එළියේ තියෙන කතන්දර නෙමෙයි. දැන් බලන කොල්ලෝ 50ක් විතර හිටියානම් කුල්ලු 50ටම එකම ප්‍රියභාවයක්ද එකම සැප සැප සැප සැපත් හම්බ වුනේ එකම හොඳ බවක්ද මේ විදිහට ඔබ බලනකොට ඔබට පේනවා එකම ලස්සනක් දී කුල්ලු ටික දැක්කේ අන්න ඔබට පේනවා අන්න එතෙන්දී නෑ 50ක් කියනවා 50ට 50 විදිහකට මේක සකස් වෙලා තියෙන්නේ සමහර කෙවුන් කසාදත් බැඳලා සමහර කෙවුන් වෙන දේවලුත් කරලා ඔක්කොම මෙතන වෙන්න විදිහකට සකස් වෙන්නේ කියලා ඔබට ඥාණයට පේනවා ඒතර උපාසකම්මලා ටිකට ඊගොල්ලන්ටත් එකම තරහක් ආවේ එකම දුකත් එකම ක්‍රෝධයක්ද එකම පටිගයක්ද ඒගොල්ලන්ට ආවේ එකම දේශයක්ද නැගුණේ නැහැ අන්න ඔබට මේක දැනෙනවා එහෙනම් මේක කෙන කෙනාගේ සිත තුල ගොඩනැගෙන එකක් තමයි මේ රාගය මේ දේශය එහෙනම් ඇලෙන එක ගැටෙන එක එළියේ තියනවා කියලා මෙච්චර කාලයක් ඔබ ගත්ත තැනත් ඔබ රැවටිලා කියලා ඔබට හම් වෙනවා. හිත පුදුම රැවට් මුලාවකට ඔබව දාලා තිබින්න කියලා ඔබට හම් වෙනවා. ඔබ මෙච්චර දවසක් ගැටුණා අරයා මෙහෙම කරා මෙයා මෙහෙම කරා මේ වෙච්ච සියලු වැරදි ඔබෙන් ඔන්න ඔබට පේනවා එකක්වත් බාහිර දේවල් වල නෙමෙයි තියලා තියෙන්නේ. මේ සිතෙන්මයි මේක ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් ඔබ දකිනවා රාග, දේශ, මෝහ කියන්නේ මේ බාහිර තියෙන කිසිම දෙයක කෙනෙක් පුද්ගලයෙක් ද්‍රව්‍ය වස්තුවක තියෙන දෙයක් නෙමෙයි. මේක මනස තුලම ගොඩනැගෙන කතාන්තරයක්. හොඳට බලන්න. අන්න දැන් ඔබ බලනවා ඔබේ ජීවිතයේ දිහා මෙතෙක් මෙච්චර කල් ආපු ගමන දිහා. ආපස්සට ඔබ හැරෙනවා. ඔන්න දැන් ඥානය. අර දේවල් නිසා කොච්චරක් ඇලිලා ගියාද? අර දේවල් නිසා කොච්චරක් ගැටිලා ගියාද? පට්ටම මුලාවක නේද වැටිලා තියෙන්නේ. එතකොට බාහිරින් කවදාක්වත් සැපගෙන දෙන අය ඉඳලා තියනවාද? සැපගෙන දෙන දේවල් තිබිලා තියනවාද? දුක දීපු අය ඉඳලා තියනවාද? දුකගෙන දෙන දේවල් තිබිලා තියනවාද? ප්‍රිය දේවල් තිබිලා තියනවාද? ප්‍රිය අය ඉඳලා තියනවාද? අප්‍රියගෙන දෙන දේවල් තිබිලා තියනවාද? අප්‍රිය දේව අප්‍රිය අය ඉඳලා තියනවාද? හොඳ අය එළියේ ඉඳලා තියනවාද? නරක අය එළියේ ඉඳලා තියනවාද? හොඳ දේවල් එළියේ තියලා තියනවාද? නරක දේවල් එළියේ තියලා තියනවාද? ඔන්න ඔබට මේ ගැටේ ලෙහෙනවා. එහෙනම් මෙච්චර කාලයක් මේ හිත චුච්ච නිංජිත හිතක් නේද? හිතක් නේද හැම මොහොතකම පහළ වෙලා තියෙන්නේ. මේ හිත පුදුම පුදුම පුදුමාකාර ගම් විදියට මාව රවට්ටලා නේද? අන්න ඔබට එහෙනම් මේ හිත මමද? මේ හිත මමද? අන්න දැන් ඔබට ඥාණයෙන් මම මේ පෙන්වන්නේ තව පැත්තකින් ඔබට මේක අවබෝධ කරගන්න. මේක දකින්නකොට ඔබට වෙනවා මේ හිත මම නෙමෙයි. මේ හිත මම නෙමෙයි. ආ අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මිය ඔබට පේන්න පටන් ගන්නවා. හිත මායය. හරියට හරි. හිත තමයි මායය. එහෙනම් බලන්න ඇහැ මායය. එහෙනම් මෙච්චර කල් මේ හිත ඇහත් එක්ක වින්දනයට එක්කන් ගිය ආස්වාදයේ සැපයි කියලා ගිය ගමන ඔබ දකින්න ගන්නවා. අන්න බලන්න. එහෙනම් ආස්වාදයේ සැපයි කියලා අහුනේ ඇහෙට නෙමෙයි. හිතට. අන්න බලන්න. එහෙනම් ආස්වාදයේ සැපයි කියලා ඔබ ඇහෙන් වින්දනය කරපු ලෝකයේ ඔන්න ඔබ දකින්න ගන්නවා. ආන්න බලන්න. එහෙනම් මේ විදිහට ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම ඔබ පිළිසිඳ දකින්නකොට ඔබට පේනවා මේ හිත මම නෙමෙයි. මේ හිත මම කියලා ගන්න බෑ. මේ උපදින පංච මේ උපදින හිත ස්කන්ධ හටගෙන ඉපදෙනවා. මේ ඉපදින පටිච්ච සමුප්පන්නව හටගන්න ධර්මතාවයක්මයි කියලා ඔබ දකිනකොට ඔබ ඒ හිත විදෙන්න ගන්නවා. අන්න මේ හිත මම කියලා ගන්න බෑ කියලා ඔබ දකිනවා. අන්න දකින්නකොට බලන්න එහෙනම් මේ රූපය මම නෙමෙයි වේදනාව මම නෙමෙයි සංඥාව මම නෙමෙයි සංඛාරය මම නෙමෙයි විඥාණය මම කියලා ගන්න බෑ කියලා ඔබ දකින ප්‍රත්‍යක්ෂ ඥාණයට එනකොට ඔබ මේ හිතින් මිදෙන්න ගන්න. ආනවන. අන්න එතන තමයි සක්කාය දිට්ඨිය දුරු වෙනවා කිව්ව තැන. දැන් ඔබ බලන්න විදර්ශනාව කළා හැකයක් නැහැ. විචිකිච්ඡා නැහැ. කිසිම විචිකිච්ඡාවක් නැහැ. ඒක එහෙමමයි. මේ වෙන සිද්ධිය ඔබ දැකලා තියෙන්නේ කිසිම සැකයක් නැහැ. මේ විදියමයි දකින්න තියෙන්නේ වෙන මොකක්වත් මේ හිතමයි දකින්න තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි කරන්න තියෙන්නේ අන්න බලන සීලබ්බත පරාමාස කැඩෙන හැටි අන්න මේක දකිනකොට අන්න ඔබට පේන්න ගන්නවා මේ සිතක් හටගන්නේ අතීතේවත් නෙමෙයි අනාගතේවත් නෙමෙයි මේ පච්චුප්පන්න මොහොතේ අන්න බලන්න එහෙනම් මේ හටගන්න සිතක් කියන්නේ මේ ස්කන්ධ ටිකක හට ගැනීමක් අන්න බලන්න පංචස්කන්ධ එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ හට ගැනීමක්මයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන උන්වහන්සේ තමයි මේ ලෝකයේ අවබෝධ කරේ මේ සියල්ල අවබෝධ කරේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ආන් එහෙනම් බලන්න ඔබ හිතලම තියෙන රැවටීමකම නම් මෙච්චර කල් රැවටීම තුල ඉඳලා තියෙන මේ හට ගන්න සිත මම කියලා ගත් එකම රැවටිච්ච තැනක් කියලා දැනගත දැන රැවටීම කියන්නේ දුකක්මයි කියලාත් ඔබ දන්නවා එහෙනම් බලන්න එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ දුක්ක්මයි කියලා ඔබට මේ වෙලාවේ පේනවා. ආන්න පේනකොට ඔබ දකිනකොට අන්න ඔබ මේ පංච උපාදානස්කන්ධේ මම කියලා ගන්න බෑ කියන ඥාණය ඔබට පහළ වෙනවා. මේක පටිච්ච සමුප්පන්නව හටගන්න එකක්. ඒ කියන්නේ ඔබ කවදාකවත් ඔබව දැකලා නැති බව ඔබට තේරෙන්න පටන් ගන්නවා. හරිද? ඒ කියන්නේ ඔබ මේ සිතේම අන්නර මේ කියන්නේ චිත්තේන නීති ලෝකෝ කියන මෙන්න මෙතනටම ඔබ හිර වෙලා හිටපු කතන්දරේ ඔබට තේරෙන්න ගන්නවා. එහෙනම් මේකම තමයි මේ මොහොතක් මොහොතක් මොහොතක් පාසා අන්න පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ දකින්න ගන්නවා. එහෙනම් ඔබ ඉන්නේ සලායතන කියන තැන කියලා ඔබට ඥානීයට හොඳටම පේන්න ගන්නවා. ඇහැට නෙමෙයි පේන්නේ හේතු නිසායි. කියන හේතු නිසා පේන එකකට මන තුල තමයි මේක හටගන්නේ මේ කිව්ව කතාව එහෙමමයි මේක ඇත්තමයි එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නපු අන්න අර ඒ කියන්නේ චක්කුම් පටිච්ච රූපේටි උප්පජ්ජති චක්කු විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන මේ මේ මේ මේ මේ මෙන්න මේ මෙන්න මේ පරයයන් ටික ඔබට පේන්න පටන් ගන්නවා මේ සලායතන හට ගන්න තැන එන ඔබ දකිනවා ඇහැ රූප චක්කු විඥාන තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන අන්න පුටුව ඇහැ රූප චක්කු විඥාන තිංගං සංගති පස්ස පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන පාදාන පච්චයා බව. ආ මේ වෙලාවේ සහජාත හැටියට හම්බුණා පුටුව. අන්න මේ හම්බු වෙච්ච එක තමයි පුටුව. අන්න ඔබ දකිනවා මේ වෙලාවේ. මේ හම්බු වෙච්ච එක තමයි පුටුව. අන්න සහජාත හැටියට කර්මයක් මේ වෙලාවේ රැස් වුණා. අනාගතයටත් එහෙනම් මේ පුටුව හම්බු වෙච්ච මම ඉන්නවා මෙතන. කාටද පුටුව හම්බුනේ මට? අන්න බලන්න මට තමයි හම්බුනේ මේ පුටුව. අන්න මෙතන කෙනෙක් ඉන්නවා පුටුව හම්බු වෙච්ච. අන්න බලන්න. උපාදානපච්චය බව. භවපච්චයා ಜಾති නානක්ෂණික කර්මයක් මේ වෙලාවේ රැස් වෙලා අන්න ಜಾතියකට යන්න සුදුසුකම් ලැබලා මොකද්ද ස්වභාවය? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භාන්තිය දුක්ඛ ස්කන්ධයක්මයි මේ විදිහට හටගන්න දෙකින් හැතින්නේ කියන ඥානය ඔබට එනවා. ඒක තමයි යමෙක් පටිසමුපාදේ දැක්කනම් ධර්මයේ දැක්කා කිව්වේ. යමෙක් ධර්මයේ දැක්කනම් මාව දැක්කා කිව්වේ. කාවද දකින්නේ දැන් ඔබ? ඔබ ඔබව දකිනවා. අන්න ඔබ තුලට බුද්ධ ස්වභාවය ගලාගෙන ඉන්න පටන් ගන්නවා. මේක ඔබ මේ හිත අතාරිනවා. අන්න ඔබ මේ හිතෙන් විතර මේක මම කියලා ගන්න බෑමයි කියන දැන් අන්න බුද්ධ පහළ වෙන ෂණය. ඔබ මේ හිත අතෑරිය කියන්නේ බලන්න හිතේ ස්වභාවයම භෞතිකය. හිතේ ස්වභාවයම සබහදාම. හිත සබහදාමවටපත් වුණා. අපි ඉස්සෙල්ලා වෙන්නවා දෙකක් නෙමෙයි එකක් කියලා. අන්න බලන්න ඔබ හිත අතෑරියා. අන්න ඔබ හිතින් මිදුණා කියන්නේ බලන්න හිතක් හටගන්නේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයින් මනෙන් මේ හයින් එහෙනම් බලන්න ඔබ හිතින් මිදිච්ච තැන ඇහෙන් මිදුණා කනෙන් මිදුණා නහයෙන් මිදුණා දිවෙන් මිදුණා කයින් මිදුණා මනෙන් මිදුණා ආයතන හයෙම මිදුණා මායාවෙන් මිදුණා අන්න මායාවේ ආයතන හයෙම මිදුණා අන්න ඔබ අවබෝධය තුලට අන්න දැක්කා ඉතින් මේක තමයි ඔබ අවබෝධ කරගන්න ඕන කතන්දරේ. ඔබ බලන්න ඔබ හිත අතහැරපු තැන ඔබ දකිනවා හිත කියන්නේම භෞතිකය. අන්න බලන්න අවිද්‍යාව දුරු වුණා. අන්න බලන්න හිතයි භෞතිකයයි දෙකක් නෙමේ පේන්නේම හිතමයි කියලා ඔබ දකිනවා. පේන දේ මොකද්ද? ඒකම තමයි මේ වෙලාවේ හිත. හිතයි පේන දෙයි දෙකක් නෙමේ. ආන්න අන්න මට පේන රූපේ රූපේ පේන මම කියන ස්වභාවය උතනින් අයින් වුණා. ක්‍රියාවලියක් වෙනවා. ඒ ක්‍රියාවලියට හටගන්න සිතමයි මේ වෙලාවේ තියෙක. ඒ ස්වභාවය. පුටුව නම් පුටුව. හිතේ ස්වභාවය. මේසේ නම් මේසේ. ඇහෙන ඇහෙන සද්දේ නම් ඒ ස්වභාවෙමයි හිත. අන්න ඔබ ක්‍රියාසිතක් පරිහරණය කරන උතුම් මරිය ශ්‍රාවකයෙක් බවට. අන්න එයා දකිනවා අන්න එයාට බුද්ධ පහළ වෙනවා. තමන් තුලින් තමන්ව අවබෝධ කරගත්ත මෙච්චර කල් රැවටිලා තිබිච්ච මේ කුණු ගොඩෙන් ඔබ නිදහස් වෙන්න ගත්තා. අන්න බුද්ධ පහළ වුණා. තමන් තමන්වම අවබෝධ කරා. ඒ අවබෝධය තුල බලන්න අන්න සිත අවබෝධ කරා ඔබ. සිත අවබෝධ කර ගැනීම සිත හට ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධයක හට ගැනීම. පංච උපාදානස්කන්ධයක හට ගැනීම කියන්නේම දුකක්. අන්න ඔබ දුක අවබෝධ කරා. සිත අවබෝධ කරා කියන්නේ දුක අවබෝධ කරා. අන්න දුක අවබෝධ කළ දුකින් මිදෙන මාර්ගයට ඔබ ආවා. ඔබ අවබෝධ කරේ දුක්ඛාරිය සත්‍ය. කෙනෙක් දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරා නම් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා. දෙකක් නැහැ. දැක්කද? එකයි අවබෝධ කරන්න ඕනේ. අන්න බලන්න. එකයි අවබෝධ කරන්න ඕනේ. ඔබ දුක්ඛාරිය සත්‍ය අවබෝධ කරා නම් ඔබ දුක්ඛ සමුදය අවබෝධ කරලා තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ නිරෝධය අවබෝධ කරලා තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කරලා තියෙන්නේ. අන්‍යා සම්මාදිට්ඨිය ලැබෙනවා. අන්න දැක්කද? එච්චරයි. මේ බලන්න හරි සරලයි. සරල නෑ. හරි සියුම්. තාම සියුම් තැනක්. එතකොට බලන්න ඔබ මේක අවබෝධ කරාට පස්සේ දැන් බලන්න මේ කුණු ගොඩට කරගහන්න මෙතන කෙනෙක් නැති වෙනවා. අන්න කරන්නේ කරවන්නේ නැති ක්‍රියාවලියක් දැන් සිද්ධ වෙනවා. අන්න නිස්සත්තු නිස්ජීවෝ ශුන්‍යෝ කියන තැන. ආන්න බලන්න. අන්න බලන්න තැන. කරන්නේ කරවන්නේක් නැති ක්‍රියාවලිය. අවිද්‍යාව කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. සංකාර කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. විඥාන කියන්නේ කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. ආන්න බලන්න. එතකොට බලන්න නාම රූප කියන්නේ කෙනෙක් පුද්ගලෙ නෙමෙයි. පටිච්ච සමුප්පාද ධර්ම. ධර්මයෝම ධර්මයෝ පවත්නවා. ධම්මෝ ධම්මේ අபிසන්දින්ති ධම්මෝ ධම්මේ පරිපූර්ණති පාරාපාරා ගමනේ යති ධර්මියම ධර්මිය පවත්වනවා ධර්මියම ධර්මිය පුරවනවා ධර්මියම ධර්මිය රැගෙන යන කොහටද පරතර දෙන්නේ මේ කතාවමයි සිද්ධ වෙලා තියෙන්නේ මේකමයි සිද්ධ වෙලා තියෙන්නේ මේකමයි අවබෝධ කරන්න වෙලා අපිට කිව්වේ වෙන දෙයක් කරන්න නෙමෙයි මේක අවබෝධ කරන්න කියලා කිව්වේ ආන්න දුක අවබෝධ කරන්න කිව්වා දුක අවබෝධ කරන්න පස්සේ හිත අවබෝධ කරගන්න අන්න ඔබ කරේ ඒක අන්න බලන්න එහෙනම් දැන් ඔබ මේ කතන්දරේ දැක්කා අන්න මේ කතන්දරේ දැක්කා. ඔබ මේ වෙලාවේ ওই කතන්දරේ දැක්කනම් අන්න ඔබ ආයි ඔබට සැකයක් නෑ මං අර කිව්වා වගේ මේ පංචීපාදානස්කන්ධය මම කියලා ගන්න බෑ කියන තැනට ඔබ ඇවිල්ලා ඈ කිසිම සැකයක් නෑ ඔබ සම්පූර්ණ විදර්ශනාව කරලා ඇවිල්ලා තියෙන්නේ ආයතන 6 ගැනම සතාව අල්ලගෙන තියෙන්නේ මේක ඇතුලේ හිටපු ජරා සතාව ඔබ දැක්කා මෙච්චර කල් මම කියලා අල්ලන් ආපු සතාව දැක්කා අන්නේ සතාගෙන් ඔබ මුදන ඔබ ඉන්නේ අවබෝධය තුල. ඔබ ඇහැ තුල නැත්තම් ඔබ රූපය තුල නැහැ. ඔබ රූපය තුල නැත්තම් ඔබ චක්කු විඥානය තුල නැහැ. ඔබ චක්කු විඥානය තුල නැත්තම් ඔබ චක්කු සංපස්සේ තුල නැහැ. ඔබ චක්කු සංපස්සේ තුල නැත්තම් චක්කු සංපස්සචා වේදනාව තුල ඔබ නැහැ. ආන්න බලන්න ඔබ කනේ නැත්තම් අන්න බලන්න සත්‍යය තුල ඔබ නැහැ. ඔබ සත්‍යය තුල නැත්තම් ඔබ සෝත විඥානය තුල නැහැ. ඔබ සෝත විඥානය තුල නැත්තම් ඔබ සෝත සංපස්සේ තුල නැහැ. ඔබ සෝත සංපස්සේ තුල නැත්තම් සෝපස්ස සෝත සංපස්සචා වේදනාව තුල නැහැ. මේ විදිහට ඔබ මේ ආයතන හය තුලම නැහැ. ආන ඒ කියන්නේ ඔබ මේ පංච උපාදානස්කන්ධය තුල ඔබ කොහේවත් පිහිටලා නැහැ. අන්න දැක්කද? ආ එහෙනම් බලන්න ඔබ පංච උපාදානස්කන්ධය තුල පිහිටලා නැත්තම් මේ වෙලාවේ ආන්න බලන්න ඔබ පඨවි තුල පිහිටලා නැහැ. ඔබ ආපෝ තුල පිහිටලා නැහැ. ඔබ සතර මහා ධාතු තුල පිහිටලා නැහැ. කොහේවත් ඔබ පිහිටලා නැහැ. ආන ඔබ ඔබ ඉන්නේ මේ වෙලාවේ අවබෝධය තුල. ඒක මේ 31 ලෝක ධාතුට අයිති දෙනක් නෙවෙයි. ඔය ඕක පිහිටන්න තැනක් නැහැ. ඕක තමයි අපපටිචිත විඥානය කියන්නේ. ඕක පිහිටන්න තැනක් නැහැ. අන්න දැක්කද. එහෙනම් බලන්න ඔන්න ඔය වෙලාවේදී අපි හිතමු ඔබ සෝතාපන්න වුණා කියලා. හරිද? එතකොට මේ සෝවාන් මාර්ගයේ කෙනෙක් සෝවාන් මාර්ග ඵලයට මේ වෙලාවේපත් වෙනවා නම් ඒක නිකම්ම වෙන්නේ. ඒක නිකම්ම වෙන්නේ. හරිද එකත් ඔබ දැනගන්න ඔබ ඒ උතුම් අරිය ශ්‍රාවකයෙක් නම් මේ වෙලාවේ ඔබට මෙන්න මේ ඵල චිත්තය ඇවිල්ලා තියෙනවා මම පොඩ්ඩක් ඒ ගැන කියන්නම් මේ සෝවාන් ඵලයටපත් වෙන දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි ප්‍රඥාව අධිකයෙක් එක්කෙනෙක් තමයි ප්‍රඥාව අඩු එක්කෙනෙක් මන්ද ප්‍රඥයයි තික්ක ප්‍රඥයයි එහෙනම් බලන්න මේ මන්ද ප්‍රඥා මේ ප්‍රඥාව අඩු කෙනත් එයත් සෝවාන් තත්ත්වයටපත් වෙනවා කොහොමද එයාපත් වෙන්නේ එයාට මෙන්න මේ වෙලාවේ මේ එක චිත්තක්ෂණයයි යොවුන වෙන්නේ ඔබ බලන්න එහෙමද නැද්ද කියලා. එක චිත්තක්ෂණය යොර වෙන්නේ. එයා නිවන් දැකලා තියෙන්නේ. හැබැයි පූර්ණේ වෙලා නැහැ. ඒ චිත්තක්ෂණේ නැවත කිසි දිනක ඔබට සකස් වෙන්නේ නැහැ. ඔබ සකදාගාමි අනාගාමි අරිහත් කොහේ ගියත් ඒ චිත්තක්ෂණේ ඔබට කිසි දිනක ආයි සකස් වෙන්නේ නැහැ. එක සැරේයි සකස් වෙන්නේ දෙපාරක් සකස් වෙන්නේ. අන්න ඒක බලන්න. හරිද? එහෙනම් හොඳට බලන්න. මේ චිත් කොහොමද මේ මාර්ගඵල චිත්තක්ෂණයේ එන්නේ ඔබට? මෙන්න මේ විදිහට සෝවාන් වෙන්නේ මන්ද ප්‍රඥා. එයාගේ සෝවාන් ඵල චිත්ත විදිය මෙන්න මේ විදිහට සකස් වුණා. ඔබත් ඒ විදිහට ආවනම් ඔබටත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඔබ ඒක දැනගන්න. කොහොමද වෙන්නේ? ඉස්සල්ලාම අතීත භවාංග කියන එක එනවා. මේක දැන් සම්පූර්ණයෙන්ම වෙන්නේ මනෝද්වාරය තුල. කෙනෙක් සෝවාන් වෙන්නේ නැහැ එහෙන් කනින් නැහින් දිවෙන් අන්න බලන්න. එයා ඇත්තටම මේ බණ අහන වෙලාවක එයා නැවත නැවත නැවත නැවත විමර්ශනය කරන වෙලාවක තමයි මේක වෙන්නේ මනෝ විඥාන ධාතුව තුළ. මනෝ විඥාණයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. හරිද? පංච විඥාණයෙන් නෙමෙයි. මනෝ විඥාණයෙන් තමයි මේ මේ මේක කියන්නේ පංච විඥාණයෙන් අහන වෙලාව කණෙන් අහන වෙලාවක ඊගාවට ඒක හේතුවක් වෙලා ඒ කුසලයේ වැඩිලා ඒ කුසලයෙන් විපාකයේ සකස් වෙනවා මනෝවිඥාණය තුල මේ මේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙනම් මේක මනෝවිඥාණයෙන් සිද්ධ වෙන්නේ. හරිද? අන්න බලන්න දැන් කොහෙවත් නෙමෙයි. මනස තුලමයි මේ කතන්දරේ. ඔබ ගොඩ දාන කෙනත් ඉන්නේ උතනමයි. මනස තුලම ගොඩ නැගෙන එක චිත්තක්ෂණයක් තමයි ඔබ ගොඩ දාන්නේ. ඒ චිත්තක්ෂණය සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි. අතීත භවාංග. භවාංග චලන, භවාංග උපච්ඡේදක, මනෝවිඥාන. අන්න බලන්න. මනෝවිඥාන එක චිත්තක්ෂණයයි මනෝවිඥාන එක චිත්තක්ෂණයයි අනන එක චිත්තක්ෂණයක් අපිට දෙන්න බැරි වෙච්ච ඒ සද්ධාව නොතිවිච්ච නිසායි මෙච්චර සංසාරේ ඉන්න උනේ මේ එක චිත්තක්ෂණය බුදු පියාණන් වහන්සේට අපිට දෙන්න බැරි වුණා එක චිත්තක්ෂණයයි එහෙනම් හතරවෙනි චිත්තක්ෂණය තමයි මනෝවිඥාන කියන්නේ ඊට පස්සේ පරිකර්ම හරිද උපචාර අනුලෝම ගෝත්‍ර වූ මොකද්ද ගෝත්‍ර වූ කියන්නේ ආන්න බලන්න පෘථග්ජන මෙච්චර කාලයක් හිටියේ පෘථග්ජන ස්වභාවයේ. හරිද? ඒ කියන්නේ පෘථග්ජන භවයේ හිටියේ, පෘථග්ජන කුලයේ හිටියේ, පෘථග්ජන ගෝත්‍රයේ හිටියේ. ආර්ය ගෝත්‍රයට එන්න යනවා. ආර්ය කුලයේ ඉපදෙන්න යනවා. ආන්න බලන ආර්ය කුලයට මේක සකස් වෙනවා. අන්න දැක්කද? පෘථග්ජනයාගෙන් මිදිලා ආර්ය කුලයේ ඉපදෙන්න යන්නේ. අන්න බලන්න. බලන්න. එක චිත්තක්ෂණයයි. මේ චිත්තක්ෂණය ඇවිල්ලා අටවෙනි චිත්තක්ෂණය. අන්න බලන්න ඊගාට මාර්ගස්ත. අන්න බලන්න සෝවාන් ඵල මාර්ගස්ත කියන චිත්තක්ෂණය දැන් ඇවිල්ලා. මන්ද ප්‍රඥයට මාර්ගඵල මාර්ගඵල කියලා අන්න සෝවාන් බවට පත් වෙනකොට චිත්තක්ෂණ දෙකක් හට ගන්නවා. මාර්ගඵල මාර්ගඵල. කිසි දිනක ආයේ දෙක හට ගන්නෑ. ඔතනදි විතරයි. හරිද? ඊට පස්සේ ආන්න එතන ඉඳලා දිගටම 17 වෙනි චිත්තක්ෂණ වෙනකම් භවාංග භවාංග භවාංග කියලා භවාංගද භවාංග හයක් ගන්නවා. හැදෙනවා. එතකොට බලන්න එහෙනම් මනෝ විඥානය තුල එක චිත්තක්ෂණයනේ සෝවාන් කියන්නේ. එක චිත්තක්ෂණයයි. එක දෙන්න බැරි වුණා මෙච්චර කාලයක් බුදු පියාණන් වහන්සේට. හරි එහෙනම් බලන්න තික්ක ප්‍රඥා ප්‍රඥා වර්ධකය. එයාට කොහොමද මේක සකස් වෙන්නේ? එයාටත් අර විදියමයි. හරිද? එයාටත් අර විදියමයි එයාට සකස් වෙනවා අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක හතරවෙනි එකක් මනෝ විඥාන. අන්න එක චිත්තක්ෂණයයි. එයාටත් උප අන්න එයාට පරිකර්ම කියන එක නැහැ. මම කියලා දෙන්නම් මොකද්ද පරිකර්ම උපචාර කියන්නේ මේවා කියලා. හරිද? පරිකර්ම නැහැ. කෙලින්ම උපචාරයට ගියා. මොකද එයාගේ හිත එකට සකස් වෙලාමයි තියෙන්නේ. හරිද? එයාට පරිකර්ම ආයි මේක සකස් කරලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. වටපිටාව. කෙලින්ම සකස් වෙලා තියෙන යාගේ මේ මන මනෝ ධාතුව තුල. අන්න බලන්න උපචාර අනුලෝම ගෝත්‍ර වූ ගෝත්‍ර වූ කියලා කිව්වේ ආන්න බලන්න පෘ탁ජන භාවයෙන් මිදිලා ආර්ය භාවයට එන්න හදන්නේ. පෘ탁ජන ලෝකයෙන් මිදිලා ආර්ය ලෝකෙට එන්න හදන්නේ. මායාගේ ඇහෙන් මිදිලා ආර්ය ඇහැ පිහිට ගන්න හදන්නේ. අන්න බලන්න. ඒ කියන්නේ අන්න බලන්න. චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි කියන තැනට එන්න හදන්නේ. හරි? ඒ කියන්නේ ආර්ය කුලී ඉපදෙන්න හදන්නේ. ගෝත්‍ර භූ කියන්නේ ඒකයි. මේ තියෙන ගෝත්‍රය අතෑරලා ඊගා ගෝත්‍රයට යන්න හදන්නේ. ගෝත්‍රය කියලා කියන්නේ කුලයට. කුලය කියලා කියන්නේ මේ ඉන්න භවයේ මේ මොහොතේ ඉන්න තැන. හරි? ඊට පස්සේ අන්න ඊගා චිත්තක්ෂණයේ මාර්ගස්ත, සෝවන් මාර්ගස්ත, මාර්ගඵල එයාටත් මාර්ගඵල කියලා තුනක් යනවා. ඒ කියන්නේ ප්‍රඥාව අධික එක්කෙනෙක්. එයාට ප්‍රබලවම මේක හොඳට පිළිගනවා. හරිද? ඒකට බලන්න මාර්ගඵල, මාර්ගඵල, මාර්ගඵල කියලා චිත්තක්ෂණ තුනක් යනවා. එයාටත් භවංග චිත්ත අන්න භවංග භවංග භවංග කියන අන්තිම චිත්තක්ෂණ 6 යනවා. ඒතර බලන්න මේ තමයි මෙන්න මේ සෝවාන් ඵලයටපත් වෙනකොට ප්‍රඥාව අඩු කෙනෙක් එයත් සෝවාන් ප්‍රඥාව වැඩි කෙනෙක් එයත් සෝවාන්. ආන්න බලන්න මේ චිත්තක්ෂණයක් තුළ මේ එනකොට බලන්න එක චිත්තක්ෂණයක් දෙන්න බැරි අපිට. ආයි කවදාකවත් මෙතන මේ මේ මේ මේ මේ කියන මේ මාර්ගඵල චිත්ත විදිය සකස් වෙච්ච කෙනා එයා නිවන් දැකලා තියෙන. එයා නිවන් දැකලා තියෙන්නේ. හැබැයි පූර්ණ වෙලා නැහැ. පූර්ණ වෙලා නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා අවසානය තමයි පූර්ණිය කියන්නේ. අන්න එතනදී තමයි සම්පූර්ණයෙන්ම මේ කතන්දරේ නිදහස් වෙන තැන. ආන්න බලන්න. එහෙනම් මේක තමයි අපි ඔනු සෝවාන් කියන තැනට අපි අද කතා කරමු. එහෙනම් මට මම හිතනවා ඔබට ඔබ ඔබව පළවෙනි සැරේට ඔබ දකින් දකින් අය ඇති මෙතන. එහෙනම් බලන්න ඔබ ඔබ කවුද කියලා හඳුනගන්න. ඒක තමයි කරන්න කිව්වේ. අරිය පරේෂණය කිව්වේ ඔබට ඔබ සරණක් වෙලා ඔබ ඔබව හඳුනා ගන්න කියන එකයි. ඒ හඳුනාගත්ත කෙනා අන්න එයාට බුද්ධ පහළ වෙනවා මේ වෙලාවේ. එයා මේ බුද්ධක්ෂණය දීලා තියෙන්නේ. එයා මේ බුද්ධක්ෂණයටපත් වෙලා එයා තුල බුද්ධ පහළ වෙනවා. ආන්න බලන්න. හැබැයි මේ පහළ වුණා කියලා මම කියන දෘෂ්ටිය විතරයි දුර වෙන්නේ. ආන බලන්න. ඒ කියන්නේ දස සංයෝ ඒ කියන්නේ ඔය ප්‍රමාණය ඔය සෝවාන් වෙනවා කියව ප්‍රමාණය පෙන්වන බුදු පියාණන් වහන්සේ වේපුල්ල පර්වතය වගේ ප්‍රමාණයක් දී වෙලා ගිලිහිලා ගියා කියලා. ඉතුරු වෙනවා කියනවා චූටි වැලි කැට වගේ හතක්. මොකක්ද මේ වැලි කැට වගේ හත? ආන්න බලන්න. ඔබ සෝවාන් තලයටපත් වෙනවා කියලා කියන්නේ. ඔබ සත්‍ය ඥාන පහල කරගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥානං කියන අයන්නුච්චති සම්මාදිට්ඨිය. අන්න ඔබ සම්මාදිට්ඨියට ආවා. අයන්නුච්චති විද්‍යා. අන්න ඔබ විද්‍යාවට ආවා. අවිද්‍යාවෙන්. හරි? හොඳට බලන්න ඕන උතන. අන්න එතනදී බලන්න ඔබ මේ විද්‍යාවට ආපේ දැන අන්න ඔබගේ ප්‍රඥා හැවති වෙලා තියෙනවා. ආයි කිසි දිනක ඔබ මේ රැවටෙන්නේ නැති ප්‍රඥා හැරදීලා මෙතෙන්දි බලන්න සංයෝජන දාර දස සංයෝජන වලින් තුනයි ගිලිහෙන්නේ. මොකද්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. හතක් ඉතුරු වෙනවා. අන්න ගල් කැට හත. හතක් ඉතුරු වෙනවා. කාමරාග පටික. රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිච්ඡා. අන්න මේ හත තමයි ගල් කැට හත. පොඩියට තියෙන ගල් කැට. මේ ටික තමයි නැවත ඔන්න ওই ගල් කැට හත තියෙන නිසා තමයි මම කියන හැඟීමක් මම කියන දැනීමක් තියෙන්නේ. එතකොට ওই ගල් කැට හතෙන් ගල් කැට දෙකක් තව භාගයක් විතර කැඩිලා යනකොට කාමරාග පටික කියන ගල් කැට දෙක කැඩිලා යනකොට භාගයක් විතර අන්න සකදාගාමි කියන ස්වභාවයට ඒ එනකොට ඔබට අන්න බලන්න ඔබ මේ කතන්දරේ දැකලා අන්න ඔබ ටික ටික නිවිලා යනකොට ඔබට පේන ආයතන වෙන්දා වගේ දුවන්නේ ඈ ආයතන ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික විවේක ගන්න පටන් ගන්නවා. අන්න ඔබට විවේක නිසිතස්ස විරාග නිසිතස්ස ඈ නිරෝධ නිසිතස්ස මෙන්න මේ විදිහට දැන් මේ ඔබට මාර්ගය පේනවා හොඳට. කාගෙන්වත් ආයෙ අහන්න දෙයක් නැහැ. ඔබට තේරෙනවා දැන් වැඩේ හරියට හරි. දැන් ඉස්සර මේවට දීුවා මෙහෙම. අන්න බලන්න ඔබ දැක්කා රාග දේශ මොහ යෙදින්නේ මනේ කියලා. බාහිර රූපවල ඇලෙන්නවත් ගැටෙන්නවත් රැවටෙන්නවත් දෙයක් නැහැ. මනෙන්මයි රැවටිලා තියෙන්නේ කියලා ඔබ දැක්කපු තැන ඔබ ඇලෙන ගැටෙන දේවල් එනකොට ඔබ දකිනවා දක්ෂයෙක් වෙනවා මේක දකින්න. කොහොමද දක්ෂයෙක් වෙන්නේ? ඔබට ගැටෙන දෙයක් එනවා. අන්නේ එනකොටම ඔබ දකිනවා. අන්න අකුසල සිතක් පහළ වුණා. පහළ වෙනකොට ඔබ දැක්කා. මේක එළිය ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැටෙන්නේ මෙතනින්. මෙතනින් තමයි ගැටීම ඇති කරේ. මේක එළිය ප්‍රශ්නයක්. කොහෙවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගැටීම මෙතන අන්න දේශ සම්පස්සයක් හටගත්තා කියන ඥානය පහළ වෙනකොටම බලන්න ඔබට hina යනවා. අන්න බලන්න අකුසලයක් නැగిලාවා කුසලයක් වඩා ගත්තා. අකුසලයක් නැగిලාවේ කොහොමද? පංචි පටි පංච උපාදානස්කන්ධයක් හටගෙන. බලන්න ඔබ ඒක දැක්කා කියන තැනම අන්න බලන්න ඔබ ඉන්නේ විද්‍යාවේ. අන්න බලන්න පංච උපා ඒ කියන්නේ ඔබේ දුකට ඒ කියන්නේ නැගලාවේ දුක. ඔබ මේ දුක දැක්කා මේ පංච උපාදානස්කන්ධය දැක්ක හැටියෙම නැගලාවේ පංච උපාදානස්කන්ධය සමුදේ වුණා කියලා දැක්කා. බලන එක දැක්කා කියන තැනම ඒක Nirodhe ඔබ ඉන්නේ. දැක්කා කියන්නේ ඔබ ඉන්නේ Nirodhe. අන්න බලන්න. අර බලන්න අකුසලයෙන් කුසලයක් වඩාගත්ත දැන මොකද උනේ? පංච උපාදානස්කන්ධ Nirodhayak සිද්ධ වුණා. ඔබ ඉන්නේ විද්‍යාවේ. ඔබ ඉන්නේ අවබෝධයේ. අවිද්‍යාව තසිස විරාග නිරෝධා සංඛාර නිරෝධා කියන දැන ඔබ ඉන්නේ. දැක්කද වැඩේ? අන්න බලන්න රාගක්කයෝ නිබ්බාණං දේශක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං වෙලා ඒ මොහොතේ. දැක්කද? තුනේ එකක්වත් ඔතන නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොහොතට එච්චරක් වැඩිලා. කුසල චිත්තයක් ඔබ වඩා ගන්න දක්ෂයෙක් වෙලා. අන්න බලන්න. දැන් වැඩෙන්නේ කුසලයක්. අන්න බලන්න සතර සම්මප්‍රදාන සමා වෙන්න. ඔබට වැටහෙවා මේ කියන කතන්දරේ. ඔබට වැටහෙවා. මේ වෙලාවේ ඔබ වගේම පේන නොපෙනෙන ගොඩාක් දෙනෙක් මේ ධර්මය අහගෙන ඉන්නවා. ඒ හැමෝටම මේ ධර්මයේ වැටහිවා. ඔබ නොදන්නා වුණාට මේ වෙලාවේ දැන් මේ මටත් මෙච්චර වෙලා කතා කරලා දැන් මේ ආව උගුරේ බේරන්ඩියක්. ඉතින් මම අතර පොඩ්ඩක් පොනවා. මේ වී මේ ජොග්ගුවට මේ වීදුරට අත ගන්න කී දෙනෙක් මෙතන ඉන්නවද කියලා ඔබ දන්නවා. ඔබටත් එහෙමයි. ඔබ මේ වෙලාවේ තාම සද්ධාවෙන් ඔබ වෙලාවේ මේ වෙලාවේ ඔබ මේ ධර්මයේ සවන් දෙනවා ඔබ මේ වෙලාවේ වතුර දුගුරක් බොනවා නම් ඒ ආර්ය ශ්‍රාවිකාවට ගෞරවයකට ඔය කෝප්පෙට අත ගන්න ගොඩක් අය ඇති උතන නොපෙනෙන. ඒක එහෙමමයි. ඔබට දැනෙවි දවසක ඒක. ඉතින් මම කියන්න ආපු දේ. හොඳට බලන්න. මේ කතාවේ හරිම ගැඹුරු තැනක් හරිම සියුම් තැනක්. ඔබ අවබෝධ කරගන්න ඕන තැනක් මෙතන. ඔබට මෙච්චර වෙලා කතා කරපු දේවල් වල මට හිතෙනවා ඔබට මේක දැනෙන්නේ නැති කියලා. එහෙනම් බලන්න මේ වෙලාවේ ඔබ රාග දේශ මෝහ නිරුද්ධ කරන තැනක ඉන්නේ. අන්න බලන්න සතර සම්මප්පදාන වැඩෙන තැනක ඉන්නේ. අන්න මට වැඩි දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේ සිත දකින්න විතරයි තියෙන්නේ. ඒක තමයි මම අර පින්නේ. අන්න බලන්න දැන් මේ නැగిලාපු අකුසලයෙන් කුසල සිතක් ඔබ දක්කාලා වඩා ගන්නකොට බලන්න ඉපදිච්ච පංච උපාදානස්කන්ධය මෙතනම නිරුද්ධ වෙලා. එහෙනම් ඔබ දැක්කේ මොකද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම ඔබ දකින්නේ මේ වෙලාවේ. ඔබේ ඥානෙ ඉන්නේ. අන්න බලන්න. ඒ නැගලාපු පංච උපාදානස්කන්ධයේ දුකක්මයි. අන්න බලන්න ඔබ දැක්කා. ඒකේ ගන්න කිසිම සාරයක් නැහැ. අන්න බලන්න හේතුඵලව හටගත් එකක් කියලා ඔබ මේ මොහොතේ දැක්කා ඒක. අන්න බලන්න පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම. එහෙනම් බලන්න එන අකුසල් සිත දැක්ක කියන්නේම ඔබ ඉන්නේ කොතනද? පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ම දකින ආර්ය ශ්‍රාවකයා උතන ඉන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. අන්න බලන්න ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වැඩෙන ශ්‍රාවකයා උතන ඉන්නේ ආර්ය ශ්‍රාවකයා. එන බලන්න මේ නැගිච්ච අකුසල් සිතින් කුසල් සිතක් ඔබ හදාගත්තා. අන්න ඔබ දකිනවා ඔබට එනවා මෙන්න මේ ඥානෙ. එක අකුසල් සිතක් දකින්න එකත් මහත්ගත කුසලයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මම උන්වහන්සේ වර්ණනා කරපු තැනක ඉන්නවා නේද කියන අප්‍රමාණ ප්‍රීතිය දැනෙන්න පටන් ගන්නවා. බලන්න නැගිලා ආවේ දුක. දුක අතෑරපු තැන තමයි සැප. අන්න සැප. නැගිලා ආවේ පංච උපාදානස්කන්ධය. නැගිලා ආවේ ගැටීමක්. බලන්න ඒක අතෑරපු තැනම. ඒක දැකපු තැනම. ඒක බලන්න දුක අතෑරිච්ච තැන දුකෙන් මිදිලා. ඒකයි සැප. අත බලන්න මේ ඔබේ ඉන්න සැපේ මොන සැපේද? निराமிස සැපේ අන්න අත්විඳින්න ගන්නවා. බලන්න ඥානය. ගලප ගන්න ධර්මයට. මේ නැగిලාපු අන්න බලන්න. දැන් ඔබ බලනවා ඔබ මේ නැగిලාපු අකුසල සිතට ඔබ කැමතිද නැද්ද? ඔබ ප්‍රඥාවන්තේ ඔබ කැමති නෑ. ආන්න බලන්න. ඔබ තීරණයක් ගන්නව නෑ මම මේ අකුසල් සිතට කැමති නෑ. එහෙනම් කෙනෙක් ඒ අකුසලයට අකමැති නම් ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් කියලා පෙන්නනවා. ආන්න කවුද පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා. අන්න ඔබට එන ප්‍රමාණ සතුටක්. මොකක්ද සතුට? අන්න සතුට වැඩෙනවා. බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා වර්ණනා කරපු තවත් තැනක මම ඉන්නවානේ. ඒක ඊටත් වැඩිය මහත්ගත කුසලයක් නේද කියලා. කුසලයේ නේද වඩන්න කිව්වේ? කුසලයේ නේද? අන්න ඔබ කුසලයේ වඩනවා. ඉතින් ඔය තියෙන්නේ කාග තුලද? ඔබ ඔබ ඔබවම දැක්කමින් වඩනවා. බලන්න ඔබ දක්ෂීක් වෙනවා. අකුසලයෙන් කුසලයක් වඩන්න කුණු මල්ලෙන් නිධානයක් පහල කරගන්න. දැක්කද? ඔබ දක්ෂීක් වෙලා තියෙන හැටි. මොකක් නිසාද? ධර්මයේ නිසා. ඔබ ගත්ත අවුදේ මොකද්ද? ධර්මයේ. ධර්ම අවබෝධය තුල වෙන බලන්න. වෙන මොකක්වත් නෙමෙයි ඔබ ඔබ තුවක්කුවක් කඩුවක් පිහියක් ඔය එකක්වත් නෙමෙයි ගත්තේ. ඔබ ගත්තේ ධර්මයේ තමයි ඔබට අවබෝධ අවුදේ උනේ. අන්න බලන්න ධර්ම අවබෝධය. මේක තමයි අවුදේ. ඒක අවබෝධ උනේ ප්‍රඥාවට. එහෙනම් ඔබ ගත්තේ මොකද? ප්‍රඥාව කියන අවුදේ තමයි අතට අරන් තින්නේ මේ වෙලාවේ. අන්න බලන්න. දැන් බලන්න වෙන වැඩේ. එහෙනම් මේ නැගලාපු අකුසල් සිතට ඔබ කැමති නෑ. එහෙනම් මේක මේක ප්‍රහාණය කරන්න ඔබ කැමතිද? ආන්න. එහෙම නැත්නම් ඔබ මේකත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි යනවද? දැන් තීරණය කරනවා. තවදුරටත් මේ සංසාරي අතරමං වෙන්න බෑ. ඔබ මේ මේක ප්‍රහාණය කරන ඔබ එක සිතින් කැමති. එහෙනම් අන්න බලන්න කෙනෙක් අකුසල් සිතක් හඳුනාගෙන ඒක ප්‍රහාණය කරනවා නම් ඒක අකුසල් සිතක්. ඒක මහත්ගත කුසලයක් කියලා. ඒක ඊටත් එදී මහත්ගත කුසලයක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔබ බලන්න. එහෙනම් බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු රාතන් වහන්සේලා වර්ණනා කරපු මාර්ග ඵලවලටපත් වෙච්ච ඒ උතුම් අරිය ශ්‍රාවකයෝ වර්ණනා කරපු තැනක මම ඉන්නවා නේද කියන තාමත්ම ප්‍රීතිජනක අවස්ථාවක් සිත තුළ ඇති දැන් ඔබට අවශ්‍ය සතුටනේ ඔබ මෙච්චර කල් හොයන් ගිය සතුටනේ ඉතින් සතුට ඔබට දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා නියම සතුට ඔබ හැම මොහොතකම දුකේ ඉඳලා ඔබ සතුට කියලා හොයන් ගිහිලා තිබුණ තැන තිබින්නේ දුකක්මයි ඒ ඒ ප්‍රඥාවමයි ඔබ දැන් වැඩිලා තින්නේ මෙච්චර කල් සතුටක් ඔබ ගියා නම් හොයාගෙන සතුටක් හැබැයි ඔබ වැටලා තින්නේ දුකකටමයි දැන් අන්න දුකින් මිදලා නියම සතුටව අත්විඳින මොහොත. නියම සතුට අත්විඳින මොහොත. ඒ උතුම් අරිය ශ්‍රාවකයෙක් ඉන්න තැන. මොකද්ද ඉන්න ඥානිය? ආස්වාදයේ සැපක් නෙවෙයි ආස්වාදයේ දුක්ක්මයි කියන ප්‍රඥාව පහළ වෙච්ච අරිය ශ්‍රාවකයෙක් ඔන්න ඔතන ඉන්නේ. ඒ ශ්‍රාවකයාට බලන්න සැප කියන තැනත් දුකක් දුක කියන තැනත් දුකක් අදුක්කම කියන තැනත් දුකක් ඒ කියන්නේ දුක පිළිසිඳ දැනගෙන තියෙන. ඒක තමයි මම පෙන්නේ දුක අවබෝධ කරගෙන දුකින් මිදෙනවා කිව්වේ. එයාට කිසි දිනක අන්න බලන්න. වේදනා පච්චය තණ්හා කියලා තැනට යන්නේ නැහැ. කෙනෙක් දුකට කැමති වෙන්නේ නැහැ. අන්නේ ශ්‍රාවකයා උතන ඉන්නේ දැන්. ඒ ආර්ය ශ්‍රාවකයා. අන්න බලන්න. දැන් බලන්න එහෙනම් මේ මේ ප්‍රහාණය මේ දැන් ඔබ කැමති වෙනවා මේ ඉපදිච්ච අකුසල් සිත ප්‍රහාණය කරන්න. මේකට මට වීරියක් තියනවාද? ආන්න බලන ඔබ ඔබ බලන මේක මම මේක ප්‍රහාණය කරන්න මට වීරියක් තියෙනවා නම් ඔබ දන්න ඔබ බලන ඔබට මේක ප්‍රහාණය කරන්න පුළුවන් අන්න වීරියක් තියෙනවා එහෙනම් කෙනෙක් මේ අකුසල සිතක් හඳුනගෙන ඒක ප්‍රහාණය කරන්න කැමතිලා ඒකට වීරියක් යාර තියෙනවා නම් ඊටත් එදියේ මහත්ගත කුසලයක් කියනවා එහෙනම් බුදු පියාණන් වහන්සේ ඊටත් වැඩිය වර්ණනා කරපු තැනක රහතන් වහන්සේලා වර්ණනා කරපු තැන ආර්ය ශ්‍රාවකයෝ වර්ණනා කරපු තැනක මම ඉන්නවා නේද කියන අන්න ඒ සතුට ඔබට දැනෙනවා ඊට පස්සේ එහෙනම් මේ ඉපදිච්ච අකුසල් සිත ප්‍රහාණය කරන අපිට වීරියක් තියෙනවා. මේ වීරිය නැවත නැවත නැවත නැවත මේ විදියට ගොඩ නැගෙන අකුසල් සිත් දකිමින් ප්‍රහාණය කරන්න මේ වීරිය පවත්වාගෙන යන්න පුළුවන් ශක්තිය තියෙනවද කියලා ඔබ බලනවා. මට තියෙනවා. ආන්න ඔබ මේ සංසාරේ කිසි දිනක නැවත අතරමං වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ ඇහැ ඔබට ඇවිල්ලා තියෙන්නේ ඥානය පහළ වෙලා තියෙන්නේ. ඔබ ඉන්නේ අර වේපුල්ල පර්වතයේ වගේ මහා කුණු ගොඩක් අත ඇරපු කෙනෙක්. චූටි ගල් කැට හතක් විතරක් විතර ඉතුරු වෙච්ච අන්න බලන්න. ඉතින් අන්න ඔබ එහෙනම් ඔබ එකට කැමති ඔබ ඒ වීර්යය ඔබට තියනවා කියන දන්න ඔබ එනකොට බලන්න ඔබ බුදු පියාණන් වහන්සේ වර්ණනා කරපු මහත්ගත කුස ඊටත් එදී මහත්ගත කුසලයක් කියලා වර්ණනා කරපු දැනක ඔබ. ඔය වෙනකොට බලන්න අර ඉපදිච්ච අකුසල්සිත ප්‍රහාණය වෙලා ගොඩක් වෙනවා. එහෙනම් බලන්න කෙනෙක් අකුසල්සිතක් හටගත් අඳුනගෙන ඒක ප්‍රහාණය කරනවා නම් මහත්ගත කුසලයක් කියපු තැන ඔබ මේ මොහොතේ අන්න කුසලයේ වැඩෙනවා එහෙනම් බලන්න මේ වැඩෙන කුසලය තමයි ඔබගේ සිතට ප්‍රීතිය ඇති කරන්නේ මෙන්න මේ ප්‍රීතිය ඇති වෙනකොට තමයි ඔබට මෙන්න මේ වගේ සිත් ඇති වෙන්නේ කොයි වගේ සිත්ද ඒ කියන්නේ මාර්ගඵලයක් වැඩෙන්න ඕන සිත් හතරක් තියෙනවා මේ සිත් හතර වැඩින්නේ ඔන්න ඔය සතුට ඇති වෙනකොට හිතේ. මේ සිත් හතරට බලපාන්නේ ඔන්න ඔය සතුට. ඔය සතුට තුල ඔය ඔය සතුට තුල ගොඩනැගෙන සතුට තමයි මෙන්න මේ සිත් හැදෙන්න බලපාන්නේ. එන බලන කෙනෙක් සතුටින්ම නුවණින්ම දැකලා. ඔය තියෙන්නේ ඕක තමයි. නුවණින්ම දකින්නවා කිව්ව ඕක තමයි. හරිද? නුවණින්ම දැකලා රැස් කරගන්න කුසල කර්මය තමයි දැන් ওই සිද්ධ වෙන්නේ. අන්න බලන්න. එතකොට බලන්න මෙන්න මේ කුසල කර්මී සිද්ධ වෙනකොට කෙනෙක් තුල සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාර කුසල චිත්ත වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාර කුසල චිත්ත වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම හරිද? අන බලන්න. ඔබ ඔබ මේ වෙලාවේ ඔබට යම් යම් යම් දේවල් එනවා. ඔබ ආරි උපේක්ෂාවටපත් වෙනවා. ඒ කියන්නේ ඇලෙන්නෙත් නැහැ. ඔබ ගැටෙන්නෙත් නැහැ. වෙන දේ දිහා ඔබට මේලයි කොච්චර හානියක් වුණත් කොච්චර දෙයක් වුණත් වාරි උපේක්ෂාවෙන් ඔබ ඒක දකිනකොට ඔබට වැඩෙන්න පටන් ගන්නවා උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාර සිත් කියන එක. ඈ සසංකාර කුසල සිත් කියන එක වැඩෙන්න පටන් ගන්නවා. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍ර ඥාන සංප්‍රයුක්ත අසංකාර සසංකාර. ඒ කියන්නේ සසං සසංකාර නම් මම ඉස්සෙල්ලා කිව්වේ අසංකාර සිත් වැඩෙන්න පටන් ගන්නවා. කුසල චිත්තයන් වැඩෙන්න පටන් එතකොට බලන්න එහෙනම් මේ විදියට මෙන්න මේ හතර ආකාරයක සිත් තමයි ඔබ මේ ගමනින් ගොඩ දාන්න එන සිත් හතර. ඔය සිත් හතර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න උපකාර වෙන්නෙම. ඔබට වැඩෙන්න ඕනේ ওই සිත් හතර. මොකද්ද ওই සිත් හතර වැඩෙන තැන? ඔය සිත් හැදෙන ඔය සිත් හතර වැඩෙන මූල ධාතුව තමයි සිතේ සතුට. සිතේ සතුට කිව්වේ අන්නර කුසල ඔබ මේ කුසල චිත්තයන් ඥාන සංප්‍රයුක්තව ඔබ යෙදෙන සෑම ක්‍රියාවකින්ම ඔබට යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල චිත් හටගන්න. ඒක උපේක්ෂා සහගත වෙන්න පුළුවන්. අන්න අර විදියට අසංකාර සසංකාර විදියට වැඩෙන සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන සංප්‍රයුක්ත අසංකාර සසංකාර කුසල චිත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාර සසංකාර කුසල චිත්ත වෙන්න පුළුවන්. ඔය හතර තමයි මාර්ගඵල උඩ නගාගෙන මේ ගමන ඉගුරු කරන්න උපයපාන උතනින් ප්‍රබලම සිත තමයි ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාර කුසල චිත්තය මෙන්න මේක කෙනෙක් වඩිනවා නම් එයාට බොහෝ එයා අන්න එයා අනර්ථික ප්‍රඥෙක් එයාට මේ ගමන ඉක්මනටම ඉන්න නිමානය. ඉතින් එහෙමනම් මම හිතනවා ඔබ ඒකත් දැනගෙන තියෙනවා. ඔබ මාර්ග ඔය නම් ඔබ මාර්ගඵලයකටපත් වෙනවා නම් ඔබට අවශ්‍ය කරන්නේ මොන වගේ හිද්ද? එහෙනම් බලන්න ඔබේ සිත හැමතිස්සෙම කුසලයක පවතිනවා නම් සතුටක පවතිනවා නම් ඥාන සංප්‍රයුක්තව ගොඩනැගිච්ච සතුටක් නම් ඒක නුවණින් සිහියෙන් ඉඳලා ගොඩනැගිච්ච සතුටක් නම් විද්‍යාව තුල ගොඩනැගිච්ච සතුටක් නම් එකෙන් ගොඩනැගින්නේ කුසල චිත්තයක් ඒ කුසල චිත්තය තමයි මේ විදිහට අන්නේ කුසල චිත්ත ගොඩ නැගිනකොට තමයි අන්න බලන්න සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියෝ ඉන්ද්‍රියෝ බල ධර්මියෝ ක්‍රියාකාරීත්වය කියන්නේ මොනවාද තේරුණාද ඉතින් එහෙමනම් මම හිතනවා ඔබට තාම ගැඹුරු තැනකට ආවා තව ඕන්න මම එකක් කියන්නම් කෙනෙක් ඇහුවා අරපණා චිත්ත වීදිය ගැන මම ඒක කෙටියෙන් මේ වෙලාවේ කෙටියෙන් කියලා දෙන්න. මොකද මේ මට්ටමට ඇවිල්ලා ඉන්න අයට ඒක හුඟක් උපකාර වේවි. මොකද සමහරක් අය කියනවා මතක නැහැ. මොකද්ද මතක නැත්තේ? ඇයි මතක නැහැ කියන්නේ? මොකද්ද මේ මාර්ගඵල වැඩිලා තියෙන මේ මාර්ග චිත්තයන් වල යන අයට අන්න බලන්න උපචාර අර්පණා කියලා සමාධි මට්ටම් වැඩින්න ගන්නවා. නිරන්තරයෙන් ඇස් ඇරගෙන සමාධියක ඉන්නවා. ඒ සමාධි මට්ටම් වැඩිනවා ප්‍රබලව වැඩිනවා. මේ මොහොතකට ෂණයකට වැඩිලා යන අය ඉන්නවා. ෂණයක් වැඩිලා අය ඉන්නවා. ඒ මොහොතේ ඒගොල්ලන්ට මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. ඇස් ඇරගෙන, කන් ඇරගෙන අන්න බලන්න ලෝකේ අතහැරිලා. හරි? මොකක්ද ඒකට? අන්න ඒකට කියනවා අර්පණා චිත්ත වීදියක් වෙන හැටි. හරිද? ඒ කියන්නේ නිශ්චල භාවයක් දැනෙන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ සිත්වල. ඒ වෙලාවට ඒගොල්ලන්ට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. හැබැයි මේ අර්පණා චිත්ත වීදිවල චිත්ත වීදි ඉක්මනට විදෙනවා. ටක් ගාලා සබ්දයක් ආවත් මොකක් හරි පොඩි දෙයක් වුණත් බිඳෙනවා. අර්පණා චිත්ත වේදී. හැබැයි මොහොතකට නිශ්චලභාවයක ඉන්නවා. හැබැයි ඒක ඇවිල්ලා අර නිරෝධ සමාපත්තිය නෙමෙයි. ඔන්න ගොඩක් දෙනෙක් ඔකට රැවටෙනවා. නිරෝධ සමාපත්තියක ඉන්නේ කියලා. නෑ. ඒක නිරෝධ සමාපත්තිය නෙමෙයි. හරිද? අන්න ඕකට ඕකට තමයි රැවටෙන්නේ. ඔය අර්පණා චිත්ත වීදි වැඩ කරනකොට තමයි රැවටෙන්නේ. අර්පණා සමාපත්තිය වලට ගියාම තමයි ගොඩක් දෙනෙක් රැවටෙන්නේ. නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා ඒගොල්ලෝ. නෑ. ඒක නෙමෙයි. හරිද? එතකොට එහෙනම් මොකද්ද? ඒකට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේක වෙන්නේ පූර්ණව අන්න බලන්න ඔබ ওই විදිහට කුසල චිත්තයන් වල ඉන්නකොට ওই සිත නිවෙන්න පටන් ගන්නවා. ওই සිත අප්‍රමාණ සතුටක නිවෙන්න පටන් ගන්නකොට දැන් මොකද වෙන්නේ? අන්න බලන්න ඔය සිත නිවෙන්න ගන්නකොට එක ඒ කියන්නේ ওই විදිහට ඔබ අහගෙන අහගෙන යනකොට වෙන්න පුළුවන්. කනෙන් අහගෙන යනකොට එකපාරම ඔබ කනෙන් මිදෙනවා. උපචාරයෙන් මිදෙනවා. මනට විතරක් එනවා. මම ඕක කියලා දුන්නා ඔබට කොහොමද කරන්නේ බුද්ධානුස්සතිය කියලා. කණයි මනයි අරගෙන. එතන වෙන්නේ ත්වාරපනා සංසිද්ධියක් වෙන්න පටන් ගන්නවා ටිකක් වෙලා ගිහිල්ලා. අන්න බලන්න උපචාරයෙන් ඉඳලා දැන් මෙන්න මේ මන තුලට එනවා. මනට ආවහම අන්න දැන් මේ මන තුලින් ඔන්න මොකද්ද වෙන්නේ? එතනක් තියෙනවා මන්ද ප්‍රඥයයි තික්ක ප්‍රඥාගේ කතන්දර දෙක. අන්න එතනදි බලන්න. එතකොට මේ අන්නර අන්නර කියන කුසල්සිත හතර වැඩිච්ච වැඩෙන අයට තමයි ওই අර්පණා කියන ස්වභාවය ඇති වෙන්නේ. අර මං ඉස්සෙල්ල පෙන්නුවේ මොකද්ද පෙන්නුවේ? ඒ කියන්නේ ඥාන මේ සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාර මේ කුසල චිත්ත. අනිත් එක තමයි සෝම සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාර කුසල චිත්ත. එතන උපේක්ෂා සහගත ඒ කිව්ව හතර තමයි. ඒ හතරෙන් ඒ හතර වැඩිනකොට තමයි ඒ සිත් හට ගන්නකොට තමයි අර්පණා කියන ස්වභාවය එන්නේ. ඒතකොට බලන්න අන්න එතනදී කොහොමද මේක වැඩින්නේ? අන්න මම ඒක නිකන් කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා. හරිද? අන්න ඒ ආර්ය උපේක්ෂාවට පත් වෙමින් මෙහෙම වර්ධනය කරගෙන අපි යනකොට මෙන්න මේ විදිහට මේක වැඩෙනවා. කොහොමද? අතීත භවංග, භවංග චලන, භවංග උපච්ඡේදක මනෝ විඥාන. අන හතරවෙනි එක මනෝ විඥාන. පරිකර්ම. ආ මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා මේ මොකද්ද මේ පරිකර්මය කියන්නේ නේද? ඇත්තටම පරිකර්ම කියලා කියන්නේ මෙන්න මේ වගේ ස්වභාවයක්. ඒ කියන්නේ ඒ ඒ ඒ අවස්ථාවට ඕන විදිහට පරිසරය සකස් වෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒකට යන්න මේ වෙලාවේ ඒ ඒ අර්පණාවට යන්න ඕන කරන කර්මය සකස් වෙලා තියෙන කර්ම විපාකයක් හැටියට. මේ වෙලාවේ සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පරිසරය සකස් වෙලා තියෙන්නේ. ඒ අර්පණාවකට යන්න ඕන කරන විදිහට ඔබේ හිත සමාධි වෙලා තියෙන ඉඩ ඉස්සල්ලා. ටික ටික ටික ටික ටික. ඒ පරිසරය සකස් වෙලා අන පරිකර්මය කියන්නේ ඒක. හරිනේ? එතකොට පරිකර්ම. එතකොට ඊට පස්සේ උපචාර. එතකොට මේ උපචාර කියන්නේ තව තව තව තව දැන් මේ අර්පණා ස්වභාවයට ලං වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණම නිහඬතාවයකටපත් වෙන්න ඔබ ලං වෙනවා. අර්පණාව කියන්නේ ඒකයි. උපචාරය කියන්නේ. හරිද? ඊට පස්සේ උපචාරයෙන් පස්සේ අනුලෝම. එයා අනුලෝම කියලා කියන්නේ මේ ඒ කියන්නේ අර උපචාරයට දැන් අර්පණාවට ලං වෙන්නනේ තියෙන්නේ. දැන් මේ හිත පුළුවන් තරම් සංසුන් වෙන්න යන්නේ. අන්න ඒකට තව තව තව තව තව තව ලං වෙනවා. හරිද? තව තව තව ලං වෙනවා. හරිද? ඒ කියන්නේ අරක වැඩෙනවා. තව තව වැඩි වෙනවා. ඒකට ඕන කරන විදිහට දැන් සකස් වෙලා තියෙන්නේ. අන්න බලන්න දැන් මේ අනුරූමව සකස් වුනහම ගෝත්‍ර භූ ඊගාව චිත්තක්ෂණේ ගෝත්‍ර භූ. මම ආයිත් මුලින් දැන් කිව්වත් අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක මනෝවිඤ්ඤාණ පරිකරණ උපචාර අනුලෝම ගෝත්‍ර භූ. මෙතන ගෝත්‍ර භූ කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ දැන් ඔබ මේ කාමාවචර කියන තැන තමයි ඔබ ඉන්නේ. මේ ඇහැ කන නාසය දිව කය කීට පරිහරණය කරනකොට කාමාවචර මේ කියන්නේ කාමේ මේ මේ කාමාවචර කියන ස්වභාවය තමයි ඔබ ඉන්නේ. මෙතනින් මිදිලා අන්න බලන්න මනස තුල ඉන්නේ රූපාවචර ස්වභාවය. මේ රූපාවචර ස්වභාවයට යන්න හදන්නේ. කාමාවචර ලෝකෙන් කාම ලෝකයෙන් මිදිලා අන්න බලන්න රූප ලෝකෙට යන්න හදන්නේ දැන් අන්න බලන්න. රූප ලෝකයේ කියලා කියන්නේ අන්න මනස තුලටම යන්න. මනෝ ලෝකෙට යන්න හදන්නේ. හරිද? අන්න ඒක තමයි ගෝත්‍රභූ කියලා කියන්නේ මෙතන. අන්න ඒක අන්න ඒක දැන් සකස් වෙනවා. අන්න බලන්න අතීත භාංග භාංග චලන භාංගපච්චිතක මනෝවිඤ්ඤාණ පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ ගෝත්‍ර භූ හැදුනට පස්සේ ධ්‍යාන අන්න ධ්‍යාන කියලා එක චිත්තක්ෂණයක් එතන හට ගන්නවා ඒ චිත්තක්ෂණය හටගත්තා අන්න ඊට පස්සේ භවාංග භවාංග භවාංග භවාංග කියලා ඉතුරු චිත්තක්ෂණට භවාංග 8ක් හැටියට යනවා අපි හිතමු තික්ක ප්‍රඥා කියලා ප්‍රඥා වැඩි කෙනා කියලා එයාටත් ওই විදිහමයි වෙන්නේ එයාට පරිකර්ම නැහැ මොකද එයා ප්‍රඥාවන්තයෙක් එයාට සකස් වෙලාම තියෙනවා වැඩිට ඇහැ වහනකොට මෙයාට සකස් වෙලා තියෙන්නේ. සකස් කරගෙන යන්න ඕනේ හරිද? එයාට අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක මනෝ විඥාන උපචාර අනුලෝම ගෝත්‍ර වූ ධ්‍යාන කියලා එකක් වැඩුණා. භවංග භවංග කියලා ටිකටම භවංග භවංග ටිකට. ආන්නේ ස්වභාවය යයි. හරිද? එතකොට ওই තියෙන්නේ ඔන්න උතන්ට ගිය කෙනෙක්ට එයාට ඇත්තටම සම්පූර්ණයෙන්ම නිශ්චල භාවයක් තමයි දැනෙන්නේ. එහෙමයි මෙතන ඉන්නවා. ඒක කෙටි කාලීනව. තාම කෙටි කාලයක් වෙන්න පුළුවන්. සමහර එක චිත්තක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඊගා මොහොතේ සද්දෙකට ටක් ගාලා එන්න පුළුවන්. හැබැයි යාට තේරෙනවා එයාට දැනෙනවා කොච්චරක් වෙලා මේ හිටියද දන්නේ නැහැ. සමහර වෙලාවට එක තප්පරයක්වත් නැහැ. පැය ගාණක් හිටියා වගේ දැනෙනවා. එච්චර සුවයක්. හරිද? ඊගාට අපි හිතමු සමාපatti චිත්ත වීදියක් කියලා. ඔතනම තියෙනවා අර්පණා සමාපatti චිත්ත වීදි කියන එකක්. මම එකක් පොඩ්ඩක් කියන්න. ඒකත් මන්ද ප්‍රඥයට මෙන්න. ඒ කියන්නේ සමාපත්ත චිත්ත වීදි කියලා කියන්නේ ගොඩාක් වෙලා කොච්චර සද්ද ඇහුණත් එයා ඒක බිඳෙන්නේ නැහැ. ටිකක් දීර්ඝව එතනට ගිහිල්ලා. මధుරෙක් කෑවට මේ වෙන දේවල් වලට එයා එච්චරම එයාට ගැටෙන්නේ නැහැ. ඒක බලන්න එන සමාපatti චිත්ත විදියක් මෙන්න මේ විදිහට වෙන්නේ. ඒ කියන්නේ අර්පණා මේ සමාපatti චිත්ත විදිය. කොහොමද වෙන්නේ? මන්ද ප්‍රඥා අර ප්‍රඥාව අඩු කරලා අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේදක මනෝ විඥාන අන හතරේ චිත්තක්ෂණේ මනෝ විඥාන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන කොයි ටික හැදුනා. ඉස්සල් එක අර නිකන් අරපනා චිත්ත වීදි කියනකොට එක ධානයයි තිබුණේ එක චිත්තක්ෂණයයි තිබුණේ ධාන කියලා දැන් මෙතන ධාන ධාන ධාන ධාන ධාන කියලා දිගට මේ සමාපත්තියේ ඉන්න ස්වභාවය තියෙනවා භවංග භවංග නැහැ දිගටම ධාන ධාන කියලා දිගටම මේක වැඩෙන ස්වභාවය හරිනේ ඊට පස්සේ තීක්ක ප්‍රඥා අර ප්‍රඥා වැඩි එක්කෙනාට ඒට එයාටත් ওই විදිහම එක වෙනසයි අර පරිකර්ම කියන එක නැහැ හරි එද අතීත භාවක භාංග චලන භාංග උපච්ඡේදක මනෝ විඥාන උපචාර අනුරෝම ගෝත්‍ර භූ ධ්‍යාන ධ්‍යාන ධ්‍යාන අනන්ත වාරයක් ওই විදිහට යන්න පුළුවන් හරිනේ ආන්න එහෙමනම් මම හිතනවා අද මේ කතාව කෙනෙක් සුවාන් වෙන්නේ කොහොමද කෙනෙක් කොහොමද සම්මාදිට්ඨියට එන්නේ මොකද්ද ඔබ කරන්න ඕනේ ඒක පත් වෙච්ච කෙනෙක්ටපත් උනේ මොන වගේ චිත්ත වීදියක් හටගෙනද ඒ චිත්ත වීදියක් හටගත්ත කෙනෙක් දිගින් දිගටම දිගින් දිගටම ඒක තුල කුසලයේ වඩනකොට එයාට මේ මොහොතකට ඔය අපිට ඇහෙනවා ආ මට අමතකයි නේ මොකද්ද උනේ කියලා දැන් එයාට එච්චර වැදිලා නැහැ. ඒ කියන්නේ ගැඹුරට බහින්නේ නැහැ. ඒ කියන්නේ ඒ බලන්නේ යන විදිය මේ මේ ගමනේ ගොඩ වෙන්නේ. හරි එතකොට බලන්න අන්නේ විදිහට යනකොට කෙන කෙනාට මේ වැඩෙන විදිය තමයි මම ඔය පිළි. ඉතින් මේක හැමෝටම තිබිච්ච ප්‍රශ්න ටිකක් මට පෞද්ගලිකව අහලා තිබුණා මේක ගැන කියන්නත් කියලා. ඉතින් මම අද ඒක අවස්ථාවක් කරගත්තා. මුල ඉඳලම ඔබට මම හොඳට මේක මුල කොහොමද මේක ලියාගත්තේ ඊට පස්සේ බලන්න මම අන්තිම ටික කිව්වේ ඔබට අප්‍රමාණ චිත්ත ප්‍රීතියක් ඇති වෙලා ඔබටත් මේ වින්දනය කරන්න මමත් මෙතනට යනවා කියන අදිෂ්ඨානය ගන්න තමයි මම ඒක පිළි. හරිද? එතකොට බලන්න එහෙනම් අර මම ඔබට කිව්වා අර කුසලයන් අර විදියට වැඩෙනවා කියන්නේ සතර සම්මප්පදාන වැඩෙනවා. එතකොට බලන්න සතර සම්මප්පදානේ වැඩෙනකොට ඔබ ඉන්න ඕනේ මෙන්න මේ චේතනාවේ. මොකක්ද ඔබේ චේතනාව? මොකක්ද ඔබේ කැමැත්ත සංසාරෙන් මිදෙන්න ඕනේ කියන තැන. සාදු සාදු සාදු අන්න බලන්න අන්න බලන්න ඡන්දය කැමැත්ත මොකද්ද මෙච්චරක් කල් මේ සංසාරේ ආව අතරමං වුණා තවත් නම් එක මොහොතක්වත් මේ සංසාරේ අතරමං වෙන්න බෑ මේ තමයි කයක් දරන අවසාන භවය එහෙනම් ඔබට කැමැත්තක් එන්න ඕනේ සසර බය දැනিলা මේ සංසාරයෙන් නිදහස් ඒක කරනවාමයි කියන දැඩි අදිෂ්ඨානයකට එන්න ඕනේ අන්න ඔබට ඡන්දයක් ආවා සංසාරයෙන් මිදෙන්න ඒකට දැඩි අදිෂ්ඨානයක් ඡන්ද චිත්ත අන්න චිත්තය දැඩි අදිෂ්ඨානයක් නැවත කිසි දිනක රැවටෙන්න බෑ මේ දැඩි අදිෂ්ඨානිය ඔබ ඉන්නවා අන්න තන් ඡන්ද චිත්ත වීරිය අන්න අර ඒක තමයි අර වීරිය එනේන හිත ගැන ඔබ දකින්න ගන්නවා අන්න බලන්න ඡන්ද චිත්ත වීරිය විමර්ශාව කියන්නේ ඔබේ සිත ගැන ඔබ ගැන ඔබ අවධානයෙන් ඉන්නවා ඔබ ඔබට මිනි පහනක් කියලා ඔබ ඔබේ ගුරුවරයා වෙලා ඔබ ඔබට කුඩයක් ඉහළගෙන හැම මොහොතකම ඒ කියන්නේ ඔබ ඔබ දිහාම බලාගෙන ඉන්න ඔබට බලන්න වෙන කොහෙවත් නැහැ. කිසි තැනක් නැහැ. ඔබට බලන්න තියෙන එක තැන ඔබ දිහා විතරමයි. ඔබ මෙච්චර කල් බැලුවේ අනුන් දිහා. අන්න බලන්න බුද්ධ පහළ වෙච්ච කෙනා බලන්නේ Taman දිහා විතරයි. බලන්න තැනක් නැහැ යාට. කිසි කෙනෙක් යාව කොට දන්නේ තමන් හිතට තම හිතමය අතමය එව නැල්ල. අන්න බලන්න. අන්න බලන්න. මේ තමන් තමන්ටම එව නැල්ල. තමන් තමන්ටම අන්න බලන්න ගුරුවරයෙක් වෙනවා. තමන්ගේ පිහිට තමන්ගේ සරණ තමන්ම වෙනවා. තමන් මේකෙන් ගොඩ යනවා. අන්‍යයා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එයා තමයි මේක දැක්කේ ධර්මයෙන්. එයා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එයා මේක දැක්කේ සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපසිකයි ඕකනකයි පච්චත්තං වේදිතම්. තමන් තම එයාගෙම නැනපමුණින් එයාවම අවබෝධ කරගත්තා. එයා තුලින්ම. අන්න බලන්න එයා රහතන් වහන්සේ කියන ස්වභාවයට කුසලයේ කියන පැත්තෙන් ගිහිලා රහතන් වහන්සේ කියන ස්වභාවය එයා ටික ටික ටික ටික ඒක අත්විඳිනකොට බුදු සංඝං සරණං ගච්ඡාමි යන්න බලන්න බුදුන් දහම් සමුන් සරණ ගිය උතුම් මරිය ශ්‍රාවකී කුම් ශ්‍රාවිකාවක් වෙන්නේ ඉතින් එහෙනම් මම හිතනවා ඔබට මේක හොඳින් නිශාන්ත මහත්මයා තෙරුවන් සරණයි ඔබතුමාට ඔබතුමාට নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා අපිට පොඩ්ඩක් අවසර දෙන්න පැය 3යි විනාඩි 10ක් ඔබතුමා කතා කර දැන් අපි කට්ටිය එකතු වෙලා මට හිතෙනවා මට මේ ඉන්න බැරුව ඉතින් මම මේ හිතුවා මම මේ මේ මේකේ ඔබතුමාට මේකෙන් নমස්කාර කරනවා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං දුර්ලභේන මයා සිතං සාදු සාදු සාදිතේරණං දාදිතේරණං ගතං පටි පටි සම්මතං සීල දයාවා Tassa. Buddha-buddhang namo namahang. සාදු සාදු සාදු සාදු ආශ්චර්යක්මයි එතමයි ආශ්චර්යක්මයි මේ වෙලාවේ කොච්චරක් අපිට නොපෙනෙන ලෝකවල ඉන්න කොච්චරක් දෙනෙක් මේ වෙලාවේ මේ ධර්මයට සවන් දෙනවා ඇත්ද මේ ධර්මයේ ආශ්‍රවණය කරන්න ඇත්ද ඒ හැමෝටම පහන නිවුණා වගේ නිවිලා යන්න ඒ සියලු පුණ්‍ය කුසල් ඔබ සියලු දෙනාටම පහනක් වෙනවා කියන විලා යන මේ සියලු පුණ්‍ය කුසල් උපනිශ්‍ය වේවා කියලා අනුමෝදන් කරනවා එහෙමනම් හොඳයි එහෙමනම් ඔව් ඔබට මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැවත අපිට සුම් සාකච්ඡාවක් ඇතර මම අර කිව්වා වගේ ආ මම මං හිතන් හිටිය අද අවසාන සූම් සාකච්ඡාව කියලා. <laughs> මං කිව්වේ මං කිව්වා මං නොම්බර් පස්සෙන්ද වෙනකොට මේ සාකච්ඡාව වෙතිනින් ඉවර කරනවා මං ඊට පස්සේ මේ මේ සාකච්ඡාවල් මේ ධර්මය දේශනා කරන දේශකයණන් වහන්සේලගේ ඒකයන්නේ උත්තුම් කල්්‍යයාන මිත්‍රයණන් වහන්සේලා මම ඇත්තටම ගිහියෙක් හැබැයි මගේ හිත මහන වෙලා හරි නමුත් මම මේ උතුම් පැවිද්දට ගිහිල්ලා නැහැ තාම නමුත් මං ඇත්තටම පැවිදි වෙලා මගේ හිතින් හිත මහන වෙලා නමුත් ඒ උතුම් පැවිද්දට ගියා ගත සිත දෙකම මහාන විච උතුම් උතුම් කල්යාණ මිත්‍රයන්න් වහන්සේලා මේ සිත් සත්‍යර්මය තාම ගැඹුරින් තාම ගැඹුරින් මේ ශාසනය රැකගන්න තාම ගැඹුරින් දේශනා කරනවා. ඉතින් ඒක ඔබට හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම ඔබට උපකාර කරන්නම්. එතකොට ඔබට මේ චිත්ත ප්‍රීතියෙන්ම ඒ ධර්ම දේශනාවන් සියල්ලම ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. ටික ටික ටික ටික ටික ටික. ඔබ ඒ සියලු ස්වාමීන් වහන්සේලාගේ දේශනාවන් ඔබ බලන්න යන්න එපා. කළුද සුදුද උන්වහන්සේ මොන නිකායේද මේකක්ක වැඩක් නෑ ඔබට. ඔබට අවශ්‍ය අවශ්‍ය පණිවිඩේ. ඇත්තටම කවුරු පණිවිඩේ දුන්නත් ඔබ දන්නවා ඔබට ඇහෙන්නේ ඔබෙන් කියලා. ඔබේ ගුරුවරයා ඔබමයි. ඔබ මේක දැකලා ඉවරයි. එහෙනම් ඔබට මේ දේශනාවල් ඇහෙන්නේ ඔබේම තියෙන පුණ්‍ය කුසලයකට කියන තැනින් අරගෙන ඔබ ඒක සාවධානව අහලා ඔබේ ප්‍රශ්න විසඳ ගන්න. එහෙනම් ඔබ සීල දෙනාටම අප්‍රමාණව පුණ්‍ය කුසලයක්. එහෙනම් අර මම වගේ සීල දෙනාටම මේ සියලුම පුණ්‍ය කුසල් උතුම් නිර්වණින්ම සැනසෙන්නට උපනිශ්ෂ වේවා උපනිශ්ෂ වේවා උපනිශ්ෂම වේවා. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් සරණයි.